කතා කරගෙන හිටියේ දැන් මේ මම කියලා අහුවෙලා තියෙන තැන මේ මම කියලා අහුවෙන තැනම මේ මනස මනසේ ක්‍රියාකා මනස මූලික වෙන නිසා තමයි මේ මම අහුවෙන්නේ ඒ මනස මූලික වෙන්නේ කොහොමද මනස මූලික වෙන්නේ කොහොමද මං ඇහුවොත් එහෙම ඔබෙන් මේ කියන්නේ මේ චිත්තද ඉස්සල්ලා වෙන්නේ මනස මනෝද වෙන්නේ චිත්ත මනෝද වෙන්නේ ඔන්න බලන්න අපි දැන් පරයය දකින්නේ චිත්ත මනෝ කියලා නේද එතකොට බලන්න මේ චිත්ත නිසා මනස මන මම චිත්ත මුල් වෙනවද මන මුල් වෙනවද? ඔන්න ඔය ගැටලුව ඉස්සල්ලාම ලෙහෙන්න ඕනේ. අන්නේ ලෙහිච්ච තැන තමයි මම හිතන නිසා මම ඉන්න නිසා හිතෙනවද? හිතෙන නිසා මම ඉන්නවද? ඉන්නවක් ඉන්නවද කියන එක ලෙහෙන්නේ. ඔන්න ඕක. ඔය ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔතන. ඔය ඕක තමයි හොයාගන්න බැරි වුණේ සොක්‍රටිස්ලට. ඔකට උත්තරේ බුදු පියාණන් වහන්සේ දුන්නා. හරි? බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා. ඒක දුන්නේ හරි සියුම් තැනකින් අපි එතනට එමු පිටි පස්සේ මොකද දන්නවද? එතන මහා ගැඹුරු තැනක් තියෙන්නේ. ඒ කෑල්ල එන්න. අපි ඒක පස්සේමු. අපිට දැන් ඕගොල්ලන්ට කොහොමද තේරෙන්නේ? මේ කොහොමද මේ කතන්දරේ වෙන්නේ? එතකොට මේ මේ මේ අර දැන් මම කතා කරා වගේ. දැන් අපි බලමු මෙන්න මෙහෙම. මුලින්දම්ම පොඩ්ඩක් යමු පොඩ්ඩක් ලියහගෙන නිකන් නිකන් හිමිහිට නේද? පොඩ්ඩක් නිකන් හිමිහිට ලියහගෙන ලියහගෙන යනකොට අපිට මේ ගානට පාත් එකට අපිව එයි කොහොම හරි. එතකොට කොහොමද ලෝකේ මොකක්ද ලෝකේ ගැන කියන්න තියෙන්නේ කොහොමද ලෝකය ඇති වෙන්නේ කොහොමද ලෝකය මේ අපිට හම්බ වෙලා තියෙන්නේ අන්න එතනින් එන්නකෝ බලන්න අන්න එතනදී තමයි අපිට මේ මම කියන තැන අපිව අහුවෙන්නේ එහෙනම් ඒ සිද්ධියට අපිට එන්න පුළුවන් පොඩ්ඩක් එහාගෙන આવොත් අපිට ලෝකයක් කියලා හම්බ වෙන්නේ කොහොමද මේ ආයතන හයක ක්‍රියාවලිය නේද ඔතනින් පිට ලෝකයක් තියනවද කොහෙවත් හම්බ වෙන්නේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් ඔය හයෙන් තමයි අපිට මෙන්න මේ ලෝකයක් ගැට ගහිලා තියෙන්නේ ඒ පහත් ලෙව්වොත් ඒ පහත් ලියන්න බලන්න. ඔගොල්ලන් එතකොට දැනෙන විදියට ඔයගොල්ලන්ට පේන පැත්තෙන් ওই පහ ලියන්න බලන්න. අපි නිකන් වචන වලින් එල්ලෙන්නේ නැතුව මේක ප්‍රායෝගික පැත්තෙන් පෙන්වන්නකෝ. ප්‍රායෝගික පැත්තෙන් දකින්නකෝ. කොහොමද දකින්නේ? අපි බලමුකෝ දැන් මම දැන් ඇහුවොත් එහෙම මට පේන දෙයක් ගැන කියන්න කිව්වොත් පේන දකින්න දේවල් ගැන කියන්න කිව්වොත් ওই ඉදිරි පිට තියෙන කොහොමද කියන්නේ? කියන්න වෙන්නේ. පේන දකින දේවල් ගැන කියන්න කිව්වොත්. ඇහෙන දැන ඇහෙන අහන දේවල් ගැන දැන් කියන්න කිව්වොත්. ඊට පස්සේ දැන් මේ වෙලාවේ දැනෙන දේවල්, ඒ කියන්නේ දිවට, දිව හරහා, නහය හරහා, කය හරහා දැනෙන දේවල් ගැන කියන්න කිව්වොත් මොකද්ද කතා කරන්න පුළුවන්? කොහොමද වෙන්නේ? ඒ කියන්නේ අපි ටික කෙටි කරොත් එහෙම පෙනෙන, ඇහෙන, දැනෙන. ඔන්න ඔය තුنين අපි ලෝකයක් ගැන කතා කරන්න කිව්වොත් එහෙම දැන් මොකද්ද කතා කරන්න පුළුවන්? අපිට කොහොමද වෙන්නේ අපි භෞතිකව කිව්වොත් ඉතින් අපි මේ දැනෙනවා කියලා කෙලින්ම කත්තාකරොත් ඔන්න මං කියන ඔරලෝසුවක් දකිනවා කියලා ඉතිරිය තියෙන දේවල් ගැන කියන්න කිව ඉදිරිී තියෙන දේවල් ගැන කියන්න කිව කියන්න කිවොත් ඉතින් ඔරලෝසුවක් කන්නාඩියක් ඒ විදියට කියනවා නමුත් මම ධර්මය තුළින් දන්නවා මේ ඒ මම ඔරලෝසුව කෙලි කිව්වට ඒක හිත ඇතුලෙන් ආවේ කියන එක. අන්න හරි. ඒ කියන්නේ හිතෙන බවක් තුලින් තමයි උත්තර දෙන්න වෙන්නේ. ඔව්. දැන් හරි. හරි. මේ එතකොට දැන් අපි බැලුවොත් එහෙම දැන් අර රුවන් කතා කරා වගේ මේ ඒ කියන්නේ දැන් අපිට මේ පේන තැනකින් ගන්න ගියොත් එහෙම අපිට හම් වෙලා තියෙන හිතෙන තැනක් නේද? හිතෙන තැනකින් තමයි උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ. ඇහෙන තැනකින් කියලා ගත්තොත් හිතෙන තැනකින්. ඊට පස්සේ දැනෙන තැනක් කියලා ගත්තොත් ඒකත් මේ හිතෙන තැනකින් තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ ටික හොඳට බලනකොට පේනවා දැන් එහෙමනම් මේ ඇහැ කියන තැන මේ මේ ටික මම හිතන්නේ හොඳට ඔයගොල්ලන්ට අහුවෙලා තියෙන්නේ ඇහැ කන්නඩියක් මොකද මේ ඔබතුමාගේ ධර්මයත් ඇහුවනේ හපු හින්දා තවත් ඇහෙන මේ වෙලා තියෙන්නේ තෙනීමක් විතරයි අන්න හරි තෙනීමක් විතරයි සැකයක් තියෙනවා සැකයක් තියෙනවා ඇහුවා නෑ නෑ කිසිම සැකයක් නෑ වෙරි ක්ලියර් කණ්ණාඩියක්ම තමයි ඇහැ නමුත් ඒකට හැබැයි අපි කණ්ණාඩියට සමස්තයට එකට වැටින්නේ නමුත් එතකොට අපිට හැම එකක්ම අපි ෆෝකස් කොරොත් අපි ගැන හිතෙන් තමයි කියන්න මෙන්න මේක කියලා ඒ වෙලාවට තමයි ක්වලිටි එකක් හැදෙන්නේ නමුත්ල හැදිලා එලිය බාහිර එකක් හැදෙනවා එතන වෙරිකය ඕ ඒ වුණාට දැන් ඔබතුමාගේ දේශනයක් ඊ ඇහුවා ඊ ඇහුවම මට මාර සතුට කලම මැසේජ්ජෙකුත් දැම්ම එකට ඇහෙනවද ඇනෝ ඕ මං ඒකට මැසේජ් එකකුත් දැම්මා. දැන් මම කිව්වනේ දැන් ඔරලෝසු කියන එක හිතෙන් හැදුනා කියලා. මේ ඒ වුණාට හිතෙන් දේවල් හැදෙනවා කියන්නත් බෑනේ. භෞතිකව යමක් ආපු හින්දා අන්න ඒක ඔබතුමා කිව්වා ඒ දේශනේදී. එක පැත්තක් විඥානවාදේ අනිත් පැත්ත භෞතිකවාදේ මැදෙම මේ එකෙන් යන්න ඕනේ කියලා. මට ඒක හරිම සතුටක්. මට ඕන අන්න ඒ විදියටම මේක ඇත්තටම දැක ගන්න. මොකද මගේ තියෙන ප්‍රශ්නය මම මේ ඉදිරිපත් කරන්නේ. ද ඔරලෝසුව කියලා කිව්වා නමුත් මන්දන්න ඒක හිත ඇතුළෙන් හැදුන කියන එක ඒනම් හිත ඇතුළෙන් හැදුනම් මට මෙතන පොල් ගහකුත් හදාගන්න පුළුවන් වෙන්න ඕන හිත ඇතුළෙන් එහෙම එහෙම වෙන්නෑනේ අන්න එතකොට අර ඒ බෞතික සහ විඤ්ඥාන කියන දෙක තුළින් මැදි මධ්‍යම කියන එක ඔබතුමා ඊය කිව්වා අන්න ඔතන තමයි මම හිර මේ වෙලා ඉන්න ටෙන් විතරක් කියන්න බැරිකම මට තිය ඔත්තන අන්න ඔතන තමයි සබ්බන් නත්ති කියලා අහුවෙන ගැටී තියෙන්නේ කිසිවක් නෑ කියලා අහුවෙනවා බාහිරේ හරිද හරි හොඳ හරිම තැන රුවන් මහත්තයා පෙන්වුවේ 199.9ක් මහුවෙලා ඉන්නේ ඔන්න උතන්ට සබ්බන් නත්ති කියන තැනට සබ්බන් නත්ති කියන්නේ උච්චේ දෘෂ්ටිය ඒ කියන්නේ ලෝකායතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පෙන්වනවා කොහොමද පෙන්වන්නේ බමුණෙක් ඇවිල්ලා අහනවා භාගතුන් වහන්ස මේ සියල්ල ඇතද කියලා. එතකොට පෙන්වන බුදුපියාණන් වහන්සේ බමුණ ඔන්න ඕක තමයි පළවෙනි ලෝකායතනික දෘෂ්ටිය කියනවා. ඕක සාස්ත්‍ව දෘෂ්ටිය. ඊට පස්සේ එහෙනම් සියල්ල නැතද කියලා අහනවා. බමුණ ඕක තමයි දෙවෙනි ලෝකායතනික දෘෂ්ටිය කියලා කියනවා. ඊට පස්සේ ඕක උච්චේ දෘෂ්ටිය කියලා කියනවා. ඊට පස්සේ දැන් බමුණ අහන එහෙනම් ආ එහෙනම් සියල්ල එකම ස්වභාවයෙන් පවතිනවාද කියලා. බමුණ ඕක තමයි තුන්ගනි ලෝක අයතිනක දෘෂ්ටිය කියන ඕක ශාස දෘෂ්ටිය එහෙනම් දැන් අහන්න තියෙන එක ප්‍රශ්නයයි වෙනස් වෙනස් විදියට තියනවාද කියලා නහන්න ඕනේ ඒකත් ඇහුවා සියල්ල වෙනස් වෙනස් ආකාරයෙන් පවතිනවාද කියලා ඇහුවාම කිව්වා බමුණ ඕක තමයි හතරවෙනි ලෝක අයතිනක දෘෂ්ටිය ඕක උච්චේ දෘෂ්ටිය එහෙනම් බලන්න ඔය දෘෂ්ටි හතරක් ඔය හතරට තමයි අහු වෙලා තියෙන ගොඩක් අය. ඒ කියන්නේ ඔත්තන මධ්‍ය ප්‍රතිපදාව නැහැ. නෑ. ඒ කියන්නේ නිශාන්ත මනසෙන් තර්කෙන් යන්න පුළුවන් උපරිම දුරනේ. මනසින් විතරක්නේ ඔතන තියෙන භෞතිකවාදයයි විඥානවාදයයි දෙකම දෙකම තියෙනවා ශාස්ත්‍ර දෘෂ්ටිය ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා කියන්නේ මේ භෞතිකවාදය අනිත් එක විඥානවාදය ওই දෙකට උච්චේ දෘෂ්ටි කියන්නේ එතනට අහු වෙනවා ඔහොම අහු වුණාම බුදු පියාණන් වහන්සේ කියනවා ඔහ ඔහොම නෙමෙයි බමුණෝක දකින්න ඕනේ. ඔක මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න ඕනේ. කොහොමද දකින්න ඕනේ? මේ පච්චුප්පන්න මොහොතේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. ඔන්න මම දැන් ඔබට ඒක පෙන්වන්නම්. ඔබ ඕක ඕක ඇහුවට වැඩක් නැහැ. මේ දැන් ඇප්ලයි කරගන්න ඕනේ. මේ දැන් ඔන්න බලන්න ඔන්න දැන් ඔන්න ඇහැට රූපයක් ගැටෙනවා. කනට ශබ්ද වැටෙනවා. අපි හිතමු දැන් මේ මේ ඇහැට රූපේ කියන තැනින් ගමුකෝ අපි. ඔන්න දැන් S2 වහලා S2 අරිනකොටම මොකද වුනේ? බලන්න ඔය ඔතන ඔතන අපි හිතන්නේ. ඔන්න බලන්න S2 වහලා S2 අරින ඔච්චරයි කරන්නේ. හිතන්න යන්න එපා. හිතන තැන තමයි මන ආයතන එන තැන. හරිද? ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ මේ ඒක අපිට නවත්තන්න බෑ. ඒක වෙන්නේ මේ අනන්තර අනන්තර කියන මේ ස්වභාවය නිසා. අනන්තර කියන ස්වභාවය ඇති වෙනකොට අනන්තර ස්වභාවයෙන් පටිසමුපාදයේ ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඇහැ ඇහැ ඇහැ කන නාසය දිව කය කියන පහත් එක්ක මන ආයතනේ ඒකත් එක්කම ඉපදෙනවා. ඒකත් එක්කම ඉපදෙනවා. එතන ඉපදෙනවා. ඒකත් එක්කම ඉපදෙනවා. ඒක නිසායි චක්කුම් පටිච්ච රූපීදුප්පදී චක්කු විඥාන තීංගා සංගති පස්ස කියනකොට මන ආයතනේ ගැට ගැහෙන්නේ ඇහැ මැරිලා යනවා. මන අල්ල ගන්නවා. මැරිච්ච රූපෙට පණ දෙන්න යනවා මෙයා. ඒ කියන්නේ අපිට හැම තිස්සෙම හම්බෙන්නේ මැරිච්ච රූපයකට පණ දීපු ස්වභාවයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ මලඋන්ගේ ලෝකෙමයි. මලඋන්ගේ ලෝකෙමයි ඉන්නේ. ඒක නිසායි අපිට හැම මොහොතකම වර්තමාන මොහොතේ අතීතයේ ගැට ගැහෙන්නේ. අපි මේක දන්නේ නැති නිසා. ඒ කියන්නේ මේ කතන්දර දෙක එකට සිද්ධ වෙනවා. මේ කතන්දර දෙකම එකට සිද්ධ වෙන්නේ. එතකොට බලන්න දැන් ඔන්න බලන්න දැන් මේ මොහොතේ තමයි ඔන්න ඇහැ රූප ගැටෙන්නේ. දැන් මේ මොහොතේ තමයි ඇහැ රූප ගැටෙන්නේ. ආයිත් බාධා වෙනවද ඉන්ටර්නෙට් එක? හෙලෝ. හෙලෝ. කරන්න දෙන්නෙම නෑ වගේ. හෙලෝ කෑල්ලක් කාලා තේ එකක් බීලා මේක මේ කරන්න දෙන්නෙම නෑ වගේනි අන්න මටත් හිතන එක තමයි ඒක තමයි මොකද ඕක ඕක තියෙනවාමයි අපි කමන්න ඒකට අපි ගැටෙන්නේ නැතුව අපි යන් හරි ඔන්න බලන්න දැන් බලන්නකෝ දැන් ඔන්න බලන්න දැන් ඇහැ මේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න දැන් S2 වහගෙන S2 අරිනවා ඔන්න දැන් තමයි ඔන්න බලන්න ඇහැ රූප සකස් වුනේ හරිද? දැන් මම ඊගාවට බලන්න කියන එකට ඇහැ සකස් වෙලා තියෙන්නේ. නෑ. ඒ රූපේ සකස් වෙලා තියෙන්නේ. නෑ. විඥානේ සකස් වෙලා තියෙන්නේ ඒකට. නෑ. අන්න බලන්න. එහෙනම් මම දැන් ඔබට කියන උඩ බලන්න කියලා. අන්න දැන් බලනකොට නේද ඇහැ සකස් උනේ එතනට ඒ රූපේ සකස් උනේ විඥානේ සකස් උනේ. ඔන්න බලන්න. ඒ කියන්නේ පෙර නොතිබී තමයි හටගත්තේ ඒක දැන්. දැන් තමයි ඇහැ ඉපදුනේ. ඔන්න බලන්න. දැන් ඇහැ ඉපදුනේ. දැන් ඒ රූපය ඉපදුනේ. දැන් තමයි විඥානය ඉපදුනේ එතනට. ඇහැ රූප චක්කු විඥානේ දැන් සකස් වුනේ. දැන් මම ඊගාවට බලන්න කියන එක දන්නවද මොකද්ද කියලා? දන්නේ නැහැ. අන්න බලන්න ඇහැ සකස් වෙලත් නැහැ, රූපේ සකස් වෙලත් නැහැ, විඥානේ සකස් වෙලත් නැහැ. මම දැන් කියන දකුණු පැත්ත බලන්න කියලා. ඔන්න දැන් තමයි ඇහැ සකස් වුනේ. දැන් තමයි ඒ රූපේ සකස් වෙන්නේ. දැන් තමයි විඥානේ සකස් වෙන්නේ. හරිනේ? ඒ හරහා ඇහැ රූප චක්කු විඥාන දැන් සකස් වුනේ. ඉස්සල් එකට මොකද වුනේ? ඇහත් නිරුද්ධ වුණා, රූපෙත් නිරුද්ධ වුණා, විඥානයත් නිරුද්ධ වුණා. ඔන්න බලන්න. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් එකක් පෙර නොතිබී හටගත්තා. ඊගාව බලන තැනදී බලන්න ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි එතනට ඇහැ සකස් වෙන්නේ. එහෙනම් ඒ ඇහෙන්වත් ඒ ඒ ඒ රූපේවත් නෙමෙයි, ඒ ඇහත් නෙමෙයි, ඒ විඥානයත් නෙමෙයි හටගන්නේ. පෙර නොතිබී අන්න දැන් එතන අහුණා නේද? එතන හරිනේ. අන්න බලන්න. එහෙනම් මේ දැන් ඇහැ වහගෙන ඉන්නවා. ඔන්න දැන් ඇහැ අරින්න කියනකොට තමයි ඇහැ සකස් වුනේ මේ දැන්. ඒකට රූපේ සකස් වුනේ ඒ විඤ්ඤාණේ දැන් පහළ වුනේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ දැන් පහළ වුනේ. ඒකට ඔන්න බලන්න ඔන්න ඇහැ ඉපදිලා මැරුණා. එතකොට තිංගං සංගති පස්ස කියනකොට ඔන්න ඔබතුමාලා ගාව තියෙන ඔබතුමාලාගේ මෙතන මේ ධර්මතාවයේ තුලම තියෙනවා රාග දේශ මොහ යෙදිලා. ඒක යෙදෙන හැටි දන්නව නේද? ඔබ ඉපදෙන්න හේතුවම දන්නවනේ මොකද්ද කියලා. ඔන්න ඔය කියන අනුශය ධර්ම ටික. රාග දේශ මොහ තියෙන නිසා කෙලෙස් නිසා ඉපදෙන්න උනේ. රහතන් වහන්සේ රහතන් වහන්සේ කියන ස්වභාවයේ පහන නිවුන වගේ නිවිල යන්නේ මොකද? කෙලෙස් පරිණිරවාණේ වෙලා තියෙන්නේ. ඉපදෙන්න හේතුවක් නැහැ. කෙලෙස් කියන්නෙම මේ කෙලෙස් නිසා කෙලෙස් කියන්නෙම කෙලෙස් වට්ටිය කියන්නේ මොකද්ද? ධම්ම නියාමයට. ඒ කියන්නේ මේ ධම්ම නියාමය. ඒ ධම්ම නියාමයේ පටන් ගන්න තැන බලන්න පටිච්ච සමුප්පාදයේ පටන් ගන්න තැන මොකද්ද? අවිද්‍යාවපච්චය. අවිද්‍යාව කියන්නේම කෙලෙස් වලට. කෙලෙස් නිසාම හටගන්න ධර්මතාවයක් තමයි අවිද්‍යාව කියන්නේ. කෙලෙස් පවතිනකම් පවතින හටගන්න ධර්මතාවයක් තමයි අවිද්‍යාව කියන්නේ. ආන්න බලන්න. එතකොට එහෙනම් දැන් බලන්න දැන් ඔන්න තිංගන් සංගති පස්ස වෙනකොට මොකද උනේ අන්න ඇහැ ඇහැ රූප චක්කු විඥානය කියනකොටම බලන්න මන හටගෙන නේද? චක්කු විඥානේ කොයිද හටගන්නේ? මනස තුල නේද? මන ඉපදිලා. මනස ඉපදිලා. මනස ඇතුලෙන් තමයි දැන් මේ කතන්දරේ සිද්ධ වෙන්නේ. මනස මූලික වෙලා තමයි ඇහැ රූප ගැටෙන්නේ. මනස මූලික වෙලා ඇහැ රූප ගැටෙනකොට තමයි චක්කු විඥානය හටගන්නේ. අන්න හටගත්ත තැනම දැන් මන ආයතනය සක්‍රිය වෙනවා. සක්‍රිය වෙන්නේ කොහොමද? අන්න චිත්තයක් ආවා දැන්. අන්න බලන්න චිත්තේ හටගත්තා. දැන් හටගන්නකොටම තිංග සංගති පස්ස කියනකොට රාග දේශ මොහ වලින් උතන ස්පර්ශ වෙනකොට ස්පර්ශය ස්පර්ශයක් බවට පත් වෙන්නේ නැහැ. ස්පර්ශය සම්පස්සයක් වෙනවා. රාග සම්පස්ස, දේශ සම්පස්ස, මොහ සම්පස්ස කියලා ඔන්න උනා. උනා අන්න ඒ වෙන්නේ කොහෙද දැන් මන ආයතනය තුල මේ වෙන්නේ දැන්. ඔන්න මන ආයතනෙට යන ආරම්මණය තමයි යොයි තියෙන්නේ. ඔන්න බලන්න රූප ආරම්මණය. කෝච්චියක්. ඔන්න බලන්න දැන් ඇහැ රූප ගැටෙනවා. ඒ ගැටෙන එක නෙමෙයිනේ මනට යන්නේ. අන්න බලන්න. අන්න ඒ කෝච්චියක් ගියේ නෑනේ. මන ඇතුළට බස් එකක් ගියේ නෑනේ. ගින්දර ගියේ නෑනේ. ගියේ මොකද්ද? ආරම්මණයක් යනවා මනට. මනට ආරම්මණේ ස්පර්ශ වෙන්නේ විකෘතියක් වෙලා. ගත්ත එක නෙමෙයි වෙන එකක් යන්නේ. විකෘතියක් වෙලා තමයි යන්නේ. හැබැයි මේ විකෘතිය වෙන්න අර දෙක බලපෑවේ නැද්ද? මේ සිද්ධිය වෙන්න. බලපෑ. බලපෑ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන්න ඕනේ. ගැටෙන කොට තමයි මේක සක්‍රිය වෙන්නේ. මේ ටික හැබැයි ඇහැට වැටුනේ මොකද්ද? දැන් අපි හිතමුකෝ දැන් මේ වෙලාවේ කරවලයි. එකපාරම ඔබතුමා දන්නේ නැති ඔබතුමාගේ ඇස් වහලා කාමරයකට එක්කයි යනවා. එක්කන් ගියාම මේ කාමරේ කරවලම කරවලයි. ඇස් දෙක අරිනවා. දැන් ඔබතුමාගෙන් ඇහුවොත් ඉදිරියේ තියෙන්නේ මොනවද කියලා කියන්න පුළුවන්ද? කරවල ගැන විතරයි කියන්න පුළුවන්. කරවලයි තියෙන්නේ කරවල විතරයි තියෙන්නේ කියලානේ. වෙන රූපයක් ගැන කියන්න බෑ. එහෙනම් දැන් එකපාරම උතන්ට ආලෝකයක් දෙනවා. දෙනකොට මොකද වෙන්නේ? ඔබතුමාට අහු වෙනවා නේද? මේසයක්, පුටුවක්, බිත්තියක් මේ ඔරලෝසුව ඔන්න ටික අහු වෙනවා. එතකොට බලන්න වැටුනේ මොකද්ද? ආලෝකයක් විතරයි. අන්න බලන්න අන්න පරාවර්තනය වෙලා වස්තු වල පරාවර්තනය වෙලා ඇහැට වැටෙන්නේ මොනවාද? ආලෝක කිරණ ටිකක් විතරයි. විතරයි. ඒ හරහා යම් සටහනක් විද්‍යමාන වෙනවා. මේ මෙතන මේ මේ කැමරාවේ. ඒ කියන්නේ කැමරාවක් නම් කැමරාවට වැටෙන ස්වභාවය, කණ්ණාඩියක් නම් කණ්ණාඩියට වැටෙන ස්වභාවය, ඇහත් කන් ඔන්න වගේ උපකරණයක් විතරයි. ඒක ඒක හරිනේ ඒක දන්න ඒක පැහැදිලිනේ හොඳටම. හරියට හරි. එහෙනම් බලන්න දැන් ඔන්න තිංගන් සංගති පස්ස වෙලා යනකොට මොකද වෙන්නේ මේක හදාගන්නවා නේද මේසයක් පුටුවක් ඔරලෝසුවක් කියලා හ්ම් පේන එකට අදාළ එකක්ද දැන් හදාගත්තේ අන්න නෑ නෑ. බලන්න. ඇහෙන එකට අදාළ එකක්ද එහෙනම් ওই විදිහටම අන්න ඇහැ කනටත් එන්න ওই විදිහටම. ඇහෙන එක ඇහැ ඇහෙන තැනදී බලන්න දැන් මේ කතා කරන එක. ඔබතුමාලට මම කතා කරන එක ඇහෙනවද? මේක ඥාණයෙන් බලන්න. ඔව්. අපි මේක අපි මාර්යාගේ ආයතන 6න් එහායින් බලන්න ඕන එකක්. හ්ම්. මෙන්න මෙතනයි ඥානය. මෙන්න මෙතනයි ප්‍රඥාව. මෙන්න මෙතනයි චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි තුන්වෙනි ඇහෙන් දකින්න ඕනේ මේ සිද්ධිය. මේක දකින්න බෑ මායාවේ ඇහෙන්. මායාවේ ආයතන හයෙන් මේක දකින්න බෑ. මේක දකින්න ඕනේ ඒ ආයතන හයෙන් එහයින් දකින්න ඕනේ. අන්න එතනයි බුදු පියාණන් වහන්සේගේ ඇහැ තියෙන්නේ. ආර්ය ඇහැ තියෙන්නේ ඔන්න ඔතන. ඔන්න ඔතනින් දකින්න ඕනේ මේක. ඒ කියන්නේ විඥාණයෙන් නෙමෙයි දකින්න ඕනේ මේක ප්‍රඥාවෙන් දකින්න ඕන සිද්ධියක් තියෙන්නේ මෙතන. එතකොට බලන්න එහෙනම් දැන් ඔබ බලන්න මෙන්න මෙතනදී ඔබ බලන්න එහෙනම් මම කතා කරන්නේ ඇහෙනව නේද? හොඳට හොඳට හොඳට බලන්න. ඔන්න බලන්න. ඔන්න මං කතා කරන්නේ ඇහෙනව නේද? ඇහෙනවා. ඔය බලන්න අහු වෙන හැටි අපි. හොඳේ. හොඳට හොඳට බලන්න විසීදී. නමුත් අපිට මේ කතාව ගෙනියන්න බෑ. ඒතකොට බලන්න මං කතා කරන එක මෙතන මෙතන කෙනෙක් හිටියොත් විතරයි ඒ සද්ද තරංග ටික ගිහිල්ලා වදින්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. මෙතන කතා කරන එක. මේ කාමරේ ඉන්න කෙනෙක් විතර ඒක වෙන්න පුළුවන්. නමුත් ඔතන බලන්න මෙතනින් කතා කරන එක යම් ක්‍රියාවලියක් නිසා ඔතන උපකරණයකින් ඔබතුමාලාට ශබ්ද තරංග ටිකක් ඔතනට වදිනවා කනට ඇවිල්ලා. දැන් 100 දෙනෙක් මෙතන එකතු වෙලා හිටියොත් 100 දෙනාටම ওই සංසිද්ධිය සිද්ධ වෙනවා. හරිනේ? දැන් බලන්න ওই ශබ්ද තරංග ටික ඇවිල්ලා කනේ වදිනකොට ශබ්ද ධාතු, සෝත ධාතු, සෝත විඥාන ධාතු කියන ස්වභාවය ඔතන ඇති වෙනවා. ඒ කියන්නේ කන සද්ද සෝත විඥානය කියන එක හට ගන්නවා. ඒ කියන්නේ කනයි සද්දේ සද්ද තරංග ටික වදිනකොට කම්පනයක් වෙනවා. අන්න අර කම්බරේ නාද වෙනවා කියලා කියන්නේ ඔන්න ඕක. හරිනේ? කම්බරේ නාද වෙනවා. මේ නාද වෙනකොට මොකද වෙන්නේ? එතන එතන මෙන්න මේ මේ සද්දේ සද්දේ අඳුන ගන්න පුළුවන් හිත හට ගන්නවා. මොකද්ද හිත? අන්න සෝත විඥානය. එතන එතන සද්ද තරංග ඒ සද්දේට සද්දයක් විතරයි එතන හටගන්නේ ඇත්තටම. ඒ සද්දේ දැනීම විතරයි කනට දැනෙන්නේ. එච්චරයි. මේ සෝත විඥාණයට කන ඉපදුනා කන මැරුණා. මැරෙනකොටම මොකද වෙන්නේ? තිංගං සංගති පස්ස අන්න අර විදිහටම අර සංසිද්ධිය වුණා රාගදේශ මොහ යෙදුනා සම්පස්සයක් වුණා වේදනා සංඥා සංකාර කියන එක මනස තුල හට ගන්නවා මන ආයතනය තුල හට ගන්නවා හට ගන්නකොට මොකද වෙන්නේ විකෘති ආරම් සද්ධාරම්මණයකට වේදනාවක් හටගන්නවා බලන්න විකෘතියකට හටගන්න විකෘති වේදනාවක්. විකෘතියකට හටගන්න විකෘති සංඥාව. විකෘති සංඥාවකට හටගන්න විකෘති දැන ගැනීමක්. අන්න බලන්න විකෘති සංකාරය. සංකාරයේ කියන තැන මොකද තියෙන්නේ? සංකාර කියන තැනම චේතනාව. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ඔන්න බලන්න මේ ස්පර්ශය කියන තැන ස්පර්ශයිසකයක් හටගන්නවා. අන්න බලන්න විකෘති ස්පර්ශ චෛසිකයක් හටගත්තේ. ස්පර්ශ චෛසිකේ හට ගන්නකොටම සංඥා චෛසිකේ හට ගන්නවා. සංඥා චෛසිකේ හට ගන්නකොටම සංකාර චෛසිකේ හට ගන්නවා. සංකාර චෛසිකේ කියලා කියන්නේ මොකද? සංකාර අபிසංකාර වෙනවා. විකෘතියක් වෙනවා. ඒ කියන්නේ චේතනා සංචේතනා කියන ස්වභාවය. අන්න අර ගත්ත ස්පර්ශයෙන් ගත්ත දත්ත ටිකයි සංඥාවෙන් ගත්ත දත්ත ටිකයි අරගෙන වේදනාවෙන් ගත දත්ත ටිකයි අරගෙන මෙන්න මෙතන චේතනාව පහළ වෙනවා. චේතනා කියන චෛසිකේ හට ගන්නවා. දැන් මොකද වෙන්නේ? අන්න මේ ගත්ත දත්ත ටික අරගෙන මෙයා හදනවා දැන් රූපේ. චිත්ත රූපේ හදන තැන තමයි ඔන්න චේතනාව කියන්නේ. චේතනා කියලා කියන්නේ චේතනා සංචේතනා කියන තැනදී චිත්ත රූපේ හදන තැන. මේ ගත්ත දත්ත ටික එකතු කරලා වචන ටික හදන තැන. අන්න බලන්න අන්න මානසිකාර. දැන් ඔන්න මානසිකාරය වෙනවා. ඒ වෙච්ච ඒ ටික එකතු කළා. ඒ කියන්නේ මේ தත්ත ටික එකතු කරලා මානසිකාර ජීවිත ඉන්ද්‍රිය. ඔබතුමා දැන් මේ වෙලාවේ පණ තින කෙනෙක් වෙන්න ඕනේ. ආය පණ තින කෙනෙක් වෙන්න ඕනේ. අන්න ජීවිත ඉන්ද්‍රිය මේ වෙලාවේ ඔබතුමාගේ ආයුෂය තීර නිසා ඔබතුමා මේ ඔබතුමාට මේ සිද්ධිය වෙනවා දැන්. ඊට පස්සේ ඒකාග්‍රතාව. මොකද්ද උනේ මේ ටික සංක්ෂිප්ත කරලා හරි දුන්න තීරණේ. මෙන්න වචනේ. හරිද? මේ කතා කරන එක වචන වලට පෙරලිලා මුලින්මත් හැදුනේ ඔන්න ඔහොමයි. ඒ කියන්නේ ওই මොකද්ද හටගත්තේ? සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන චෛතසික හට හටගත්ත ටක්කාලා. ඔන්න බලන්න ඇහැ රූප චක්කු විඥානේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටුණා. ස්පර්ශය කියන දැන ස්පර්ශයිසික. දැන් ඔක්කොම මන ආයතනය. ඔතනින් එහාට. අරක ඉවරයි. ඇහැ වැරුණා, කන වැරුණා, දිව වැරුණා, කය වැරුණා, නහය වැරුණා ඔක්කොම ඉවරයි. මල එකට විකෘතියකින් පණ දෙනවා. මොකද්ද පණ දෙන්නේ? මන ආයතන තුල ලෝකයක් ගොඩ නගනවා. මේ ලෝකයේ ගොඩනගනකොට බලන්න අන්න මේ මෙන්න මේ ටික දැන් ඔය කියන්නේ වේදනා රූප වේදනා සංඥා සංකාර මොකක්ද උනේ නාම රූපී සකස් වුණා අන්න බලන්න රූප වේදනා සංඥා සංකාර කියන්නේ රූප කියනකොට රූප කොටස ඇහැ රූප චක්කු විඥානය කියන තැනින් හදලා දුන්නා අන්න මනට ආය මනට ගියා රූපාරම්මණයක් විකෘතියක් අන්න රූපය වේදනා සංඥා සංකාර නාමය නාම රූප සකස් වුණා නාම රූප සකස් වීමම තමයි ඒ සකස් වීමේ දැන ගැනීම කියන්නේ විඥානය. අන්න දැනගත්තා. මොකද්ද දැනගත්තේ? මේ දෙන පණිවිඩේ. අන්න බලන්න. හැබැයි කනට කන දන්නව දුවේ බව. මෙයා හදාගත්ත එක ගැන. දන්න. මෙලෝදියක් දන්නේ නැහැ. ඒ කියන්නේ හැබැයි කන හරහා මෙයා ගත්ත ආහාර ටික. ඒ ආහාර වලින් අංශු මාත්‍රයක් කනට නොදී මන පරිහරණය කරා. <laughs> දැක්කද වෙච්ච වැඩේ? මනෙන් මනෙන් ඒ කියන්නේ මල්කඳ තමයි උස්සගෙන යන්නේ නේ හරියට හරි මල්කඳක් උස්සන් යන්නේ ඒ කියන්නේ සොහොන් කොට ටිකක් අපි මේ පරිහරණය කරන්නේ තන්නි කර සොහොනක ඉන්නේ තන්නි ඒ කියන්නේ මලවුන්ගේ ලෝකේ ඉන්නේ ඕක තමයි ජේසුස් වහන්සේත් පෙන්වුවේ මලවුන්ගේ ලෝකේ නැගිටින්න කියලා ඔන්න දැන් නැගිටින තැන ඕක තමයි වෙන්නේ මේක ඇත්ත දැනගන්න අන්නේ දැන ගැනීම තුළ තමයි නැගිටින්නේ මල මලුන්ගේ ලොකින් නැගිටින තැන. ඒ කියන්නේ මල කඳින් අයින් වෙන තැන. එහෙනම් බලන්න පේන එකට, ඇහෙන එකට, දැනෙන එකට ඒ කියන්නේ බාහිර අපිට ස්පර්ශ කරන්න පුළුවන් ආයතන පහකින් විතරයි. ඇහෙන්, කනෙන්, නාහින්, දිවෙන්, කයින්. මේ පහින් විතරයි බාහිරේ ස්පර්ශ කරන්න පුළුවන්. මේ බාහිරෙන් මේවෙන් මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට මනස තුල ලෝකයක් නිර්මාණය කරගන්නවා. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්ස චිත්තස්සේක ධම්මේසු සබ්බේ වනවල භූතී කියලා කිව්වේ ඔන්න ඔතනට. ඒ කියන්නේ අන්න බලන්න දැන් මේ මනස තුල නිර්මාණය වෙනව ලෝකයේ තමයි මේ අපිට මේ සිත කියලා අහුවෙන්නේ. සිතේ ලෝකය. අන්න බලන්න සිතින්ම ලෝකයක් නිර්මාණය කරගන්නවා. සිතින්ම නේද දැන් හැඩතල ටික දාන්නේ. අම්මා තාත්තා පුටු මේස බෝතල් අරයා මියා බුදුහාමුදුරු ඔක්කොම ටික අන්න සිතින්ම හැඩතල නිර්මාණය කරගන්නවා. සිත නැමැති ලෝකයක. දැන් ලෝකයේ තියෙන ඔතන විතරයි නේද? ඇහින් ලෝකයක් තියනවද කනින් ලෝකයක් තියනවද නහයින් ලෝකයක් දිවෙන් කයින් ලෝකයක් හම්බ වෙනවද එකකින්වත් ලෝකයක් හම්බ වෙන්නේ මේ හදාගන්න කිසිම දෙයක් ගැන ඇහැ දන්නේ කන දන්නේ නහය දන්නේ දිව දන්නේ කය දන්නේ නැහැ මෙයා ලෝකයක් හදාගන්නවා අන්න බලන්න මෙන්න මේ ලෝකයේ ඇතුලේ අපි හිර වෙනවා ආන්න දැක්කද එහෙනම් ඔන්න ඔතනයි අපිට දැන් මේ තැන එහෙනම් බලන්න පහක් වහලා එකක් දිහා බලන් ඉන්න කියලා කිව්වා ඔන්න කතන්දරේ. එහෙනම් බලන්න ඇහැ කන නාසය දිව කය කියන පහම වහන්න පුළුවන්. හිස් ගෙවල් පහ. මන කියන තැනට විතරයි අපි අහු වෙලා තියෙන්නේ. හැබැයි මනේ මේ කතන්දරේ වෙන්නත් අර පහ ඕනි වෙනවා. හැබැයි ඒ පහට මේක මේක ගැන මෙලෝ දෙයක් හම්බ වෙලා නැහැ. මම දැන් ඔක පෙන්වන්න උදාහරණයකින්. අපුඩියක් ගහන්නකෝ. හිමින් සැරි ඔන්න බලන්න. අප්පුඩියක් ගහන්න ඉස්සලා ওই සද්දි තිබුණාද? නෑ. අන්න බලන්න මෙන්න මේ න්‍යාය ඔබ දැනගන්න ඕනේ. මෙතන තියෙනවා දැනගන්න ඕන න්‍යාය දෙකක්. ඒ මොකද හේතු හටගත්තොත් විතරයි පට හටගන්නේ. හේතු නිරුද්ධ වෙනකොට පළත් නිරුද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ හේතු නිසා ඵල හට ගන්න ඕන බලන්න මේ වම් මත දකුණු අත කියන හේතු දෙක ගැටෙන තැන තමයි ස්පර්ශය. මේ හේතු දෙක ගැටෙන ගැටෙන තැන අන්න හේතු හටගත්තා. අන්න ස්පර්ශ වුණා. අත් දෙකට අත් දෙක ස්පර්ශ වුණා. අත් දෙකට දැනීමක් ආවා. ඔන්න බලන්න අපිට අහු නොවෙනම තැන. උනේ ඔච්චරයි. අත් දෙකට දැනීමක් ආවා. මේ අත් දෙක ගැට ගැහෙනකොට කොහේවත් නැති සත්‍යයක් නිර්මාණය වුණා. ඔන්න බලන්න වෙච්ච දේ. දැන් බලන්න අත් දෙක ගැටිලා ඉවර වෙනකොට අත් දෙකට දැනිච්ච දැනීමත් ඉවර වුණා සද්දෙත් නිරුද්ධ වෙලා ගියා. හොඳට බලන්න. හේතු නිසා පල හටගත්තා. අපි සද්ද කියන තැන විතරක් ගමු. මේ අත් දෙක ගැටෙන්න ඉස්සල්ලා සද්දයක් ගන්න බෑ. අර මං ඉස්සල්ලා දීපු උපකරණේ උදාහරණය. ඔබට මම කියන්න යන දේ ඔබ දන්නේ නැහැ මොකද්ද කියලා ඊගාවට. මොකක් ඔබ බලන්න කියන්නේ? මොකද්ද අහන්න කියන්නේ කියන එක. එහෙනම් පෙර නොතිබී තමයි දැන් මේ කතන්දරේ වෙන්නේ ඕන බලන්න. අත් දෙක ගැටුනේ පෙර නොතිබීම. මේ ස්පර්ශය දැන් ආවේ. එන්නකොටම නිර්මාණය වෙච්ච ඵලය තමයි සද්දේ. එන්නකොටම නිර්මා වැදිනකොටම ස්පර්ශය තුළ නිර්මාණය වෙච්ච දේ තමයි අත් දෙකටම දැනිච්ච දැනීම. ඔච්චරයි උනේ. ඒ ඒ අත් දෙක වැදිලා ඉවර වෙනකොටම දැනීමත් නිරුද්ධ වුණා සත්‍යෙත් නිරුද්ධ වුණා. හේතු නිසා ඵල හට ගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. ඔය කෑල්ල තේරුණාද? පෙර නොති පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධයි. හරි නේද? අන්න බලන්න. ප්‍රායෝගික තැන. දැන් බලන්න අන්න අර හැදිච්ච සද්දි කොයි කොයි එකටද අයිති? වම් අතටයිද? දකුණු අතටයිද? දෙකටමයිද? දෙකටමයිද නැද්ද? හොඳට බලන්න. ඔය ඇහිතිච්ච සද්දේ. කියන්න බෑ. ආ ඒ දැන් බලන්න අන්න එතන තියෙන ලොකු ගැටයක්. ඒ කියන්නේ ඵලය කවදාකවත් හේතුවට අයිති නෑ. ඵලය කවදාකවත් හේතුවට අයිති නෑ. අන්න ඔතන ඔන්න ඔය කෑල්ල කවදාකවත් අමතක කරන්න එපා. ඔය ඔය න්‍යාය දෙක දන්න කෙනෙක්ට මේ ධර්ම වැරදෙන්නේ. කවදාකවත් එයාට වැරදෙන්නේ. අන්න බලන්න හොඳට බලන්න දැන් මේ කතන්දරේ හේතු නිසා ඵල හට ගන්නවා. යම්කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්ම. අන්න බලන්න හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. ඵලය හේතු වලටයි නෑ. ඔන්න ඕක ඔබට මම දැන් දෙනවා උදාහරණයක්. හොඳට බලන්න. එහෙනම් මේ සද්දේ වම වම් අතට ගන්නත් බෑ, දකුණු අතට ගන්නත් බෑ, අත් දෙකටමයි තිය කියලා ගන්නත් බෑ. හරිනේ ඒ කොහෙවත් තියෙන කතන්දරයක් නෙමෙයි මෙතන දැන් සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්න මේ පෙර නොතිබී හටගන්න හේතු නිසා පෙර නොතිබී ඵල හටගන්නවා. ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ ඵලත් එතන එතන එතන එතන එතනම නිරුද්ධ වෙනවා. දැන් තේරුණාද? හරි? ඔන්න බලන්න ඒ සිද්ධියමයි දැන් වෙන්නේ. ඇහැට ආයුෂ කොච්චරද? ෂණය. ෂණය. ඇයි ෂණයක් වෙන්නේ? ඇයි ෂණයක් වෙන්නේ? කොහොමද ඔබ ශුන්‍යයි කියලා කියන්නේ? ඇහි ධර්මතාවය මොකද්ද? කනේ ධර්මතාවය මොකද්ද? දිවේ ධර්මතාවය මොකද්ද? නහයේ ධර්මතාවය මොකද්ද? කයේ ධර්මතාවය මොකද්ද? මනේ ධර්මතාවය මොකද්ද? මොකද්ද ධර්මතාවය? රූපේ ධර්මතාවය මොකද්ද? අර රූපයයි <clears throat> හරි මම ඒක මම මම ඒක විස්තර කරන්න. මේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් තියෙනවා. ධර්ම න්‍යාමයක් තියෙනවා. ඒක න්‍යාමයක්. ඒ න්‍යාමය තමයි අනිච්ච දුක්ඛානත්ත කියන්නේ. ඔක ධම්ම න්‍යාමතා සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඔබ ගිහිල්ලා බලන්න. මම ඇයි මේව පෙන්වන්නේ මේ සූත්‍ර දේශනා? ඔබ කාගේවත් හිතුළු වලට අහු වෙන්න එපා. කිසි කෙනෙක්ගේ හිතුළු වලට අහු වෙන්න එපා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒත් ඒ එතනින්ම දකින්න. ඔබ සූත්‍රයට ගලපන්න ධර්මයට ගලපන්න විනයට ගලපලා මේක දකින්න. මෙතනින් එහා ඔබ ගන්න යන්න එපා කිසි කෙනෙක්ගේ හිතවල. මේ කියන ටිකත් ඔබ ගන්න යන්න එපා. මම ඔබට ඒකයි මේ සූත්‍ර දේශනා පෙන්වන්නේ. ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. අනේ බුදු පියාණන්සේ දේශනා කළා තියෙනවා කියලා මෙහෙම දෙයක්. ඒ නිසයි මම මේක පෙන්වන්නේ. මේක හරියටම ගැලපෙන්න ඕනේ. උන්වහන්සේගේ බුද්ධ වචනෙට. එහෙම නොවුනොත් අපි සදා අනාතයි. අන්න අර දෘෂ්ටි හතරට වැටෙනවා. අර දෘෂ්ටි හතරට වැටෙනවාමයි. එහෙනම් ඒ දෘෂ්ටි හතරෙන් තොරව තින්නේ හරියටම බුද්ධ වචනේ විතරයි. මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ බුද්ධ වචනේ විතරයි. ඒකෙන් පිට කොහෙවත් නැහැ. එහෙනම් බලන්න ඇයි අපිට ආයතන හයක් තියෙන්නේ? ඇයි අපිට ආයතන හයක් තියෙන්නේ? ඇයි ඔබට ඇහ කන නාසය දිව කය මන කියලා ආයතන හයක් තියෙන්නේ? මොකකටද තියෙන්නේ? මොකක් මොකක් උදෙසාද ඕක තියෙන්නේ? මොකක් උදෙසාද ඔබට ඔය ආයතන හයක් හම්බ වෙලා තියෙන්නේ? ඇයි ওই ආයතන හයෙන් එකක් හරි උපදිනකොටම ආබාධයක් නම් එයාට නිවන් දකින්න බැරි. එයාට මේ ධර්මය අවබෝධ කරන්න බැරි ඇයි? මොකද්ද හේතුව? මූල හේතුවක් තියෙනවා. ඇයි හේතුව? මේ ලෝකේ මම ඔබට ඔබට පෙන්නවා මේ ලෝකේ තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවයක්. මේ ධර්මතාවය අනිච්ච කියලා කියන්නේ මොකද්ද? බුදු පියාණන් වහන්සේගේ වචනයෙන්ම ගත්තොත් බුද්ධ වචනේ කයට්ටේන අනිච්චං. මොකද්ද කයට එන අනිච්චං කියන්නේ? විපරිණාමයට පත්වන, අන්‍ය ස්වභාවයකට පත්වන, විනාශයක් කරාම් පත්වෙන, විනාශයක්මත් කර දෙන ස්වභාවයකින් තමයි අනිච්ච කියන ස්වභාවය විග්‍රහ කරලා තියෙන්නේ. ඕක නම ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. එක එක විදිහට. එහෙනම් බලන්න මේ අනිච්ච කියන ස්වභාවයේ ලක්ෂණය මොකද්ද? විපරිණාමය, ධාතුනානත්වය, අන්‍ය ස්වභාවයකට පත්වෙන ස්වභාවයක්. එහෙනම් නිත්‍ය ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. වෙනස් වෙන ස්වභාවයක්. හැම ෂණයක් හැම ෂණයක් පාසා. එතකොට බලන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය මේ මේ ලෝකේ පැවැත්ම කියන තැන ධාතු හයකට ගොනු කරනවා. කැටි කරනවා. පට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ධාතු හයයි. අචේතනික ධාතු පහයි සචේතනික ධාතුවයි. අචේතනික ධාතු පහක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ඒ නිසා හටගන්න එකක් තමයි ආකාශ ධාතුව අන්න බලන්න විඥාන ධාතුව කියන තැනමයි සචේතනික ධාතුවක් වෙන්නේ. මේකට විතරයි හිතන්න පුළුවන් කමක් තියෙන්නේ. මේකට විතරයි ක්‍රියාත් කරවන්න පුළුවන් කමක් තියෙන්නේ. මෙයා කරන වැඩේ මේ එක සචේතනික ධාතු අචේතනික ධාතු ධාතු ටික අරගෙන මෙහා ගමනක් යනවා. දැන් තේරුණාද? වැඩි. අර පහට මෙලෝ ඒ කියන්නේ එන බලන්න සචේතනික ධාතු මල ගොඩක් මල මල කුණු ගොඩක් අරගෙන ගමනක් යනවා. මේ කය කියන දන මල මිනියක් නේද? මෙයා දන්නවද මිනූතියක්? දැන් ඔබට තේරුණාද මල මිනිියට පණ දෙනවා මේ අවසන් යනවා හරිද අන්න වලන්න මේ දැන් ඔබ අද උදේ ඉඳන් කරපු දේවල් මේ දවස ඇතුළේ ඔය කය දන්නවද එයා කොයි දන්න එයා දන්නවද අරහි ගියා මෙහි ගියා අරක කරා මේක කරා මේ එකක්වත් දන්නවද නෑ එතකොට එයා කොහෙවත් ගිහිල්ලා තියෙනවද ඔය කය ගිහිල්ලත් නෑ වැඩ හිතනේද ගිහිල්ලා තියෙන්නේ කරලා තියෙන්නේ ඔබ තමාට දැන් තීරණ දර කිව්ව කතන්දරේ ඇහැ මෙලෝ දෙයක් දන්නේ නැහැ ওই විච්ච හැබැයි ඒක පාවිච්චි කළා හිත ගමනක් ගිහිල්ලා තියෙනවා නේද අද දවස් ඇතුළත එයා අහලා තියෙනවා නේද යා ලෝකයක් හදා ලෝක මේ ටික පාවිච්චි කළා මෙයා ලෝකයක් හදා ගන්නවා අන්න බලන්න මනස මනසේ ලෝකය හැබැයි අර ටික ඕන වෙනවා මෙයාට හැබැයි ඒගොල්ලන්ට ඒව හම්බ වෙන්නේ නැහැ එතකොට බලන්න දැන් මම විස්තර කරන් ආපු දැන ඔතනත් ධාතු හයක් නේ තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. දැන් තේරෙනවද ආයතන හයයි ධාතු හයයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා? හ්ම්. ආ. එකක් ආයතනයක් නැති වුණොත් ඒ ධාතුව ගැන ඒ ආයතනයට ආයතනෙන් අවබෝධ කරන්න පුළුවන් ධාතු අවබෝධ වෙන්නේ නැහැ. එතකොට දැන් තේරුණාද? පට්ඨ ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය අවබෝධ කරන්න මේ පැත්තට ආයතන හයක් හම්බ වෙලා තියෙනවා. මේ හයෙන් අවබෝධ කරන්නේ මොකද්ද? මේ ධාතු හයේ කතන්දරේ. එතකොට බලන්න අපි ගමු ඔන්න ඔහොම එක එක ලෙහෙමු අපි. එක එක ලෙහෙමු. එතකොට බලන්න ඇහැ ඒ කියන්නේ පටවි කියන ස්වභාවය. පටවි කියන ස්වභාවය එනකොටම අපිට දැනෙන්නේ මේ යම් දැනීමක්. තද ගතියක්, මුදු ගතියක් මේක දැනෙන්නේ කොහටද? කයට. මේක දැනෙන්නේ කයට. එහෙනම් බලන්න මේ කාය ආයතනය කියන තැනින් අපි අවබෝධ කරන්නේ මොකද? පටවි ධාතුව. ආන්න බලන්න. පටවි ආපෝ කියන ධාතුව. ආපෝ කියනකොට බලන්න ගලන වැగిරෙන ස්වභාවයක් තියෙනවා. ගලන ස්වභාවයක්. දැන් බලන්න දිව ගත්තාම හැමතිස්සෙම මේ ගලන ස්වභාවයන්නේ තියෙන්නේ. කේට මේ ආන් එහෙනම් රසය කියන තැන අහුවෙන්නේ රස ඒ කියන්නේ දිවෙන් තමයි අපි ආපෝ ධාතුව අවබෝධ කරන්නේ. හරි. අන්න බලන්න. එතකොට දිව හරහා තමයි අපි ආපෝ ධාතුව අවබෝධ කරන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ තේජෝ ධාතුව කියනකොට අන්න අපිට මේ උණුසුම උණුසුම කියන එක එක පැත්තක්. දැන් බලන්න දැන් ඔබතුමාලා හොඳට මේ විද්‍යාව හොඳට දන්න අයනේ. දැන් බලන්න ඕනම ආලෝකයක් වැටෙනකොට එතන රස්නේ තියෙනවා. රස්නේ පවතිනවා නේද? රස්නේ ඒකම නිෂ්පන්න වෙන එකන්නේ. බල්බයක් උනත් අපි ගමු මේ දැල්ලක් කියලා ගන්නකො. ආලෝකය කියන තැනම ඒකත් එක්ක ප්‍රතිධර්මය තමයි උෂ්ණය කියන එක. උණුසුම. උණුසුම උෂ්ණය කියන එක. එහෙනම් බලන්න අපිට මේ පේන ස්වභාවය දැන් මම ඉස්සල්ලත් පෙන්නුවා නේද කලුවරේ අපිට කියන්න පුළුවන්ද වස්තු වෙන් කරන්න පුළුවන්ද? බැහැ කරන්න බෑ. එහෙනම් මේ තේජෝ ස්වභාවය මේ සූර්යා නැගලා එනකොට නේද අපිට මේ ඔක්කොම පේන්න ගන්නේ. හ්ම්. ආලෝකය කියන ප්‍රභවය නිසයි පදාර්ථය නිසයි අපිට මෙන්න මේ විචිත්ත විචිත්ත විරූප වෙන් කරගන්න වෙන් වෙලා පේන්නේ. ආ එහෙනම් බලන්න එළියේ පව ඇත්තටම මේ බාහිරේ අපිට ගන්න තියෙන්නේ මොකද්ද? විවිධ විවිධ රූප විතරයි. විවුරු සටහන් විතරයි. ඒ සටහන් සටහන් අපිට ගන්න වෙන්නේ මේ ආලෝකය නිසා. එහෙනම් බලන්න පේනවා කියන තැනින් ඕක අපිට හම්බ වෙන්නේ. එහෙනම් මේ ඇහැ කියන තැනින් තමයි අපි අවබෝධ කරගන්නේ තේජෝ ධාතුව. ආ එහෙනම් පටවියාපෝ තේජෝ වායෝ ධාතුව දැන් බලන්න මේ කතා කරන එක වායු කම්පනයක්. නේද? වායු කම්පනයක්. එහෙනම් බලන්න ශබ්දය කියන එක. මේ ශබ්දය කියන එක අපි ශබ්දය හරහා තමයි අපි මේ අපේ ශබ්දය හරහා ශබ්දය කියන තැනදී අපිට හම්බෙන්නේ මොකද්ද? කන. එහෙනම් බලන්න අපි මේ වායු ධාතු අවබෝධ කරගන්නේ කන හරහා. කනහරහා අන්න අන්න බලන්න ඉන්ද්‍රිය ටික පිහිටන්නේ මේ පට වියපෝ තේජෝ වායෝ ආකාශ කියන තැන බලන්න දැන් සුවඳ පැතිරෙනකොට අපිට දැනෙනවා නේද ඕන තැනක අවකාශය තුල අන්න බලන්න ආකාශ ධාතුව කියන තැන අපි අවබෝධ කරන්නේ නහයාරා නැහැ. ගානායතන හරහා තමයි ඒක කරන්නේ. එන බලන්න චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවආයතනය, කායායතනය කියන පහ කිව්වා. දැන් එකයි තියෙන්නේ. අන්න බලන්න මන හරහා තමයි විඥාන ධාතුව අවබෝධ කරන්නේ. විඥාන. එහෙනම් බලන්න ආයතන 6 කියන්නේ ධාතු 6 අවබෝධ කරන තැන් න්‍යාය. ඒකනේ. ආ. අද තමයි එහෙම එකක් ඇහුවේ අතර ජීවිතේට. සාදු සාදු සාදු සාදු. පැහැදිලිද? අනේ ඔබට වැටහෙවා මේ කියන ටික. අංශු මහා පැහ මම අහන්න හිටි ප්‍රශ්නයක් තිබුණා ඒ කියන්නේ දැන් ඔන්න මම ඇහැට ආලෝකයක් ඇවිල්ලා රූපයක් එනවා ඇහැට ඇහැට ඇවි ආවා මනසෙන් හදාගත්ත ඒ අම්මයි කියන එක එතකොට මට හිතුණා දැන් ඇහැට ආපු රූපයක්නේ ආලෝක ධාරාවක් විතරයිනේ අම්මා කියන්නේ හිතෙන් හදාගත්තා එහෙමනම් අම්මට බෙහෙත් අරෝමය මේ කන්න එහෙම දෙන්න ඕනේ ඇහි ඡායාවක් විතරයිනේ කියලා යම්කිසි ධර්මයක් දේශනා කරන තැනකදී අවබෝධ වෙන්න ඕයි හිතෙන්න පුළුවන්. නමුත් දැන් ඕක කිව්වම අර බාහිරේ තියෙන අපෝදේජ වායු පටවි මේකට සම් ඒ අවබෝධය ගැන කිව්වම ඇයි අම්මට අර ඡායාවක් කියලා ගත්තත් මෙතන කෑම දෙන්න ඕනේ ඇයි කියන එක තේරුම් යනවා. සාදු සාදු සාදු. ඊට පස්සේ හරිම හරි. තව තීරචන පැහැදිලිනේ මේ මේ විග්‍රහය මේ යන විදිය. පැහැදිලි. හරි. එහෙනම් ඔන්න ඔතනදී අන්න බලන්න එහෙනම් දැන් බලන්න උප්පත්තියෙම ඇහැ පේන්නේ නැති කෙනෙක් ಜಾති අන්ධයෙක් වුණොත් තේජෝ ධාතුව අවබෝධ කරන්න බැරි වෙනවා. එහෙනම් ලෝකය අවබෝධ වෙන්නේ නැහැ. අන්න බලන්න ඇයි ඇහැක් හම්බ වෙන්නේ නැත්තේ? ඇයි ඇහැක් හම්බ වෙන්නේ නැත්තේ? මොකක් නිසාද? කර්ම විපාකයකට නිවන වැහිලමයි තියෙන්නේ සංසාරෙමයි හම් වෙන්නේ දැන් තේරුණාද ඒක සිද්ධිය අනිත් පැත්තට හරි ඔන්න ඔතනදී ඔබතුමාලට මම තාම ගැඹුරු තැන මොකද ඔබතුමාලා මේ ගැඹුරින් ධර්මයේ දකින්න ඕන කට්ටියක්නේ මම දැන් ගැඹුරටම ගෙනියන්නම් හරි ඔබතුමාලට තේරුන්නේ නැත්නම් අනේ මට කියන්න මම මට පුළුවන් ප්‍රමාණයෙන් ඔබතුමාලට මම විග්‍රහ කරලා දෙන්නම් හරි මෙතනින් යන්න එපා මේක තේරුම් නොගෙන මේක තේරුම්ගෙන යන්න එපා. පුංචි හරි සැකයක් තියෙනවා එකත් निराකරණය කරගෙන මෙ යන්න. යන්න එපා මෙතනින් කොහොමවත්ම අපිට පැය කීයක්ද ඒක ඔබ ගන්න ඔබ ගන්න එපා. කාලයෙන් මිදෙන්න. අකාලික වෙලා මේ ධර්මය අහන්න. උන්වහන්සේ කිරි බුදු පියාණන් වහන්සේ කිරි මේ ධර්මයේ කිරි තියෙන අප්‍රමාණ සද්ධාම ඉස්සරහින් තියාගන්න. උන්වහන්සේටම දෙන්න මුල් පුටුව. මාරයට නොදී මාරයාගේ මිදිර උන්වහන්සේට මුල් පුටුව දීලා ඔබලා මේ ධර්මය අහන්න. ඔබට මේක හම්බු වෙයි. හරි එහෙනම් මම ඉතුරු ටික කියන්නම්. බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය ධාතු 6 ගැන පුදුමාකාර විග්‍රහයක් කළා තියෙනවා. තීරුම් ගන්නවත් බෑ. ඔතන තමයි සම්පූර්ණම විද්‍යාව තියෙන්නේ. මේ ලෝකේ අපිට හම්බ වෙලා තියෙන සම්පූර්ණම අවිද්‍යාවක්මයි. විද්‍යාව තියෙන්නේ උතනමයි. එකම විද්‍යාවයි තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තැන විතරයි. එතකොට මම ඔබට මේක පෙන්වන්නම්. උන්වහන්සේ මේ ඔන්න ඔය ධාතු 6 ධාතු 6 තව ටිකක් සංක්ෂිප්ත අරගන්නවා කෙටි කළා. ওই ධාතු 6 ගැන ওই ධාතු 6ම පවතින ධර්මතාවය මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම ධර්මතාවය. ওই ධාතු 6ම පවතින. ওই ධාතු 6 වෙන් කරන්න බෑ. තේරුණාද? එකිනෙකට ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියනකොට ඒකේ නිෂ්පන්න වෙන එකක් තමයි අවකාශ ධාතුව. ඒ කියන්නේ ওই පටවිහය දැන් අපි හිතමු අයිස් කැටයක් කියලා. අයිස් කැටයක් දැන් මේ ෆ්‍රිජ් එකෙන් ගන්නවා. අරගෙන ඔබ ඕක දානවා දීස් ලොකු පිඟානකට අපි හිතමු ලොකු භාජනයකට දානවා. ඒ භාජනේ අපි හිතමු විවිධ හැඩතල තියෙන භාජනයක් කියලා. හරිද? ඒ එවන බලන්න ඔය අයිස් ඒ ඒ ඒ ඒ වගේම අපි හිතමු අයිස් කැට 10ක් එකම විදියට මොඩල් එකක් හදපු අයිස් කියුබ් ටිකක් තමයි දැන් මේ තියෙන්නේ. හරිනේ? මේක විවිධ විවිධ හැඩතල තියෙන භාජන 10කට දානවා. දැම්මහම ඔන්න බලන්න ඔක මුලින්ම දාපු තැනදී අපි අල්ලනකොට සීතලක් දැනෙනවා. පටවි ස්වභාවය හොඳටම දැනෙනවා. නේද? එතකොට බලන්න මේකේ ආපෝතභාවයේ යන්තම් දැනෙනවා දිය ගතියක්. නේ? ගලන ස්වභාව. නමුත් අපිට වායෝ ස්වභාවය දකින්නම නැහැ. පටවි ස්වභාවය හොඳටම දැනෙනවා තේජෝ ස්වභාවයක් දැනෙනවා තේජෝ ස්වභාවය කියන්නේ දැන් උෂ්ණීය විතරක් නෙමෙයි සීතල ස්වභාවයක් කියන්නේ තේජෝ ස්වභාවය එතකොට මේ එතකොට මේ ඒ ස්වභාවයත් අපිට හොඳට දැනෙනවා ආපෝ ස්වභාවය යම්තම් දැනෙනවා පටවි ස්වභාව මේ වායු ස්වභාවය දැනෙන්නෙම නැහැ. ටිකක් කියලා අපි ඔහොම තියෙනකොට මේක මොකද වෙන්නේ? මෙන්න දිය වෙනවා. උෂ්ණය අනබන තේජෝ ස්වභාවය වෙනස් වෙනකොට දැන් මොකද වෙන්නේ? අනිත් ධාතු තුනම වෙනස් වෙන්න ගන්නවා. වෙනස් වෙනවා. අනිත් ධාතු තුන වෙනස් වෙනකොට අන්න බලන්න අයිස් කියුබ් එකේ අවකාශයේ ගත්ත ඉඩ වෙනස් වෙන්න ගන්නවා. අන්න අවකාශ ධාතුවත් වෙනස් වෙන්න ගන්නවා. අන්න බලන්න ඉස්සල්ල ගත්ත හැඩය නෙමේ අවකාශයේ දැන් තියෙන්නේ පොඩි වෙනසක් වුණා ඔන්න බලන්න එහෙනම් බලන්න අන්න බලන්න මේ ධාතු හතරට අනුරූපව අවකාශ ධාතුවත් වෙනස් වෙන්න ගන්නවා එක එක විදිහට අන්න බලන්න මේ බලන්න දැන් මේ සංසිද්ධිය ෂණයක් ෂණයක් පාසා ධාතු විපරිණාමය අන්න බලන්න අන්‍ය ස්වභාවයකටපත් වෙනවා විපරිණාමයේ ස්වභාවයකටපත් වෙනවා වෙනස් වෙනස් ස්වභාවයන් වලට දැන් මේකපත් විනාඩි 10ක් විතර තිබ්බොත් එimhe අයිස් කැටේ ඉස්සල්ලා තිබිච්ච ස්වභාවය සෑහෙන්න වෙනස් වෙලා දැන් වෙනස්ම හැඩයක් අරගෙන වතුරත් එකතු වෙලා වෙනස් ස්වභාවයක් දැන් අර ගන්නවා මේ මේ මේ මේ මේ පෙනෙන රූපය තුල. රූපය වෙනස් වෙනවා. අන්න බලන්න. අයිස් කියුබ් එක කියලා ගත්ත තැන තියෙන රූපය. ඔන්න බලන්න අපිට මේ දැන් මේක බලන් ඉන්නකොට මේක පේනවා මේ රූපය වෙනස් වෙනවා. අන්න පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන ධාතු පහ අනිත්‍ය ස්වභාවයකටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ධාතු නානත්වයක් අපිට දකින්න හම්බ වෙනවා. දැන් තවත් ඔහොම තියාගෙන ඉන්නකොට අන්න දැන් එන්නේ ඉන්න පටවි ස්වභාවය එන්නේ නඩු වෙනවා ආපෝ ස්වභාවය එන්නේ ඉන්න වැඩි වෙනවා තේජෝ ස්වභාවයත් එන්නේ ඉන්න වෙනස් වෙනවා සීතල ස්වභාවයෙන් උෂ්ණ ස්වභාවයත් එන්න ගන්නවා දැන් ටික ටික සීතල අඩු වෙන්න ගන්නවා එතකොට අන්න දැන් ගලන වැగిරෙන ස්වභාවයක් එක්ක පැතිරෙන විසිරෙන ස්වභාවයක් දැනෙනකොට ආවායෝ ස්වභාවයත් ඔන්න දැන් විද්‍යමාන වෙන්න ගන්නවා අපි මේක තව වෙලාවක් තියලා තිනකොට අයිස් කියන ස්වභාවය පනවන්නම බැරි වෙනවා. දැන් තියෙන්නේ මොකද්ද වතුර කියන තැන, ජලය කියන තැන. ඒ ජලය අර භාජන 10 ස්වභාවයට ඒකට අනුරූපව හැඩයක්වත් අරගෙන තියෙනවා. හරි නේද? අන්න බලන්න රූපයත් වෙනස් වෙලා එක එක විදිහට අරගෙන. හැබැයි අර තිබිච්ච අයිස් කියුබ් එකේ තිබිච්ච ධර්මතාවයම තමයි මෙතන තියෙන්නේ. මොකද්ද? පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන ස්වභාවයමයි. ඒ ස්වභාවයේ විවිධ වෙනස් වෙනස් ස්වභාවයකට ගිහිල්ලා අවකාශයේ වෙනස් රූපයක් මවලා තියෙනවා. මොකද්ද උනේ රූපේ වෙනස් වුණා විතරයි. මොකද්ද ධර්මතාවය? අනිච්ච ධර්මතාවය. ආ එහෙනම් අපිට විවිධ රූප හැදෙනවා කියන තැන බලන්න තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශයේ ගන්න ස්වභාවය. මේක වෙන් කරන්න බෑ. දැන් බලන්න පඨවි කියන ස්වභාවයේ විද්‍යමාන වෙනකොට ice cube එකේ ධාතු හතරම තිබුණා. අවකාශ ධාතුවත් එතන තිබුණා. වෙන් කරන්න බෑ අවිනිභෝගිකයි. එහෙනම් මේ ධාතු වල ස්වභාවය මොකද්ද වෙන් කරන්න බෑ. අවි එකටම පවතිලා එකටම වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. එතකොට බලන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරේ නිෂ්පන්න වෙන රූප හතරක් තමයි රූප හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයන්ගෙන් නිෂ්පන්න වෙන රූප හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජා. ඔන්න ওই ටික එකතු වුනහම 8ක් තියෙනවා. ඔය 8ට කියන සුද්දාෂ්ටක කියලා. එහෙනම් මේ ඕනම දෙයක් හැදෙන කුඩාම ඒකකයේ තමයි සුද්දාෂ්ටකය. තමයි හදාගන්න මේ අම්මා කියන එක ගැන. එතකොට මට හිතෙනවා ඇහැට වැටෙන ඡායාවක් විතරක් නම් හෙට ඉඳලා අම්මට කන්න දෙන්නයි බෙහෙත් බෙහෙත් දෙන්න අවශ්‍ය නැහැ මොකද හෙට ආයාවක් විතරනේ මනසෙන් හදාගත්ත එකන්නේ කියලා. නමුත් දැන් එහා පැත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි ඒකත් එක්ක හේතු කොටගෙන මෙතන ඇතිවෙන මේ එකක් නේ තියෙන්නේ. එතකොට ඒකට උත්තරේ ලැබෙන්නේ නේද? අන්න හරි. හරියට හරි මේ හය එකට තියෙන්නේ. අපි කොච්චර කිව්වත් මේ ඕක බෑනි දැන් අම්ම කියනකට ඇදිල යන්නේ කොච්චර ඇහේ චායාවක් කන්නාඩියක් කියල කිව්වත් හිත ඇතුළෙන් කියන අර අම්ම ඉන්න මාව හදා වඩාගත්තු දැන් තව වටින වස්තුවක් අපිම ඩයමන්ඩ එකක් කියල දැන් ඩයමන්ඩයක් කියනකත් ඇහැට මේ හරි ඇල්ලුවම දැන්නෙන ඒක විතරේ කියල ගත්තට හිත ඇතුළෙන් තියෙන මේක මේ ඩයමන්් කියල එකක්නේ කියන එක නේ අනු බාගට විසඳක් වැඩන්නෑ වැඩනවාද හරියට හරි හරියට හරි ඒකතම ඔන්න බාන්න මෙදැමට අපි ටිකටික එන්නේ මධ්‍යම් ප්‍රතිපදාවට හරි ටිකටික නිසාන් වතන් දැහෙන්නද දැන් එතවට තව එකක් අපි හිතානින්න මේ ලොකු අවකාශය තියෙනවා ඒක ඒකඒක් වස්තු පිහිටනවා කියලන්න ඒක දැන්න තේරන්න මේ කතාව අරියට හරි මං එකත ඔබතුමාට මං ඒ කිව්වේ කදාගන්න ඕට සියුම් තැන් තියෙනවා ගැලවිලා නැති ඒ ටික මං ගාන්ට රවුම් කරලා දෙන්නම් කියලා. හරිනේ. කරලා හිතන්නේ අපි මේ අවකාශයේ තියෙන අවකාශයේ අපි මේ මේක නෑනේ අවකාශයක් මේ වස්තුන් ගන්නකොටම තමයි අවකාශය හැදෙන්නේ. හරියටම හරි. සාදු සාදු සාදු. අන්න ඒක තමයි මං කිව්වේ ඇහැ වහලා ඇහැ අරින්න කියලා. ඇහැ වහලා අරිනකොට තමයි එක එතනම හටගන්නේ. තියෙන ඒ තියෙනවා ඉන්නවා කියලා ගත්ත තැනම දෘෂ්ටියකමයි ඉන්නේ. ඒ කියන්නේ තියනවා ඉන්නවා කියලා ගත්ත තැනම ඉන්නේ සාස දෘෂ්ටියේ. ඒ කියන්නේ තියෙන ලෝකෙක ඉපදිලා ලෝකී තීචිදි මැරිලා යනවා. අන්ත හතරෙන් දුස්සාස දෘෂ්ටියට අහු වෙනවා. කෙලින්ම අහු වෙලා ඉන්නේ. අන්න බලන්න මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්න බලන්න පෙර ඒක තමයි ඕක තේරෙනකොට විතරයි තේරිච්ච කෙනෙක්ට විතරයි ಜಾති ධම්ම සූත්‍රය තේරෙන්නේ. ඕක තේරිච්ච කෙනෙක්ට විතරයි බද්දේ කරත්ත සූත්‍රය තේරෙන්නේ. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඕක තේරිච්ච කෙනෙක්ට විතරයි මජ්ජි සූත්‍රය තේරෙන්නේ. එනම් බලන්න එහෙනම් තියෙනවා ඉන්නවා කියලා ගත්ත තැනම අර දෘෂ්ටි හතරට අහු වෙලා. සාස්ත්‍ර දෘෂ්ටියට අහු වෙලා. තියෙනවා කියන තැනින් අහු වෙලා. ඒක සබ්බන් නැති කියන තැනට අහු වෙච්ච ඇටිය මොකුත් නැහැ කියලා අහු වෙනවා. අන්න අනිත් එකට අහු වෙලා ඒ ගමන. උච්චේ දෘෂ්ටියට. අනිත් එකට. ඔව්. ඒක තේරෙන්නේ අර සර්පයාගේ දැත්තෙන් අල්ලනවා කියන එක හරියටම හරිනේ මේක තේරෙන්නේ නැතුව මිනිස්සු යන ගමන පේනවනේ. අන්න ඒකයි. මේක හරියට ලියා ගන්න ඕනේ. හරියට ලියා ගන්න ඕනේ. සියුම්ම ලියා ගන්න ඕනේ. එතකොට ඔන්න ඔතනදී දැන් බලන්න දැන් මෙහෙනම් මේ ධාතු 6 මේ ධාතු 6 ගැන එහෙනම් මේ ධාතු 6ම කතන්දරේ මොකද? එහෙනම් දැන් බලන්න මාර අයිස් කැටි කතන්දරේ තව කැලලක් පෙන්වන්න. දැන් බලන්න අයිස් කැටි දිය වෙනවා අයිස් කැටි කියලා ගත්ත දැන තියෙන පටවියාපෝ තේජෝ වායෝ. අයිස් කෙටි ඒක ඒ ඒ ඒ පටවියාපෝ තේජෝ වායුව වලින් හැදිච්ච නිෂ්පන්න වෙච්ච රූප හතරක් තමයි වර්ණගන්ධ රසෝචා. ඔය ඔය අට එකට එකටමයි පවතින්නේ. එතකොට ඒ කියන්නේ පටවි වෙනස් වෙනකොට අර අර අර පටවියාපෝ තේජෝ වායුව වෙනස් වෙනකොට වර්ණගන්ධ රසෝචයත් වෙනස් වෙනවා. දැන් බලන්න පොලොස් කියන ස්වභාවය නෙමෙයිනි දැන් තියෙන පොලොස් ස්වභාවය නෙමෙයිනි හෙට බලනකොට. ඔහොම ඔහොම බලන්න මේ දැන් දැන් ඒ කියන්නේ බලන්න වර්ණයත් වෙනස් වෙනවා ඒකේ ගතියත් වෙනස් වෙනවා ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ අර පටවියාපෝ තේජෝ වායෝ කියන මේ මේවා අනිත් විපරිණාමයටපත් වෙනකොට වර්ණ ගන්ධ රස ඕජත් ඒවට අනුරූපව වෙනස් වෙනවා. පොලොස් කියන ස්වභාවයම ගත්තොත් එහෙම අපි පොලොස් කියන්නේ පරාසයක්. පරාසයක්. එතකොට මේ පරාසයේ යට තියෙන ධර්මතාවය මොකද? දැන් කොස් ගහෙන් කොස් මලක් එනවා එකපාර එක එක මොහොතක චූටි අංකුරයක් ඊට පස්සේ තව තවත් පැය ගානක් ගිහලා බලන්න චුට්ටක් ලොකු වෙලා තව චුට්ටක් ලොකු වෙලා තව චුට්ටක් ලොකු වෙලා මලක් වුණා මල තව ටිකක් විපරිණාමයේ වෙනකොට අන්න චූටි ගැටයක් ආවා ඒක චුට්ට චුට්ට ශනියක් ශනියක් ශනියක් පාසා අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකටපත් වෙනකොටපත් වෙනකොටපත් වෙනකොට අපි අන්න පොළොස් ගැටයක් කියලා දැන් ගත්තා පොළොස් වල එක ස්වභා එක කාලයකටම අපි එකට දැම්ම නමක් පොළොස් කියලා හැබැයි ඒ කාලය තුලම යට තිබිලා තියෙන්නේ මොකද්ද? හැම මොහොතකම විපරිණාමයටපත් වෙන ධර්මතාවයක්. ඒ පරාසය ඇතුළත බලන්න මුලින් තිබිච්ච සියුම් ස්වභාවය නෙමෙයි ඊගාවට ටිකක් ඝනයි. පාට වෙනස් වෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජ ඔක්කොම වෙනස් වෙලා ගිලා එක ස්වභාවයකදී අපි පටන් ගන්නවා කියන්න කොස් කියලා. ඔන්න දැන් කොස්. එතනත් මොකද? එතනත් අර ගලන ගැලිල්ලමයි සිද්ධ වෙන්නේ. හැබැයි අනිච්ච ධර්මතාවයකට නිච්ච නිච්ච සංඥාවක් දුන්නා කොස් කියලා. අනිච්ච ධර්මතාවයකට නිච්ච සංඥාවක් දුන්නා පොලොස් කියලා. යට තියෙන අනිච්ච ධර්මතාවය. පරාසයකට දාපු නමක් තමයි අපි හැමතැනකම දාලා තියෙන්නේ. රුවන් කියලා දාලා තින්නිත් ඔහොම එකක් නේද? යුක්තාණුවේ ඉඳන්ම මේ වෙනකම්ම තිබුණේ ඔය කොස් පොලොස් කතන්දරේම නේද උතන? දැනුත් ඕකට දැම්ම නේද නිත්‍ය නමක් රුවන් කියලා. අවුරුදු 80 අවුරුදු 40 50ක් ජීවත් වෙච්ච රුවන් ජීවත් වෙන රුවන් ආන්න බලන්න ඔය ධර්මතාවයම හැම තැනම තියෙන්නේ සම්පූර්ණම පැනවීම වැරදි විද්‍යාව කියනම වැරදි නන දැක්කද වැඩි එහෙනම් බලන්න ඔය ධර්මතාවය ඔන්න ඕකේ දැන් මම පෙන්වන්නේ සුද්දාෂ්ටක කියලා මේ සුද්දාෂ්ටක එහෙනම් සුද්දාෂ්ටක කියන්නේ ඕනම පරමාණුවක් සකස් ඒ කියන්නේ ඕනම දෙයක් මේ පදාර්ථය සකස් වෙන්න පුළුවන් කුඩාම ඒකකය කුඩාම ඒකකේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු පරමාණුව සකස් වෙන්න පුළුවන් කුඩාම ඒකකේ තමයි සුද්දාෂ්ටක. එතකොට බලන්න එහෙනම් මේ සුද්දාෂ්ටක තියෙන්නේ මොක මොන ධර්මතාවයේ යටත් වෙලාද? අනිච්ච ධර්මතාවයට යටත් වෙලා. අන්න බලන්න අනිච්ච ධර්මතාවයේ යට යටත් වෙලාමයි තියෙන්නේ. ඒ 31 ලෝක ධාතුවේම තියෙන්නේ ওই ධර්මතාවයමයි. අනිච්ච දුක්ඛ අනාත්ම ධර්මතාවයමයි. එහෙනම් බලන්න අනිච්ච ධර්මතාවයක් කියන තැන වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ චලනයක්. චලනයක් කියන්නේ චලිතයක්. චලිතයක් කියන්නේ කම්පනයක්. එනම් මේ ලෝකයේම තියෙන කම්පණයක. මේ මුළු විශ්වයම පවතින කම්පණයක. එහෙනම් ඒ කම්පණය තුල එක මොහොතක් දෙපාරක් නැහැ. එකක් දෙපාරක් නැහැ. එක ගඟකින් දෙපාරක් නාන්න බෑ කිව්ව කතන්දරේ දැන් තේරෙනවා. ආ ගඟත් වෙනස් වෙනවා, රූපෙත් වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් ගඟේ උපමාව දැන් තේරෙනවද අර සුරෙන් මහත්තයාගේ කතාවේ <laughs> මොකද්ද මේ කිව්ව ගැඹුරු කතාව කියලා. හරිද? එතකොට බලන්න එහෙනම් මේ සුද් එහෙනම් බලන්න මේ සුද්දාස්තකවල එකතුවක් තමයි අයිස් කැටේ කියන්නේ. හ්ම්. ආන්න දැක්කද? ඒ සුද්දාස්තකවල විපරිණාමය තමයි මෙන්න මේ අයිස් කැටේ දී වෙලා යන කතන්දරේ තියෙන්නේ දැන් දිගටම. ඒ දී වෙලා යනකොට මොකද වෙන්නේ? අවකාශ ධාතුවත් ඒකට අනුරූපව වෙනස් වෙනවා. දැන් ඕක දකින්නේ මොකෙන්ද ඔයගොල්ලෝ? මෙහෙම දිය වෙනවා කියලා. කවුද කියන්නේ? ඇහැද කනද නහයද දිවද කයද? මනද? කවුද කියන්නේ? මන. විඥාන ධාතුවත් එනං ඒකට අනුරූපව වෙනස් වෙනවනේ දේශනේ ශනේ ශනේ ශනේ. ඕක දිහා බලන් ඉන්නකොට. එහෙනම් විඥාන ධාතුවේ ස්වභාවය මොකද්ද? විපරිණාමයටපත් වෙන අන්‍ය ස්වභාවයට අනිච්ච ධර්මතාවය. එහෙනම් මේ ධාතු හයේම ස්වභාවය මොකද්ද? අනිච්ච අනිච්ච ධර්මතාවයක් තියෙන්නේ. දැන් තේරුණාද? එහෙනම් බලන්න මේ මේවා වෙන් කරන්න බෑ. එකක් වෙනස් වෙනකොට අනිත් ඒවත් වෙනස් වෙනවා. ඒකට අනුව වෙනස් වෙනවා. ඒකට අනුව වෙනස් වෙනවා. ඒකට අනුව වෙනස් වෙනවා. එහෙනම් බලන්න මෙන්න මේක බුදු පියාණන් වහන්සේ පෙන්නවා. මම පොඩි කෙටියෙන් කියන්නම්. රූපකාණ්ඩ හතරක් අතර අරගෙන. එහෙනම් උන්වහන්සේ පෙන්නවා මේ රූපකාණ්ඩ හතරක් කියන්නේ මුළු විශ්වයේම චලිතය. මුළු විශ්වයේම ශක්තිය නිපද වෙන්නේ රූපකාණ්ඩ හතරකින් කියලා. කර්මජ රූප, චිත්තද රූප, උච්චද රූප, ආහාරජ රූප කියලා මෙන්න මේ රූප කාණ්ඩ හතරෙන් විතරයි මේ මුළු ලෝකෙම කියන්නේ ඔන්න ඔච්චරයි. රූප කාණ්ඩ හතරක් අරන් පෙන්නවා. මේ රූප කාණ්ඩ හතරේ තුන්වහන්සේ පෙන්නවා. කර්මජ රූප කියන තැන රූප කාණ්ඩ 18කින් පෙන්නවා. එතකොට චිත්තද රූප කියන තැන රූප කාණ්ඩ 15කින් පෙන්නවා. උච්චද රූප කියන තැන රූප කාණ්ඩ 13කින් පෙන්නවා. ආහාරජ රූප කියන තැන රූප කාණ්ඩ 4කින් 12කින් පෙන්නවා. ඕකත් කැටි කරා තව පාරක්. ඔය රූපකාණ්ඩ ටික අරගෙන කර්මජ රූප 18 කැටි කරා පරමාණු 9කට. හ්ම්. චිත්තජ රූප 15 කැටි කරා පරමාණු 6කට. උත්තජ රූප 13 කැටි කරා පරමාණු 4කට. ආහාරජ රූප 12 කැටි කරා පරමාණු 2කට. පරමාණු 21ක චලිතයක් තමයි මේ විශ්වයේ චලිතය. විශ්වය කියන්නේ. ඇයි මේ මේ මේ හැම එකකම පඨවි ආපෝ තේජෝ වායෝ ඔය පර හැම පරමාණුකම පළවෙනි යට මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක. ඒ සුද්දාෂ්ටක වල ස්වභාවය මොකද්ද? චලිතයක්. අනිච්ච ධර්මතාවයක්. විපරිණාමයට පත් වෙන එක. හැබැයි වෙන් කරන්නත් බෑ. ආ එහෙනම් බලන්න මේ මුළු විශ්වයේම චලිතය කියලා කියන්නේ ඔන්න ඔය පරමාණු 21 කම්පනය. එතකොට තව පැත්තකින් ගත්තොත් මම විද්‍යාව පැත්ත ගොඩක් දන්න හන්ද මම මේ මේ පැත්තෙන් කතා කරේ ටිකක් ඈ. හරි. ඊට පස්සේ අනිත් තව පැත්තක් ආරම්භ බලන්න. ඔන්න ඔතනදී ඔන්න ඔතනදී බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ කර්මජ රූප 9. ඒ කියන්නේ කර්මජ පරමාණු 9. මෙන්න මේ මෙන්න මේ කැලේ හොද්දට අහගන්න. මේ සිද්ධිය වෙන්නේ කොහොමද කියලා. හරි? මෙන්න මේ හැම මේ කර්මජෝ සකස් වෙන සුද්දාෂ්ටක වලදී ඒ කියන්නේ කර්මජ රූපවල තියෙනවා අවකාශ ධාතු අවකාශ ධාතුව කියලා එතනක් තියෙනවා කර්මජව. එතකොට බලන්න අපි හිතන් හිටියේ මිනිස්සු හිතන් හිටියේ මේ භෞතිකව පමණයි පටවියාපෝ තේජෝ වායෝ තියෙන්නේ කියලා. සුද්ධාස්තික පවතින්නේ කියලා. බුදු පියාණන් වහන්සේ භෞතිකවත් අභෞතිකවත් පවතිනවා කියලා පෙන්වනවා. කර්මජ ස්වභාවයට අනුව සුද්දාස්තක පවතිනවා. චිත්තද ස්වභාවයට අනුව සුද්දාස්තක පවතිනවා. මේක කවදාකවත් දකින්න බෑ. අවිනි ඒ කියන්නේ මේක අනිදස්සනයි අප්පටිකයි. දකින්නත් බෑ අල්ලන්නත් බෑ. කිසි කෙනෙක්ට මේක සම්බුද්ධ ඥානයකින්ම දකින කතන්දරයක්. ඒක නිසා විද්‍යාවට කවදාකවත් මේක පැත්ත අහුවෙන්නේ නැහැ. එතකොට විද්‍යාවට අහුනේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න මේ කර්මජයයි චිත්තදමයි සකස් වෙන ස්වභාවයේදී තමයි මෙන්න මේ මෙන්න මේ ඒ කියන්නේ කා ඒ කියන්නේ මොකද්ද තරංගාකාරයෙන් මේක සකස් වෙන්නේ තරංග. ඒ කියන්නේ මේ චිත්තදවත් කර්මජව සකස් වෙන ශක්තිය සකස් වෙන්නේ කොහොමද? ඒක තර සකස් වෙන්නේ තරංගාකාරයකට. එතකොට මේ උත්තුජව කියන එක තමයි අපිට මේ භෞතිකය කියලා අහුවෙලා තියෙන්නේ. භෞතිකය කියලා අපිට අහුවෙන්නේ උත්තුජව සකස් වෙන ස්වභාවය. උත්තුජ ආහාරජ කියන ස්වභාවය තමයි අපිට මේ භෞතිකය කියලා අපි අපිට අහුවෙලා තියෙන්නේ. එතකොට මේ භෞතිකව සකස් වෙන තැනදී සකස් වෙන්නේ පදාර්ථයේ මුල් වෙලා. පදාර්ථ ශක්තියක් ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටිය න්‍යෂ්ටි න්‍යෂ්ටි බින්දිනකොට ගොඩ නැගෙන ශක්තියක් හැමතිස්සෙම. ඒක අපි අපි දන්නවනේ විද්‍යාවෙන් නේ. අන්න එතනදී අන්න බලන්න ඒ න්‍යෂ්ටිය බෙදෙනවා කියන තැන මොකක්ද තියෙන්නේ? අනිච්ච ධර්මතාවය. හැම මොහොතකම න්‍යෂ්ටිය බිඳින නිසා තමයි එතන එතන ශක්ති ගලණයක් සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ අංශුවාකාරයෙන්. හරිනේ? පදාර්ථයේ මුල් වෙලා. එහෙනම් බලන්න මේ ලෝ විශ්වේම ශක්තිය කියලා කියන්නේ කම්බයින් එකක් තියෙන්නේ. තරංගයි අංශු. හරිනේ? තරංග අංශු කියන කම්බයින් එකක් තියෙන්නේ. මේ දෙක මිශ්‍රණයකින් තමයි අපිට මේ ඔක්කොම සිදුවීම් ටික සිද්ධ වෙන්නේ. එතකොට නමුත් දැන් ඔන්න ඔන්න ඔතෙන්දී අපි හොඳට අරන් බැලුවාම අපිට පේනවා එහෙනම් මෙන්න මේ විද්‍යාව කියන තැනට අහුනේ ඔන්න උත්තුජ ආහාරද කියන ස්වභාවය. මේ භෞතිකය කියන පැත්ත අහුනේ. එතකොට බුදු පියාණන් වහන්සේ දැක්කා ඔකින් එහා පැත්ත. ඒ කියන්නේ මේ භෞතිකය සකස් වෙන්නේ මේ භෞතිකය සකස් වෙන්නේ අපිට ලෝකේ හම්බෙන්නේ කොතනින්ද? මනසින් නේද? ඔන්න බලන්න මේ භෞතිකය සකස් වෙන්නේ මෙන්න මේ කර්මජයි චිත්තජයි කියන ස්වභාවික දෙකේ මුල් වෙලා. හරි හරි. දැක්කද වැඩි. ඒ කියන්නේ ඔබ ඔබට ඔබේ සබහාදහම සබහාදහම කියන තැන ඔබට හම් වෙන්නේ ඔබේ ලෝකෙට ඔබේ තියෙන කර්මජ චිත්තද ස්වභාවයට අනුරූපව. අනුව හා ඔබට තේරුණා. ඔබ දකින ලෝකෙ වෙන කාටවත් හම්බ වෙන්නේ ඔබට පමණයි. ඔබට තේරුණාද මේ ගැටි ගැඹුර? ඔව් ඔව්. ඕ එක පාර තැනක් උතන. ඒ කියන්නේ මාරම තැන. පරම තැනක්. ඒ කියන්නේ කර්මජව මේ කර්මජව කර්මජ විඥානේ කර්මජ සුද්ධාස්තක වල චලිතයට අනුරූපව තමයි චිත්තද සුද්ධාස්තක සකස් වෙන්නේ. ඒකට අනුරූපව තමයි මෙන්න මේ භෞතිකය අපිට ඒ කියන්නේ භෞතිකත් සකස් වෙන්නේ. අන්න හරි. හරියටම හරි. හරි ඒක මේක මේක කිසි මේක බුදු පියාණන් වහන්සේට ඇත්තටම ඒ බුද්ධ ඥාණයෙන් විතරමයි මේක දැකලා තියෙන්නේ. ඒක නිසා තමයි මේක කිසි කෙනෙක්ට ගෝචර වෙන්නේ නැත්තේ. ගෝචර වෙන්නේ කිසි කෙනෙක්ට ගෝචර වෙන්නේ මේ කතන්දරේ. එතකොට මේක ඇත්තට විග්‍රහ කරලා තියෙනවා මේ මේ බුදු පියාණන් වහන්සේ. නමුත් ඒක ඇත්තටම තේරුම් ගන්නත් බෑ. ඒ කියන්නේ ඔන්නතන වෙන ධර්මතාවය තමයි අනිදස්සන ධම්මං පටිච්ච උප්පජ්ජති සනිදස්සන ධම්මං කියන ධර්ම නියාමයක් ක්‍රියාත්මක වෙනවා. පටිච්චසමුපාදයක්. ඒක හරහා තමයි මේ අනිදස්සනයි අපපටිචයි කියන මේ මනස තුල ගොඩ නැගින රූප සනිදස්සන වෙලා අහුවෙන්නේ අපිට. අහුවෙන්නේ. ඒ කියන්නේ අනිදස්සන ධම්මං පටිච්ච උප්පජ්ජති සනිදස්සන ධම්මං කියන මෙන්න මේක මෙන්න මේ සංසිද්ධිය නිසා තමයි කර්මජ විඥානීය තුලස කර්මද සුද්දාෂ්ටක වල චලිතේ ගොඩ නැගෙන අනිදස්සනයි අපටිචයි අපටිච්චයි කියන ධර්ම මෙන්න මේ ටික මෙන්න මේ විඥාන ධාතුව තුල ගොඩ නැගෙන අනිදස්සන අපටිච්චිත චිත්ත සමුට්ඨාන කටත්තා රූප සනිදස්සන රූප බවට පත් වෙලා අපිට විද්‍යමාන වෙන්නේ අපිට ලෝකය හම්බ වෙන්නේ කටියක් ගැඹුරු කතාවක් අපි අපි එතනින් එහාට ඒක යන්නේ නැතුවේ මොකද ඒක විතර විස්තර කරන්නත් තේරුම් ගන්නත් හරි අමාරුයි හරි එහෙනම් දැන් තේරෙනවද භෞතිකී නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඔන්න මන් දැන් දෙවිනි දැන් ඔන්න ඕකේ ගැඹුරුම දැනට මම ඔබට එන්න. දැන් ප්‍රායෝගිකව අපි දකින්න ඕනේ. ඕක ඇහුවට වැඩක් නෑ. ඕක දැන් ඕක ප්‍රායෝගිකව ඔබ දකින්න ඕනේ මේ වෙලාවේ. හරිද? එහෙනම් දැන් දකිමු අපි. දැන් බලන්න. එහෙනම් ඔබේ කය ඔය කය සකස් වෙලා තියෙන ඇහැ කන නාසය දිව කය ඔය ඔක්කොම සකස් වෙලා තියෙන ඔන්න ඔය කියන සුද්දාෂ්ටක වලින් නේද? ඒ කියන්නේ උත්තුජ කය. මේ කය ආහාරජ කය. මේ ආහාරජ කය සකස් වෙලා තියෙන්නේ මොනවද? අන්නර කිව්ව භෞතික පටවියාපෝ තේජෝ වායෝ කියන ස්වභාවය. ඒ කියන්නේ මේ සුද්ධාස්තකවල එකතුවක් තමයි මේ කය කියන්නේ. හරිනේ? ඔන්න හොඳට අහගන්න. එතකොට බලන්න මේ කයේ ස්වභාවය මොකක්ද? එහෙනම් මේ සුද්ධාස්තකවල ස්වභාවය මොකද්ද? විපරිණාමයටපත් වෙනවා. විවරණයන්පත් වෙනවා. එහෙනම් ඇහැ කියන උපකරණේ ආයුෂ කොච්චරද? ෂර්ණයක්වත් පණවන්න බෑ නේද? දැන් තේරෙනවා කන ශනියක් අපනවන වේ දිව ශනියක් අපනවන වේ නහය ශනියක් අපනවන වේ කය මේ ආයතන පහ ශනියක් අපනවන අන්න බලන්න මේක මේ මොහොතට මොහොතට අවකාශය ගන්න ඉඩත් වෙනස් වෙනවා නේද අත දික් කරනකොට අවකාශය වෙනස් ඉඩ කකුල එහාට තියෙනකොට හැරෙනකොට ශනියක් ශනියක් පාස ආස්වාද ප්‍රාසාසයත් එක්ක අවකාශය වෙනස් වෙනවා නේද ආ එහෙනම් මේ ධාතු අන්න බලන්න එහෙනම් ඇහි ඇහි ඔබට තියෙන හැ වෙන කෙනෙක්ට තියෙනවා තියා ඔබට එක හැක් දෙපාරක් හම් වෙලක් නැහැ පිටලක් නැහැ එහෙනම් දැන් බලන්න දැන් ඇහැ රූප චක්කු විඤ්ඤාණ තිංගල් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කවදාකවත් ආයි ඇති වෙනවද හ්ම් හරි එහෙනම් ඔබට අතීත මතකයක් කියලා ගන්න පුළුවන්ද දැන් ගන්න බෑනේ. ආන්න බද්දේ කරත්ත සූත්‍රයට දැන් තේනවද මොකද්ද කිව්වේ? අතීතන්න වාගමීයන් නප්පටිකං කිය අනාගතං යති තීතං පහිනත්තං අපච්ඡන්ත අනාගතං පච්චුප්පන්න යෝ ධම්ම තත්ත තත්ත විපස්සති කිව්ව තැන. දැන් දැක්කද පට්ට මුලාවක වේගයත් එක්ක අපි අහුවෙලා ඉන්නවා. එහෙනම් අපි දැන් ඉමු ටික ටික උන්දන. එහෙනම් බලන්න ಜಾති ධම්ම සූත්‍රය පෙන්වන්නේ තුන් උතන. ඈ ඇහැ ඉපදෙන ස්වභාව කොට ඇත්තේය රූපය ඉපදෙන ස්වභාව කොට ඇත්තේය වේදනාව චක්කු චක්කු විඥානය ඉපදෙන ස්වභාවය කොට ඇත්තේය චක්කු සම්පස්සේ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේය චක්කු සම්පස්සච වේදනාව ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ ආයතන හයටම ওই විදිහට පෙන්වනවා 30 පොළම ඉපදෙන ස්වභාවය කොට ඇත්තේය ඒ කියනකොට බලන්න දැන් හටගන්නේ කායි තියනවාද පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දැන් දැක්කද දැන් දැක්කද සිද්ධිය? අන්න බලන්න. එහෙනම් අන්න බලන්න. එහෙනම් එහෙනම් බලන්න දැන් ඇහැ රූප චක්කු විඥානේ ගැටෙන්නේ මේ දැන් ඉපදිලා. දැන් ඉපදෙන්නේ. දැන් ඉපදිලා හැදෙන එක දැන් මෙතන නිරුද්ධ වෙනකොට ඉවරටම ඉවරයි. හොඳයි. ආන්න බලන්න. එතකොට එහෙනම් අපි ඔන්නෝකට අර මම ඒකයි ගත්තේ. එක එක පාරක් අත්පුඩියක් ගහලා එන සද්දේ දෙවෙනි පාර ගහනකොටත් ඒ සද්දෙම දෙන්නේ ඒ දැනීම දෙන්නේ. ඒ අත් දෙකම එතකොට වදින්නේ. <laughs> නෑ දැක්කද දැක්කද වැඩි දැක්කද වැඩි දැක්කද වැඩි ඔන්න බලන්න දැන් අපි ඔන්න මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ සිද්ධිය දකිමු මම දෙන උදාහරණයක් මොකද ප්ලේන්ටිය ප්ලේන්ටිය කියනකොටම අපිට ඉන්නේ මොකද්ද ඵලයක් හම්බ වෙලා තියෙන්නේ ප්ලේන්ටිය කියන්නේ හේතු ගොඩක ඵලයක් ප්ලේන්ටිය හැදෙන හේතු ටික මොනවාද සීනිතේ කර සීනිතේ ජීවිතේවල උණු වතුර කියලා අපි ගමුකෝ නේද? ඔන්න ඔතන්දිම අපි අහුවෙලා ඉවරයි සංසාරෙට. හොඳට බලන්න. ඔන්න ඔතන්දිම අපි සංසාරෙට අහුවෙලා ඉවරයි. ප්ලේන්ටිය කියනකොටම අපිට ආවේ ඵලයේ ඵලය තමයි ආවේ. ඔය දැක්කේ ඵලයේ හේතු ටික. ඵලයේ හේතුවාදී තමයි ඔය තියෙන්නේ. අපි ඉන්නේ මුන්නොතන. ඔය තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. හරිද? ඔන්න බලන්න තැන. දැන් බලන්න ඔබට ලෝකයේ හම්බ වෙන්නේ ඇහැ කන ඔන්න බලන්න ඔබට දැන් ඔය ප්ලේන්ටි ඉපදුනේ කොහොමද? ඕක ඉපදුනේ ඇහේද කනේද නහේද දිවේද කයේද? කොහෙද ඉපදුනේ? ඔය ප්ලේන්ටි කියන එක දැන් ඇහිලා. ඉපදුනේ මනේ නේද? අනේ. ඔය දැන් දැන් බලන්න ඔය ප්ලේන්ටි මනේ ඉපදුනේ. ඕක බොන්න පුළුවන්ද දැන්? බෑන ඒනම් ඔය පලේන්ටියේ ඔය පලේන්ටිය පිදිලා තින සීනිතය කොළෝලින්ද දැන් නෑ දැන් අල්ලගන්න ඔය ප්‍රීන්ටිය ඉපදුනේ මොකක්ද රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානගෙන ස්කන්ද ගොඩක් කටගෙන දැන් එහෙනම් ඕක හටගන්න හේතුව මොකක්ද අන්න බලන්න දැන් මෙතනින් සද්ද රූපයක් ආවේ. සෝතම් පටිච්ච සද්දී චුප්පති සෝත විඥාන තිංගා සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන ප්ලේන්ටිය. ඔන්න දැන් ඉපදිච්ච විදිය. ඔන්න බලන්න දැන් ඉපදිච්ච විදිය. එහෙනම් ඔය හටගatti මොකද්ද සලායතන? ඔය කන සද්ද සෝත විඥානය කියනකොට සලායතන. එහෙනම් අපි ඉන්නෙම සලායතන කියන තැන. ඉපදිච්ච ඔක්කොම ඉන්නේ සලායතන කියන තැන. එහෙනම් බලන්න සලායතන හටගන්න හේතුව මොකද්ද? නාම රූප නාම රූප හටගන්න හේතුව මොකද්ද විඥානේ විඥානේ හටගන්න හේතුව මොකද්ද සංකාර සංකාර හටගන්න හේතුව මොකද්ද අවිජ්ජාව එහෙනම් ප්ලේන් ටීපුදුනේ අවිජ්ජාවෙන් නේද පටිච්ච සමුප්පන්නව නේද? අන්ත හතරෙන් මිදිලා මේ දැන් හේතු සකස් වුණා නේද අවිද්‍යාපත්‍ය සංඛාරා ওই විදිහට සකස් වෙලා නේද ටක් ගාලා ප්ලේන් ටිකක් ආවේ ඔබට. හ්ම්. ආ ඔබ දැක්කද? ඕකනේ දකින්න කිව්වේ. අර අන්න බලන්න අර මේ මේ මම ඉස්සල්ලා ඔබට පෙන්වුවේ ලෝකායතන සූත්‍රය අන්ත හතරෙන් මිදිලා මේ දැන් මේ පච්චුප්පන්න මොදි මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා. මේක මේ දැන් අවබෝධ වුණොත් අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා. මේ දැන් නිරුද්ධ වෙන්නේ. ආන්න දැක්කද සිද්ධිය. එහෙනම් බලන්න මේක ඉපදුනේ අපිට එන්නේ මොකද්ද? අන්නර සීනිතේකුළු උණු වතුර කියලා. ඇත්තට මේක ඉපදුනේ මොකින්ද? මේ දැන් මේ දැන් සද්දේ හරහා නේද මේ ප්ලේන්ටි දැන් ඉපදුනේ. අපිට ආවේ හේතු ටික බාහිර ධාතු වෙන්නේ නේද? ඒ කියන්නේ මේ ඵලය බාහිර ධාතුවට ගැට ගැහුවා නේද? ගැට ගැහුවා. එතකොට බලන්න අප්පුඩියෙන් මම පෙන්වන්නේ ඕක නේද? සද්දේ මේ අතට අයිතිද මේ අතට අයිතිද කියලා හෙව්වේ සද්දේ ධාතුවට අයිතිද කියලා හෙව්වේ. අයිති නෑ නේද? ඔව්. ආන්න දැක්කද? හැබැයි ඒක හේතුුන් නැද්ද මේක වෙන්න? ඒක හේතු වෙනවා. ආන්න එළමුත් මේක ඒකට අයිති එකක්ද? ඒකට අයිති ගන්නේ මේක අයිති මොකටද? අවිද්‍යාව පත්‍ය සංකාරා වලට අයිතිකම් මේ තියෙන්නේ. මේ ඉපදිලා තියෙන්නේ. මේක ඉපද අපි පාවිච්චි කරන්නේ ඕක නේද? අපි ජීවත් වෙනවා කියලා අපි පාවිච්චි කරගෙන යන්නේ ඕක නේද? අතන වෙන්නේ වෙන එකක්. මේක වෙන එකක්. ඒක වෙන එකක් මේක වෙන එකක්. අපි නමුත් දැන් බලන්නකො 100 කියලා. දැන් 100 කියලා ගත්තොත් මුත්තා කියලා ගන්නකො. මුත්තා දැන් අපි ඔක්කොගේ මුත්තාට දැන් මොකද වෙලා තියෙන්නේ? මුත්තා මැරිලානේ. හරිද? ඔන්න බලන්න. දැන් මුත්තා මැරිලා නෑනේ. ඉන්නයාගේ මුත්තා ගැන විස්තර ටික ඔක්කොම කියන්න පුළුවන්. මුත්තට මුත්තා කියන උපාදාය රූපය ඒ ධාතු වලට අයිති නම් මුත්තා මෙරිච්ච වෙලාව ඒකත් ඉවරයි නේද? ඉවර වෙන්න බෑ. මේ දැන් තියෙනව නේද? ආන්න බලන්නකෝ. අන්නම එහෙනම් අපි මුත්තා ඉන්න වෙලාවෙත් පාවිච්චි කරලා තියෙන්නේ මේ මනේ තියෙන මුත්තා නේද? අන්න බලන්න සිද්ධිය. අන්න ඒකයි. ඒ කියන්නේ රූපං ජීරති මච්ඡාන නාමගොත්තන්න ජීරති. රූපේ මෙරිලා යනවා. නාම ගෝත්‍ර ටික ඉතුරු වෙනවා. ඒක තමයි පරිහරණය කරන්නේ අපි. ආන්න දැක්කද දැන් අපිට වෙන්නේ මොකමයි? දැන් බලන්න එහෙනම් දැන් ඔබට මෙතන උපකරණය හරහා ආපු සද්දකින් තමයි ඔන්න ඔය ප්ලේන්ටිය හම්බ වුනේ. දැන් අපි මේ කතා කරපු ටික රෙකෝඩ් කරලා අපි කට්ටිය තා පොඩ්ඩකින් අහනවා. ඔන්න ඔබගේ උප ඔබගේ ඔබගේ උපකරණෙන් ඔබ අහනවා මගේ උපකරණෙන් මම අහනවා වසන්ත මහත්තයාගේ උපකරණෙන් වසන්ත මහත්තයා අහනවා අහනකොට බලන්න දැන් මේ රෙකෝඩ් කරලා ඔන්න අපි අහනවා. අහනකොට ওই උපකරණේ හේතු ටික නිසා සද්ද තරංග ටිකක් එළියට එනවා. ඇවිල්ලා කනට වදිනවා. කනට වැදිලා ඔබට හදෙනවා පණිවිඩයක්. රුවන් මහත්තයාටත් හැදෙනවා මටත් හැදෙනවා හිමාලිනෝන්ටත් හැදෙනවා. අපි හතර දිනාට හතර විදිහකට අපි අල්ල ගන්නවා. එක එක දේවල්. ඔය ඕක ඕක තුලින් එන ඒවා ටික. හරිනේ? ඔබට අහු වෙන එක නෙමෙයි මට අහු වෙන්නේ මට අහු වෙන එක නෙමෙයි වසන්ත මහත්තයාට වසන්ත මහත්තයාට හම්බ වෙන එක නෙමෙයි හිමාලිනෝනට. එහෙම වෙන්නේ කොහොමද? එහෙම ඉන්නේ ඇයි? අපි හතර දිනාටම එකම දැහෙන්නේ. එකම සද්දයක් එන්න පුළුවන්. එන්නේ. අපි හිතමු එකම ෆෝන් එකෙන් අපි හතර දෙනා පුටු හතරක් තියාගෙන වටේට ඉඳගෙන මැද්දෙන් ඕක තියලා අහගෙන ඉන්නවා. එකම සද්දයක් එනවා අපි හතර දෙනා ලෝක හතරක් හදා ගන්නවා. එහෙම වෙන්නේ කොහොමද? ඒක එහෙමද නැත්නම් අපි හතර දෙනාට එකක් මැහිලා අපි එකක් හදා ගන්නවද? නෑ හතරක් හදාගන්න. ඇයි හතරක් හදාගන්නේ? කර්මජ රූප චිත්ත රූප වෙනස්. හරියට හරි. ඒ කියන්නේ අපි හතර අපි හතර දෙනාගේ ඇහැ කන නාසය දිව කය මන ආයතන හයම වෙනස්. ඒ හය ආයුෂත් දැන් මේ මොහොතට විතරයි. ඊගාවට වෙන එකක්. හ්ම්. ඊගාවට වෙන එකක්. කෝටියක් කෝටි 800ක් මෙතන හිටියොත් කෝටි 800ක ලෝක ඔතන හැදින ওই සත්‍යෙට. හ්ම්. එහෙනම් ඔබට හැදෙන එක මට ಗ- මට දකින්න පුළුවන්ද? මට බැ. හැදෙන එක ඔබට දකින්න පුළුවන්ද? වසන්ත ඒත් බැ. මහත්තයාට හැදිච්ච එක කාටවත් එහෙනම් ඒක එළිය තියෙන එකක්ද? එලිය තීරණ අපි ඔක්කොටම දකින්න පුළුවන් නේද ඔබට හැදෙන එක. අන්න මේ රුවන් මහත්තයාට මේක හැදින්නේ අන්න අපිටත් ඒක පේනවා. පේනවද? දැක්කද වැඩි. එහෙනම් ඔබේ ලෝකේ ඔබට පෞද්ගලිකයි නේද? ඔබේ ස්වභාවදහම ඔබට පෞද්ගලිකයි නේද දැන්? එහෙනම් ඔබේ තියෙන කර්ම විපාකයන්ට ඔතන ආයතන හය සකස් වෙන විදිහට තමයි ඔබට මේ ලෝකේ හම්බ වෙන්නේ. ඔබේ ස්වභාවදහම ඔබට පිහිටන්නේ ඒ විදිහට. දැක්කද ඔබට මේ සිද්ධිය? හරිස හරි ගැඹුරු තැනක්. එහෙනම් බලන්න ලෝකය පෞද්ගලිකයි. ඔබේ ඔබට දැන් ප්ලේන්ටිය අපිටම මං කියනවා දැන් අන්නාසි කියලා. ඇහුණනේ. අන්නාසි. ඔන්න බලන්න දැන් ඔය අන්නාසි කියන සද්ද එළියට ආවා. අපි හතර දිනාටම අන්නාසි කියන එක හැදුනා. දැන් වසන්ත මහත්තයාට හැදිච්ච අන්නාසි ගෙඩියද මට හැදෙන්නේ. ඒ චිත්‍ර රූපේ දෙන්නේ. රුවන්ට හිමාලිනෝනට අපි හතර දෙනාට අන්නාසි ගෙඩි හතරක්. අන්න බලන්න. මේ අන්නාසි ගෙඩියට අපේ ආයතන හයත් එක්ක අපි අන්නාසි කියලා අරන් තියෙන තැනින් තමයි අපිට අන්නාසි හම්බ වෙන්නේ. අන්න බලන්න. එතකොට දැන් ඔය අන්නාසි කි ඔන්න බලන්න සද්දය සද්ද තරංගටි සද්දයක් තමයි ආවේ. සද්ද තරංග ටිකක් තමයි කනේ වැදුනේ. ඒ වැදිලා ඒකට අනුරූපව අන්න බලන්න තිංගා සංගති පස් වෙනකොට ඒ ඔබතුව ඔබ තුල තියෙන රාගදේශ මොහේදීන සම්පස්සයක් වෙලා ඒකට අනුරූප පණිවිඩය නිර්මාණය වෙන්නේ කොහෙද? ඔබේ මනසේ නේද? හිතේ නේද? ඒක හිතින්ම නේද ආයි දැනගන්නේ. හ්ම්. එතකොට එළියෙන් ආපු සද්ද ඇතුළට ගියාද? මන ඇතුළට. ඔය ෆෝන් එකෙන් ආපු එකද එළිය ඇතුළට ගියේ? මන ඇතුළට. අන්න අසිකිර නෑ. ආන්න බලන්න. එහෙනම් හිතින් හදපේක හිතින් දැනගත් එකක් නේද උනේ? ඒකනේ එහෙනම් ඔය ඔය මං කියපු මං කියපු අන්නාසි කියන එක කාටවත් ඇහිලා තියෙනවද නෑ අහන්න බලන්නකො දැන් වෙන්නේ ඒ කියන්නේ ඔය සත් අපි දැන් මේක මං කියවනේ දැන් මේක රෙකෝඩ් කරලා ආයි අහනවා කියලා ඔන්න දැන් අපි අහගෙන ඉන්නවා අපි හතර දෙනාම එකම එකම සද්දයක් ෆෝන් එකකින් එනවා අපි හතර දෙනා හතර පැත්ත පුටු හතරක් තියන් අහන් ඉන්නවා ඔන්න දැන් අපිට මෙන්න මෙහෙම එනවා ආ මේ නිශාන්ත කතා කරනවා මෙහා මේ මම කතා කරනවා අන්න වසන්ත අන්න හිමාලි අන්න අන්නාසි. ඔය එකක්වත් ඔය සද්දේ තියෙනවද? නෑ. මම ඉන්නවද ඔය සද්දේ තුල? ඔබ ඉන්නවද ඔය සද්දේ තුල? අන්නාසි තියෙනවද ඔය සද්දේ තුල? නමුත් අපි ගැට ගහනවා නේද මේ හඬට අරයා අහවලා කියලා. මේ අරයාගේ කටහඬ. ඒ කියන්නේ කෙලින්ම ඔබ පැනෙවුවා නේද සද්ද තුල යම් කෙනෙක් පුද්ගලයෙක් ද්‍රව්‍ය වස්තු ටික. හ්ම්. ආ දැන් දැක්කද එතන දැන. එන සද්දේ සත්‍යයක් විතරයි. දිට්ටි ඒ කියන්නේ සුතේ සුත මට්ටම්. හ්ම්. ඔන්න බලන්න. ඇසීමක් තියෙනවා ඇසෙන කෙනෙක් හරි ඇසෙන දෙයක් හරි නෑ කියන්නේ. අන්න බලන්න. එතකොට හොඳට බලන්න ඔන්න ඕතන එහෙනම් බලන්න එළියෙන් දී ඇවිල්ලා වැඩිච්ච සද්දෙත් නෙවෙයි නේද මනට ගියේ. ඒක විකෘතියක් වෙලා මනින් මනට ගිය ආරම්මණයක්. මන ආරම්මණයක්. ස්වරූපාරම බලන්න ඒ ශබ්ද ආරම්මණයට මනස තුල නේද ගොඩ නැගුවේ මෙන්න වචන ටික. ඒකයි දැනගත්තෙත් මනින්ම නේද? මනේම එතකොට මං ඔබට කතා කරලා නැහැ නේ කවදාවත්. හ්ම්. ඔබට මං කතා කරපු එක කවදාවත් ඇහිලා නැහැ නේ. ඔබට දැන් තේරෙන. හැබැයි මේක නුගුණොත් ඔතන ඕක වෙනවද? හැබැයි ඔබට මං කතා කරපු එක හම් වෙලක් තියනවද? හම් වෙලක් නැහැ. පාර වැඩක් නේ. මේක අහන්න බාන හරි ගැඹුරු තැනක් හොඳේ. එතකොට එහෙනම් ඔබ දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම. ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා. මම කතා කරන එකත් ඔබට ඇහෙනවා. ඒ කියන්නේ ඔබේ පැත්තෙන් බලන්න ඕනේ මෙහෙම. මම කතා කරන එකත් මට ඇහෙනවා. ඔබ කතා කරන එකත් මට ඇහෙනවා. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් දැන් බලන්න ඔන්න ඔය ගැටේ ගලවන්න. පුළුවන් නම් දැන් ගලවන්න. ඔන්න ඔතන ගැලෙව්වොත් ඔබ හරියට මධ්‍යම ප්‍රතිපදාව දැක්කා. කිසිම අන්තයකට යන්නේ නැතුව ඔබ දැකලා ඔබ මෙතන නිදහස් වෙන්න යනවා. මම දැන් මේ කතා කරගෙන ආපු ටිකේ ප්‍රායෝගිකව තැන. හරිද? ඒ කියන්නේ අපි ආයතන 6 හිස්ගෙවල් 6ක් ආයතන 5ක් හිස්ගෙවල් 5ක් හැටියට අයින් කරා. 6 වෙනි එකත් හිස්ගයක් කියලා දැනගන්න එපා. ඒකේ කොටසක් ඔබ දැක්කා. නමුත් තාම හරියට දැක්කේ නැහැ. ඔන්න 6 වෙනි ආයතනය ඒකත් හිස්ගයක් කියලා ඔබ දකින්න යන තැන. හරිද? ඒ කියන්නේ ඔබ හොඳට ඥාණින් මෙන්න මෙතන මාත් එක්කම ඉන්න ඔයවත් යන්න එපා වෙන කොහිටවත් හැරෙන්නත් එපා. ඔබ හොඳට බලන්න. දැන් මෙන්න මේක විදර්ශනා කරන්න මේ දැන් මම කතා කරන එකත් මට ඇහෙනවා. ඔබ කතා කරන එකත් මට ඇහෙනවා. ඉස්සල්ලම ඔබ ලියන්න ඔබ කතා කරන එකත් මට ඇහෙනවා කියන තැන. ඔන්න ඔය ගැටේ ලියන්න දැන්. පොඩි වෙලාවක් අරගන්න. ඔබ කතා කරන එක මට ඇහෙනවා. ඔන්න ඔය ගැටි දැන් ලියන්න. මම ලෙහුව දැන් චුට්ටකට ඉස්සලා පොඩ්ඩක්. ඔබ ලියන්නකෝ. කතා කරන එක මට ඇහෙනවා. ඔව් ඔන්න ඕක ලියන්න. හොඳට ලියන්න. ඕක බන්ද විස්තර කරා. ඔබ ලියන්න බලන්න ඔබේ පැත්තෙන්. මොකද මේක ඔබ අහන් ඉඳලා වැඩක් නැහැ. ඔව් ඔබ කතා කරන්නේ මට මට වැටහුණු විදියට දැන් ඒ ඔබ කතා කළත් ශබ්ද මගේ කනේ කම්පනයක් නැති වෙන්නේ. බාහිරට සම්බන්ධයක් නැහැ ඒක. සම්බන්ධයක් නැහැ. නමුත් ඒක නැතුවත් මේක ඇති වෙන්නේ නැහැ. ඇතුලෙන් ශබ්ද තරංගය මේ වුණා. ඒක ගැටිලා ඒක එතනම ඉවර වුණා. නමුත් මනස මනසින් ප්‍රඥා සංකල්ප ගන්නවා. යමක් හදාගත්තා. ආයෙත් අනේ අරයක් මනසින් හදාගත්ත එක එළියටවත් අර කනේ වැදුනකටවත් සම්බන්ධ නැහැ. එතකොට මං කතා කරේ ඔබට ඇහිලා නැහෙනි. ඇහිලා නැහැ. එහෙනම් එහෙනම් ඔබ මම මම ඔබ කියන එක දැන් තේරෙනවද? ඔබයි මමයි දෙන්නෙත් එක්කෙනෙක්. ඔබ ඔබම නේද ඔතනින් දාන්නේ මම කියලා අනිත් පැත්තට අන්න එන ඔබ මම දෙන්නේ දෙකෙනෙද එකක් ඔන්න එකයි ඔබ හිත ඔය කියන්නේ ඔබ ඒ කියන්නේ ඔබ ඔබගේ පැත්තෙන් දානවා මම ඒ කියන්නේ ඔබ කතා කරන එක මම ඇහෙනවා කියලා තන මට ඇහිලා තියෙන මම කතා කරපු එකක්මයි බලන් යනකොට මෙතනින් හැදිච්ච එකමයි මට දැනගෙන තියෙන්නේ එහෙනම් ඔබ කියලා දාගත්ත තැන ඉඳලා තින්නෙත් මමමයි මමමයි ඔන්න ප්‍රතිබිම්බ ලෝකේ ඔබේ ප්‍රතිබිම්බමයි ඔබට හම්බ වෙන්නේ ඔන්න බලන්න කණ්ණාඩි හය දැන් ඇතුළට හැරෙව්වා මං ඈ. කණ්ණාඩි හය එළියට තිබුණේ. අභ්‍යන්තර බාහිර. ඔන්න බටමිටි දෙක වැටුණා. හරිද? ඔන්න බලන්න. දැන් බටමිටි දෙක වැටුණා ඔබට බාහිරයක් දැන් ගන්න බැරි වෙනවා. දැන් ඔබ ඉන්නේ කොහෙද? ඇතුළට. එහෙනම් දැන් ඔබ කණ්ණාඩි හයම ඇතුළට හැරෙව්වහම ඇඟිල්ල දික් කරනවා එකකට කාවද පේන්නේ? ඔබමමයි. තව එකකට දික් කරනවා ඔබමමයි. ඔබමමයි. ඔබමමයි. කණ්ණාඩි හයම ඔබමමයි දැන් පේන්නේ. අනේ ඔබට වැටේවා අනිත් අයට තේරෙනවද මේ කිව්ව එක? හරිද? තේරෙනව නිසා. අන්න මම ඔබ මම මම ඔබ වෙච්ච තැන. දෙන්නෙක් නෑ එක්කෙනයි. ඊගාවට ඔන්න ඔතනලුත් නිදහස් වෙන්න දැන්. ඔතනලුත් ඔබ නිදහස් වෙන්න දෙවෙනි ගැටෙත් ගලවන්න. මම කතා කරන එක මට ඇහෙනවා. දැන් ගලවන්න ওই ගැටේ. ඔබට ආයි අරක තේරුන්නේ නැත්නම් ආයිත් ඒක විග්‍රහ කරන්න. වසන්ත මහත්තයා ඔබත් ඒක විග්‍රහ කරන්න. ඔබ කතා කරන එක මට ඇහෙනවා. ඔබ ඕක විස්තර කරන්න. ඔබට තේරිච්ච විදියට. ඒ කියන්නේ මෙතනින් සද්දය ආවා. ඔය උපකරණේ නාද වුණා. ඔන්න මේ සද්ද තරංග ටික ඇවිල්ලා කනේ වැදුනා. අනේ ඊට පස්සේ ඒක එතකොට එතනදී එතනදී ඔබතුමාට මෙහෙමත් ගන්න පුළුවන්. මේ සද්ද තුල කෙනෙක් පුද්ගලෙක් ඉන්නවද? අන්න එතනනුත් කෙලින්ම මාව ඉවර වෙලා. සත්‍යයක් ඉන්නේ. සද්ද තුල කෙනෙක් පුද්ගලෙක් ද්‍රව්‍ය වස්තුවක් තියනවාද? එතනදිම ඉවරයි අන්න ඔතන්දිම ඉවරයි ඔන්න බලන්න වැඩි හරිද ඔතන්දිම ඉවරයි තව ටිකක් ගැඹුරට යන්නකො කනට සද්ද ටිකක් විතරයි වැදුනේ සද්ද කන කම්පණිය වුණා සෝතද සෝත විඥාණයට දැන ගැනීමක් ආවා එච්චරයි උනේ ඉවරයි සද්දයක් විතරයි මොකක්වත් ගන්න බෑ ඒක හරහා ලෝකේ හදාගත්තේ ඇතුලෙන් අන්න බලන්න තිංග සංගති පස්ස රාගදේශ මොහ ටිකක් යෙදුනා ඔතන තියෙන ඕක ඇතුලෙන් හදපික ඕක ඇතුලෙන් දැනගත්තා එහෙනම් බලන්න ඔබට මාව කවදාකවත් හම්බ වෙලා තියෙනවද? ආන්න බලන්න. එහෙනම් ඔබ මෙච්චර කාලයක් මම ඒ කියන්නේ මම ඔබ කියලා හිතන් හිටපු එක එතන ඉඳලා තින්නේ මමමයි. මම මෙතනින් හැදිච්ච එකමයි මෙතනින් දැනගෙන තියෙන්නේ. අන්න මම ඔබ ඔබ මම දෙන්නෙක් නෙමෙයි එක්කෙනයි. දැන් එහෙනම් බලන්න ඇහැ කන නාසය දිවකය මන කියන කණ්ණාඩි හයම ඇතුළට හැදලා තියෙන්නේ. මනස තුළම අන්න අන්න අන ඇතුළට හැරුණා. දැන් ඔන්න කොහෙන් බැලුවත් දැන් කවුද පේන්නේ? ඔබ මැද්දේ ඉන්නවා. කන්නඩි හැය ඇතුළට හරවලා. දැන් කවුද පේන්නේ? ඔබමයි පේන්නේ. ඔබම අන්න හරි. දැන් ඕකිනුත් නිදහස් වෙන්න. දෙවෙනි ගැටි. මම මම කතා කරන එක මට ඇහෙනවා. ඔන්න ඕක ලියන්න. ඕක ලියන්න. ඕක ලියන්න. නිදහස් වෙලාම යන්න. ওই විඥාණයට පිහිටන්න බැරි දැනකටම යන්න. ওই ගැටේ ලියන්න බලන්න. අර විදියටම ලියන්න. ඔබ ඔක ප්‍රායෝගික කරලා බලන්න. හරි. හ්ම්. පුටුව. දැන් ඔක ලියන්න. දැන් ඔන්න ඔබ හිතන්නේ මොකක් ගැනද? පුටුව ගැන. පොඩ අන්න අන්න හරි. එහෙනම් දැන් ඔබ ඕක කතා කරන තැනදී වච- වචී සංකාරයක් වෙන්න ඕනි. හිතන තැනදී මනෝ සංකාරයක්. හොඳේ? සිත, කය, වචනය. ඒ කියන්නේ අපි මේ තුන්දොර ගැන කොයි දැන් මේ මම මේ පෙන්වන්නේ ඔබට. ওই තුන්දොරේ හ්ම්. කොහෙවත් ওই තුන්දොර ගැන ඔබට මම මේ පෙන්වන්නේ. ඔන්න බලන්න. එහෙනම් දැන් ඔබ කතා කරන්න නම් මොකද්ද වෙන්න ඕනි? කතා කරන්නේ කොහොමද ඔබ? කොහොමද ඔබ කතා කරන්නේ? කොහොමද ඔබ කතා කරන්නේ? කියන්න බලන්න. හරි. මම ඔබට දෙනවා පොඩි ප්‍රැක්ටිකල් එකක් ඔය ගැටේ ලියා ගන්න ඉස්සල්ලා. ඔබට පුටුව. ඔක ගැන හිතන්නකො S2 වහගෙන. හ්ම්. ඔන්න හිතන්න. දැන් උතන මොකද්ද සංසිද්ධිය? මනංච පටිච්ච ධම්මේට උප්පච්චති මනෝ විඥාන, තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන. මනෙන් අරගෙන මනෙන් දැනගන්නවා. හරිනේ? අන්න බලන්න. මනෙන් අරගෙන මනෙන් දැනගන්න. ඇතුලෙන් ඇතුල. හරිනේ? එළිය කතන්දරයක් නෑ උතන දැන්. ඔන්න හිතන තැන. ඔය තියෙන්නේ සිත පරිහරණය වෙන තැන. ඔන්න දැන් වචනේ පරිහරණය වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කටට පුළුවන්ද වචන ටික එළියට දාන්න නිකන්? කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? ඔබ කොහොමද වචනයක් කතා කරන්නේ? කොහොමද වචනයක් කතා කරන්නේ? කොහොමද වචනයක් එළියට එන්නේ? කට දන්නවද? කටද කටද වචනේ එළියට දාන්නේ? සිත සිත ආපහු සිත. ආ සිත මොලයත් කයත් හෘදේ වස්තුවත් එකතු කළා. මේ දෙක අරගෙන. ඒ කියන්නේ මනස මොලයත් හෘදේ වස්තුවත් මේ දෙක උපයෝගී කරගෙන යන ගමනක් ගැන මම ඔබට කිව්වා. මෙන්න මේ මෙන්න මේ ක්‍රියාව තමයි දැන් උතන සිද්ධ වෙන්නේ. මනසින් දැන් එහෙනම් ගන්නවා ඇදලා පුටුව කියන මේ සංකාරය. ඔන්න බලන්න. මේ සංඛාරය අරගෙන කය මොලයත් හෘද වස්තුවත් උපයෝගී කරගෙන මේ කය පරිහරණය කරගන්නවා. එහෙනම් හුලන් රැල්ලක් මොකද කරන්නේ? ඇදලා එළියට දානවා. හරිනේ? ඔන්න බලන්න. මේ එළියට දාන එක නේද සද්දයක් හැටියට යන්නේ. ඒ කියන්නේ පිට උනේ මොකද්ද? හුලන් ටිකක් නේද? වාතය නේද පිට උනේ? වායු කම්පනයක් නේද උනේ? සොරාලේ හරහා. ඔව් ඔන්න බලන්න වෙච්ච දේ කතා කරනවා කියන්නේ ඕකනේ හරිද දැන් ඔබ හිතන්නකෝ මෙහෙම ඔබ තොටුපොළ අයිනේ කියන සින්දු අදින්නකෝ මේ වෙලාවේ තොටුපොළ අයිනේ මොකද්ද වෙන්න ඕනේ ඕක අදින්න ඊට ඉස්සල්ලා ආස්වාසයක් ගන්න ඕනේ දෝකට ඕන කරන ප්‍රමාණයට ආ ඒක අරන් දුන්නේ කවුද <laughs> කවුද අරන් දුන්නේ මනස පෙන්වුවා නේද මේක කියන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක දුන්න මොලේට. මොලෙන් දුන්න නේද හෘදේ මේ සංඥාව වෙන්න ඕනේ විදිය. දැන් හෘදේ වස්තු ඒ විදියට ක්‍රියාත්මක වුණා නේද? ඇද්දලා යන විදියට. දෙන විදියට. ආන්න බලන්න දීර්ඝ ආස්වාසයක් අරගෙන ප්‍රාසාසය තුල නේද මේ සරාලේ සරාලේ මේක පිට වෙනකොට සද්ද ටික ගියේ එළියට. හරිද? හරි නේද වෙච්ච දේ? හරිනේ? ඔන්න බලන්න. එහෙනම් දැන් බලන්න ඔබ හිතුව පුටුව කියලා. ඊ හිතපු එක දැන් ප්‍රායෝගිකව ඔබ පුටුව කියලා කියනකොට උනේ ওই ටිකනේ. මනස මුල් වෙලා, කය පරිහරණය වෙලා සත් මොකද්ද උනේ වායු වායු ටිකක් මේ හුලන් ටිකක් එළියට දැම්මා. ඒක හරහා මොකද්ද කියේ සද්දයක්. සද්ද තරංග ටිකක් එළියට ආවා. එතකොට හිතුවේ සිතුවිල්ල පුටුව කියලා. පුටුව එළියට ගියාද දැන්? සිතුවිල්ල එළියට ගියාද? මේ සද්දේ. නෑ අන්න බලන්න මේ සද්ද තියනවද පුටුවක් දැන් අන්න බලන්න මේ අල්ලගන්න ගැට ඔක්කොම ගලව ගන්න මම ඔබව ඉතුරු කරන්නේ කොහෙවත් චුට්ටි තනක් අර ඊට පස්සේ මේ සද්දනේ දායවිලා කණේ වැදුනේ ඔන්න ඔන්න කතා කරපු දැන ඉවරයි කතා කර ඔන්න මම කතා කරපු දැන ඉවරයි මෙරිලා ගියා ඉවර ඔන්න බලන්න දැන් බලන්න මට ඇහෙනවා මේ සද්දය ඇවිල්ලා කණේ වදිනවා අන්න මේ සද්ද ධාතු ටික සද්ද තරංග ටික ඇවිල්ලා කනේ වදිනකොට සද්ද ධාතු සෝත ධාතු අන්න සෝත විඥානය හටගත්තා තිංගං සංගති පස්ස විකෘතියක් වුණා අන්න බලන්න මනස ඇතුලේ හැදුන වචන ටික මං කතා කරපු එක මත්පුටුව කියලා මට ඇහුණා. ඇත්තට මේකද උනේ. තිංගං සංගති පස්ස වෙනකොට විකෘතියක් නේද උනේ. කතා කරපු සත් ඒ කියන්නේ හිතපු එකද දැන් ආයෙ ඇහෙන්නේ. විකෘතියක් නේද ආයෙ ඉන්නේ ඇතුළට පුටුව කියලා. හ්ම්. තව පොඩ්ඩක් ඒ කියන්නේ අල්මාරියෙන් ඇඳුමක් ගත්තා මීසිපී දැම්මා අල්මාරියට දැම්මා. ඒකමද ගියේ ඇතුළට දැම්මේ දැන්. කිලුට වුණා නේද? තව පාරක් ගත්තා ආයි කුණු බීසිපී දැම්ම ආයි දැම්ම ඇතුළට. ඒක නේද උනේ. අරකද ගියායි. නෑ. ওই විදිහට නේද අපිට ලෝකෙ ඔක්කොම ඉපදිච්ච දවස් ඉඳන් වෙලා තියෙන්නේ. එක පාරක් එළියට ගත්ත එක තව පාරක් ඇතුළට ගිහිලා තියෙනවද ඒක? කවදා ඒක යන්නේ කොහොමද? තව පාරක් කිලුටු වෙලා නේද? එහෙනම් කිලුටු වෙච්ච එක නේද දැන් දැනගත්තේ. ඔව්. එතකොට දැන් එතකොට දැන් දැනගත්ත එක ඉස්සල් එක නෙවෙයි නේද? ඒක කොහෙවත් තිබුණාද? නෑ. පෙර නොතිබී දැන් නේද හටගත්තේ. එහෙනම් අතීතයේ කතාවක් මෙතන තියෙනවද දැන්? මේ දැන් හේතුවලට දැන් නේද සකස් වුනේ දැන් අයිකෝ ඕ ඔබ දැක්කද එහෙනම් බලන්න දැන් ඉපදුනේ දැන් හේතුවලට දැන් හටගත්තේ <laughs> එහෙනම් ඔබ පද්දේ කරත්ත සූත්‍රය දැන් දැක්ක නේද මේ වෙලාවේ හ්ම් එහෙනම් දැන් ඉපදිච්ච කෙනෙක් ලෝකෙ ගැන දැන් දන්නවද කවදාවත් නෑනේ ශුන්‍යයි නේද? අන්න බලන්නකො සිද්ධිය. දැන් හටගත් එක දැන් උතරම නිරුද්ධ වෙලා යනවා. ඔන්න සංසිද්ධිය. එහෙනම් මේක නොදන්න නිසා නේද දැන් හම්බ වෙන්නේ යමක්. අරකයි කියලා. අන්න දැක්කල සිද්ධිය. දැන් ඔබට එහෙනම් එහෙනම් බලන්න ඔබට ඔබ කතා කරපු එක කවදාකවත් ඔබට හම්බ වෙලා තියෙනවද? නෑ නෑ. <laughs> ඔබට ඔබ හම්බ වෙලා තියෙනවද එහෙනම් කවදාකවත් දැන්? දැක්කද දැක්කද දැක්කද විකෘතියක්මනේ විකෘතියක්ම ඔබට ඔබ හම්බ වෙලත් නෑ කවදාක එකක් දෙපාරක් නෑ එකක් දෙපාරක් කවදාකවත් ඉන්නේ නමුත් මේක නොදන්නා කල් මේ සංසිද්ධිය වෙන. එහෙනම් මේ ඔක්කොම බලන්න රැවටීම කියන තැන නේද සිද්ධිය. මේ රැවටීම නොදන්නා කම නේද අවිද්‍යාව. ආරියට හරි දුක එකමයි දුක දැක්කද එහෙනම් බලන්න ඔබට මම එහෙනම් බලන්න ඔබට ඔබ හම්බ වෙලත් නෑ කවදාවත් දැක්කද එහෙනම් බලන්න දැන් අනිත් පැත්තට මේක මේක ඇත්තට මෙන්න මේ විදිහට අපි දකින්න ඕනේ එහෙනම් බලන්න ඕක දකින්නකොට පේනවා නේද එහෙනම් ඔබට ඔබ හම්බ වෙච්ච නොවිච්ච ලෝකෙක ඔබ සැපයි කියලා අල්ලන් ගිහිල්ලා එළිය රැවටිච්ච තැන ඒක හරහා නේද ලෝකේ අරන් ගියේ ඇලෙන ගැටෙන දෙකත් එක්ක. එහෙනම් මේ එහෙනම් දැන් පේනවනේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කිව්වේ මොකක්ද කියන එක. ඒ කියන්නේ නැතේ යාන මේ චිත්‍රායන ත්‍යානති ලෝකේ කියලා පෙන්වුවේ එලි මේ එළියේ තියෙන දේවල් වල විවිධත්වයක් තියෙන්නේ. විවිධ සටහන් හට ගන්නවා. ඒ ඒ මොහොතට ධාතු නානත්වය නිසා විවිධ විවිධ රූප නිර්මාණය වෙනවා. ඒවැ කාමයේ නැහැ. කාමයේ තියෙන්නේ කොහෙද? කෙනා කෙනාගේ මනස සිත තුල. එන කාමයේ නිසා නේද රාග දේශ මොහ ඇති වෙන්නේ? කෙලෙස් ඇති වෙන්නේ. ඒ නිසා නේද සංසාර යන්නේ. යන්නේ. එහෙනම් බාහිර රූප වල ප්‍රශ්නයක් තිබිලා නැහැ නේද? නෑ. ආ දැන් තේරෙනවද? එහෙනම් මේක අවබෝධ වෙච්ච තැන පේනවා නේද? මනස තුල ගොඩනැගෙන චිත්ත රූප වලටමයි මේ හොඳ නරක ගැට ගහලා තියෙන්නේ කියලා. ගැටිලා තියෙන්නේ මෙච්චර. එළිය කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. කවදාක. ඒ සින්සිද්ධිය වුණාට මෙතන මේ ඇතුලෙන් ගොඩ නැගෙන තැනින් නේද රාගදේශම ගොඩ නැගිලා තියෙන්නේ. කෙලිස් ගොඩ නැගිලා තියෙන්නේ. ඔව් ඔව්. මේ කියන්නේ ඒ කියන්නේ ඒක හරියට අර දැන් මේ මනස ජලය හා සමානයි. එහෙනම් මේ ජලය කැළඹෙනකොට මොකද වෙන්නේ? අපිට මේ ජලය ඇතුලේ බලන්න පුළුවන්ද? අපි තුන් විලක් තියෙනවා. මේ විල නිතරම කැළඹෙනවා. මේ කැළඹෙනකොට අපිට මේක ඇතුළත් ඇතුළ බලන්න බෑ නේද? මේක අඳුරුයි හැමතිස්සෙම. කැළඹෙන ස්වභාවය. එහෙනම් මනසත් මෙන්න මේ විල වගේ. මනස විල කියලා අපි හිතුවොත් එහෙම බලන්න මනස ඇතුලේ ජලය කියලා කියන්නේ මේ ආයතන හයෙන් මේ ගිනියන කතන්දරේ. හැම තිස්සෙම මේකෙන් මොකද්ද මේක කලබනවා. මේක කලබලා ගෙනල්ලා දාන්නේ ඔන්නේ කෙලස් ටික. ඒක දානකොට මොකද වෙන්නේ? විල විල අපිරිසිදු වෙනවා. අන්න බලන්න. ඒ වගේ මනස අපිරිසිදු වෙනවා. එහෙනම් මේක දකින්නකොට පේනව නේද? කවදාකවත් එහෙනම් ඔබට පේනවද හොඳයි නරකයි එළියෙන් හම්බ වෙලා තියෙනවද ඔබට කවදාකවත්? නෑනේ. ප්‍රියාය අප්‍රියාය එළියේ ඉඳලා තියෙනවද කවදාකවත්? <laughs> හොඳට බලන්නකො දැන් තින්දිය. එතකොට සැප දුක එළියේ තිබිලා තියෙනවද? එළියේ එළියේ දේවල් වලින් සැප දුක හම්බ වෙලා තියෙනවද? ඒ ඔක්කොම අපි දාපු ලකුණු ටිකක් නේද මේ මනසේ. හ්ම්. ඒ අන්න ඒ ඒ දාපු ලකුණු ටික කියන්නේ මොනවද? මෙන්න මේ කෙලිස් ටික. ලකුණු කියන්නේම කෙලිස් ටික. එහෙනම් අන්න දැන් මේක දකිනවා මේ මනස තුල මනස තුල ගොඩනැගෙන චිත්ත රූපයත් එක්ක ගොඩත් එක්කම තමයි මේ අපි රැවටිලා තියෙන්නේ. ඒකටම තමයි ලකුණු ටික දාලා තියෙන්නේ. මම තව උදාහරණයක් පෙන්නන්නම්. දැන් පන්සලට එනවා ගෑනු ළමයි කොට සායක් ඇඳගෙන. පොයේ දවසක්. මේ උදාහරණය අහලා ඇති. මම තව පාරක් කියන්නම් කෝකට. ඒතකොට බලන්න පොයේ දවසක් සෑහෙන මිනිස්සු ඇවිල්ලා ඉන්නවා සිල් අරගෙන ඉන්න උපාසක උපාසිකාව ටික. අපි වගේ තරුණ හොඳ කොල්ලෝ නැඩ ගිහිල්ලා ඉන්නවා පන්සලට. හරිද ඉන්නවට දැන් මේ සිතාදීන් ඔන්න සමනලියෙක් අපි එහෙම හිතමුකෝ ඔන්න ගමට එනවා කොහොමද එන්නේ කොටට කොටේ සායක් ඇඳගෙන මේ ලිප්ස්ටික්ස් ටිකක් ගාලා මේ අත් කපලා මේ බ්ලවුස් එකේ කරත් කපලා පල්ලෙහාට වෙන්න බුරියත් පේන්න බ්ලවුස් එකකුත් ඇඳගෙන එනවා කොල්ලෝ ටිකට කොහොමද දැන් කොල්ලෝ ටික අපි කියලා හිතමුකෝ අපේ තරුණ කාලේ අපිට කොහොමද පට්ට නේද ඔන්න අපේ භාෂාවේ ඇහැ පිනවන කන් අනවන මේ පිත පිනවන ප්‍රියජනක සැපගෙන දෙන හොඳ රූපයක්. හොඳ දර්ශනයක්. අපි කොල්ලු 100ක් හිටියනම් කොල්ලු 100ට සැපගෙන දෙන ලෝක 100ක් හැදිලා ඉවරයි. හරිද? අර උපාසකම්මලත් අපි හිතමු 100ක් ඉදිරි ඉන්නවා කියලා සිල් අරගෙන. මේ කට්ටියට කොහොමද මේක දැක්කොත් එහෙම? ආම්මා තරහා යන කේන්තියක් ගෙන දෙන අප්‍රියජනක දුක ගෙන දෙන සංසිද්ධියක්. නේ පන්සලකටවත් එන්න දන්නේ නැහැ මේ උඩිච්චි කියලා ඔන්න දැන් ලොකු කතන්දරයක් එතන. දැන් බලන්න මේ ගෑනු ඒ කියන්නේ කට්ටියකට සැප සංඥාවක් කට්ටියකට දුක සංඥාවක් කට්ටියකට ප්‍රිය සංඥාවක් කට්ටියකට අප්‍රිය සංඥාවක් කට්ටියට හොඳ සංඥාවක් කට්ටියකට නරක සංඥාවක් කට්ටියක අන්න බලන්න. එතකොට බලන්න මේ සැපවත් දුකවත් කට්ටියටම හම්බුනේ එක රූපයක්. මේ සැප තිබුණා නම් මේ රූපය තුල එහෙනම් උපාසකම් කොල්ලෝ ටිකට හම්බ වෙච්ච සැපම උපාසකම්මල ටිකට හම්බ වෙන්නත් ඕනේ. මේ දුක තිබුණා නම් මේ රූපය තුල කොල්ලෝ ටික උපාසකම්මලට හම්බ වෙච්ච දුක කොල්ලන්ටත් හම්බ වෙන්න ඕනේ. එතකොට බලන්න කොල්ලෝ 100ට වෙනස් වෙනස් ආකාරයේ සැප 100ක්. උපාසකම්මල 100ක් කියලා නම් උපාලකම්මල 100 දෙනාට වෙනස් වෙනස් ආකාරයක දුක් 100ක්. අප්‍රියත් බව ප්‍රියත් එහෙමයි. ප්‍රිය බවත් 100 ආකාරයකට කොල්ලන්ට උපාසකම්මලා ටිකට අප්‍රියභාවයක් ඒ විදිහමයි. එතකොට බලන්න මේක එහෙනම් අපිට පේනවා මේ එළිය රූපේ තියෙන එකක් නෙමෙයි කියලා. එළිය රූපේ තිබුණා නම් මේ සැප කියන එක එක විදිහටම ඔක්කොටම හම්බ වෙන්න ඕනේ. දුක තිබුණා නම් එක විදිහටම හම්බ වෙන්න ඕනේ. එහෙනම් මේ එළිය රූපේ සැප දුක කියලා ගන්නවා කියන තැනම අපි රැවටිලා. ආන්නවා. එහෙනම් බාහිරේ සැප දුක තියෙනවා කියන තැනම අපි ඉන්නේ රැවටිලාම. ඒකමයි මෝහය. ඒකමයි ඒක ගැන නොදන්නකමමයි අවිද්‍යාව. ඔන්න ඔතන මං ගැඹුරු කතන්දරයක් කියලා දෙන්නම්. දට්ටබ්බ සූත්‍රයේ එන ඔබට පේනවා මෙන්න මෙතෙන්දී එන මේ සැප දුක ප්‍රිය අප්‍රිය හොඳ නරක මේ කිසිවක් එළියේ තියෙනව නෙමෙයි. අපේ මේ මේ මනස තුලින් මේ සිත තුලින් දාන ලකුණු ටික තමයි ඔය තියෙන්නේ. ඒ ඒ ඒකට තමයි කාමය කියලා කියන්නේ. හරිද? එහෙනම් මේ කාමය එළියේ තියෙන එකක් නෙමෙයි. ඒක ගොඩ නැගින්නේ මන කෙනා කෙනාගේ මනස තුල. සිත තුල ගොඩ නැගින කුණු ටික. එහෙනම් බලන්න දැන් ඔබට පේනවා දත්තබ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සැප දුකක් හැටියට දකින්න කියනවා. දුක හුලක් හැටියට දකින්න කියනවා. උපේක්ෂාව අනිච්ච හැටියට දකින්න කියනවා. මේ කතාව මම ඔබට විස්තර කරලා දෙන්න. හොඳට බලන්න එහෙනම්. තව පැත්තකින් බුදු පියාණන් වහන්සේ පෙන්වනවා දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියලා. මේ ලෝකය දුක මත පවතින්නේ කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ තමයි මේ ලෝ මේ විශ්වය මේ ලෝකය පිළිසිඳ දැනගත්තේ. උන්වහන්සේ පිළිසිඳ දැනගෙන කියන දුක්ඛ ලෝක පටිච්චිදා කියලා. එහෙනම් මේ ලෝකේ දුක මත නම් තියෙන්නේ. අපිට දැනෙන්න ඕනේ නේද සැපක් එනකොට මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ ලෝකයේ දුක මතම නම් පවතින්නේ අපිට සැපක් හම්බ වෙන තැනකදී අපිට ඥානයකට අහු වෙන්න ඕනේ නේද බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ දැන් දැක්කේ හරියට. උන්වහන්සේ කියනවනේ මේ ලෝකේ දුක දුක මත පවතින්නේ කියලා. අපිට සැපක් හම්බ වෙනකොට අපිට එන්න ඕනේ නේද ඥානයක්. මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. කොහොමද දුක මත සැපක් එන්නේ කියලා. හොඳට බලන්න. ඔන්න ඔතන. අපි දැන් බලමුකෝ. මෙන්න මෙහෙම. දැන් ඔබ ඔය ඉන්න ඉරියව්ව ඔය එකම ඉරියව්වෙන්ද දැන් මේ වෙනකන් හිටියේ නෑ හා ඔබ නිදාගන්න යනවා ඔබ නිදාගන්න ගිහිල්ලා අන්න හරි ඔබ මොකද්ද ලෝකය පවතින්නේ දුක මත කියන්නේ ලෝක ඒ කියන්නේ ඇත්තටම නැති දෙයක් අපි තියෙනවා කියලා හදා ගැනීමම නේද දුකක් කියන්නේ. අන්න හරි. මම තව පැත්තකින් එක දෙයක් හරි කියන්න. ඒ කියන්නේ අපිම හදාගත්තු දෙයක් නේ තියෙන්නේ. නෑ. දැන් අපි ඔම ඉන්න. ඔතනම වැරදි. ඔතනම වැරදි. ඒ කියන්නේ අපි අපි හදාගත් එකක් නෙමෙයි. මෙහි වෙන ක්‍රියාවලිය. ඔන්න ඕක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේක මම හදාගත් එකක් කියන තැන තමයි රූපය මමයි වේදනාව මමයි සංඥාව මමයි සංකාරය මමයි විඥානය මමයි කියලා පංච උපාදානස්කන්ධය මම කියලා අරන් තියෙනවා. ගත මමයි සිත මමයි කියලා අහු වෙලා තියෙන තැන තමයි ඔය තියෙන. ඕකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් බලන්න මේ ඔබට අන්න හොඳ හොඳ තැනක් ආයේ මම අරක විස්තර කරන්න තු මේක විස්තර කරන්න. මම කියලා හම්බ වෙලා තියෙන්නේ කොහොමද? මම ඉස්සල්ලත් කිව්වේ මම කියලා හම්බ වෙන්නේ මේ මනස මම කියලා අරන් තියෙනවා. එහෙනම් මේ මනස තුල ගොඩ නැගින මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාණය මේ මේ කියන්නේ හිතක් හටගන්න තැන. ප්ලේන්ටිය කියලා හිත හටගත්ත තැන තමයි ඔන්න ඔය ස්කන්ධ පහ පහළ වුනේ. ওই ස්කන්ධ පහ කියලා පහ කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇයි ස්කන්ධ කියලා කියන්නේ? බුදු පියාණන් වහන්සේ පෙන්නනවා චිත්ත වීදියක් හටගන්න චිත්තක්ෂණ 17ක් ඕනේ කියලා. චිත්තක්ෂණ 17ක් කියන තැනින් තමයි පරමාණුව සකස් වෙන්නේ. එක පරමාණුවක්, එක රූපයක්. එතකොට එක රූපයක් සකස් වෙන්න චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ පරමාණුවක් සකස් වෙන්න. එහෙනම් පරමාණුක ආයුෂ කීයක් තියෙන කොච්චරද? චිත්තක්ෂණ 17යි. එක පරමාණුක ආයුෂ තියෙන චිත්තක්ෂණ 17යි. හොඳට බලන්න. ඔය වගේ චිත්ත වීදි කෝටි ලක්ෂයක් මේ එක අසුරක් ගන්න තැනක යනවා. මේ ඇඟිලි දෙකක් එකට මේ මේ පරිමදින තැනක චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර ගමන් කරනවා. එතකොට බලන්න අපිට මේ මොහොතක් මේ පච්චුප්පන්න මොහොත කියන තැන අපිට හම්බ වෙන්නේ ඔන්න ඔය චිත්තක්ෂණ ගොඩක එකතු චිත්ත වීදි ගොඩක එකතුවක් රූප ගොඩක එකතුවක් ඒක තමයි රූපස්කන්ධ කියන්නේ ස්කන්ධ කියන්නේ ගොඩක එකතුවක් එතකොට ඒ වගේම වේදනා ස්කන්ධ ගොඩක එකතුවක් වේදනා ගොඩක එකතුවක් ස්කන්ධ ගොඩක එකතුවක් සංඥා සංඥා ස්කන්ධ ගොඩක එකතුවක් සංඛාර ස්කන්ධ ගොඩක එකතුවක් විඥාන ස්කන්ධ ගොඩක එකතුවක් තමයි මේ එක මොහොතක අපිට හම්බ වෙන්නේ. එතකොට බලන්න ඔන්න ඔය චිත්ත වී චිත්තක්ෂණයක් කියන තැන. එක චිත්තක්ෂණයක් චිත්ත වීදි චිත්ත වීදියක් කියන්නේ චිත්තක්ෂණ 17ක්. ඒ චිත්තක්ෂණයක් කියන තැනත් උන්වහන්සේ පෙන්නනවා පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් දුවනවා කියලා. හිතා ගන්නවත් බෑ. පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා හතර ආකාරයකට එකකට හතර ගානේ පටිසමුප්පාද චක්‍ර 16ක් දුණා කියලා. ඒ වගේ බලන්න පටිසමුප්පාද චක්‍ර කෝටි ගාණක එකතුවක් තමයි අපිට මේ ෂණයක් කියලා හම්බ වෙන්නේ. මේ ෂණයක් කියලා සිතක් හම්බ වෙන්නේ. එහෙනම් බලන්න එක හිතක් කියනකොට ඔය වගේ ස්කන්ධ ගොඩක එකතුවක් තමයි එක මොහොතක අපිට එක එකක් කියලා හම්බ වෙන්නේ. කෝපයක් කියලා, මේසයක් කියලා, ප්ලේන් ටියක් කියලා, අම්මා කියලා, මේ පුටුවක් කියලා. එතකොට ඌක බලන්න මං ඉස්සල්ලත් පෙන්වුවේ ඔන්න එහෙනම් ස්කන්ධ ගොඩක් ඇති වුණා. ස්කන්ධ ගොඩක් ඇති වුණා කියලා කියන්නේ සලායතන හටගත්තේ. සලායතන හටගන්න හේතු. එතකොට සලායතන මමද? ඔන්න හොදට බලන්න. සලායතන මමද? ඔන්න බලන්න. ආ අන්න බලන්න. සලායතන කියන්නේ ධර්මතාවයක්. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. එතකොට නාම රූප මමද? හොදට බලන්න. මමද? ආ විඥානීය මමද? සංකාරය මමද? අවිද්‍යාව මමද? මේ ඔක්කොම නේද ධර්මතාවයක්. මේ ඔක්කොම නේද ධර්ම නියාමයක්. මේ ඔක්කොම නේද ධර්මතාවයක්. මෙතන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න ඔබතුමිය මෙන්න මෙහෙම මම ඒක ඉස්සල්ලාම ගලවලා දෙනවා. ඔය තියෙන සක්කාය දිට්ඨිය. එහෙනම් බලන්න මේ එහෙනම් මම කියලා හවු වෙලා තියෙන්නේ තෝ වගේම උපාදාය රූපයක් නේද? මේ වෙලාවේ හම්බ වෙච්ච. මනස තුල ගොඩනැගිච්ච චිත්ත රූපයක් නේද මම කියන්නේ? මම කියන්නේ. ඔව්. ඔබතුමියට මම කියලා හම්බවෙන්නේ කොහොමද? ඔබතුමියට ඔබේ ඇහැ කියලා හම්බවෙන්නේ කොහොමද? මගේ කන, මගේ අත, මගේ කකුල, මගේ නහය, මගේ කය. ওই ටික හම්බවෙන්නේ කොහොමද? සිතක් විදියට. ආ, ඒ සිත කියන්නේ අර ස්කන්ධ කොටක එකතු වන්නේද? ඇහැ කියලා ඉපදිලා තියෙන ඔන්න ස්කන්ධ ගොඩක එකතුවක්. ඒක හැදෙන්න මූලික මූල ධාතුව මොකද්ද? අවිද්‍යාව. පටිච්ච සමුප්පන්නෝ ඉපදිච්ච මේ පංච උපාදානස්කන්ධයක් තමයි මම කියලා අරන් තියෙන්නේ. එහෙනම් බලන්න මේ මොහොතක් ගානේ බෝතලේ කියලා හම්බ වෙන්නේ හිතක් හටගත්තේ. මනසින් හිතින් දැනගත්තේ. ඊ හිතක් හටගත්ත කියන තැනම තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ විඥාන කියන ස්කන්ධ ගොඩක එකතුවක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එතකොට බලන්න ඇහැ රූප චක්කු විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන බෝතලේ. ඇහැ රූප චක්කු විඥාන තිංගා සංගතිපස්ස වේදනා සංඥා සංකාර විඥාන කෝප්පේ. ඇහැ රූප චක්කු විඥාන සිංගා සංගතිපස්ස වේදනා සංඥා සංකාර විඥාන ඇහැ මම. ඔන්න බලන්න මම ඔය විදිහට හැදුනේ. ඒ විදිහටම තමයි මේ කය කය කයත් එහෙමයි. එතකොට ඔන්න බලන්න ඇහැ රූප චක්කු විඥාන තිංග සංගති පස්ස. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. ඔන්න එතනින්මයි ගත්තේ මං ඈ. මේ සලායතන කියන දැනින්ම මන්ද මේ පෙන්වන්නේ පටිච්චසමුප්පාදේ. ඇහැ රූප චක්කු විඥානේ තිංග සංගති පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව කියනකොට සහජාත පුනර්භව දෙආකාරයකට කර්ම රැස් වුණා සහජාත කියන්නේ මේ දැන් බෝතලී කියලා හම්බ වෙච්ච තැන මේ දැන් බෝතලී කියලා අහුවෙච්ච තැන දැන් ඔබ ඒක පරිහරණය වෙන තැන පුනර්භවය කියන්නේ ඔබ දන්නේ නැතුව පුනර්භවයකට කර්ම රැස් වෙන තැන භවපච්චය ජාති මොකක්ද ඉපදුනේ බෝතලී මොකද්ද ස්වභාවය? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස. දුක්ඛ ස්කන්ධයක් ඉපදුනේ. එහෙනම් බෝතලේ කියලා ඉපදිලා තියෙන්නේ මොකද්ද? දුක්ඛ ස්කන්ධයක්. එහෙනම් බෝතලේ කියලා හටගත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්. එහෙනම් ඔබට පේනවද? පංච උපාදානස්කන්ධය දුකක් බව. එහෙනම් ඔබට පේනවද පංච උපාදානස්කන්ධයක හට ගැනීම දුකක් බව කෙරෝලි. ආ ඒකේ මොකද්ද ස්වභාවය? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දුක්ඛ දෝමනස්සයක්ම ඉපදිලා තියෙන්නේ. අම්මා, දරුවා, මහත්තයා, බිරිඳ මොකක් ඉපදුනත් අනාභෝධයකින් නිකන් ඉපදෙන්නේ පංච උපාදානස්කන්ධය. මේකේ ස්වභාවය මොකද්ද? ඔබ දැනගත්තත් නැතත් ඔබ ඉන්නේ සසරේ. ඔබ හිතුවත් නැතත් ඔබට ඉපදලා තියෙන දුක්ඛ ස්කන්ධය. අන්න බලන්න එහෙනම් මොහොතක් පාසා ලෝකය කියන්නේ හිතක් හට ගැනීම නම් ඒ හටගන්නේ පංච උපාදානස්කන්ධයන් නම් ලෝකේ දුක නැද්ද? එහෙනම් ලෝකයේ දුක මතම නේද පවතින්නේ? හරිද? මම ඔබට මේ ධර්මයේ පැත්තෙන් පෙන්වන්නේ පටිච්චසමුප්පාදයට ගලපලා. අනිත් පැත්තට පෙන්වන්න. ඔය පෙන් ඔය තියෙන්නේ ධර්මයට ගලපලා. චතුරාර්ය සත්‍යයට ගලපලා පෙන්වන්න ඔබට. ඔන්න බලන්න. ඒ කියන්නේ ඔබ දැනගන්න ඕනේ මේක ඇත්තටම මේක ඇත්ත ධර්මයක්ද? ඇත්ත ධර්මයේද? මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක. මේක හිතලුවද්ද මේ මිනිස්සයා මේ කියන්නේ? ඔබ මේක ගලපන්න ඕනේ. කොහොම ගලපන්න කිව්වේ? ධර්මයට, සත්‍යයට, විනයට ගලපන්න කිව්වා. ඔන්න ඔබට මම පෙන්වන්න. ධර්මයට ගල. ඔන්න ධර්මයට ගලපුවා පටිච්චසමුප්පාදයට. ඔබට මම පෙන්වන්න චතුරාර්ය සත්‍යයට ගලපලා මේක. ඔන්න බලන්න. ධම්මචක්කපවතුන් සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ප්‍රිය විප්පයෝග දුක්ඛ, අප්‍රිය සම්පයෝග දුක්ඛ, යම්පිච්ච නලපති තම්පි දුක්ඛස් සංකිච්චේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉපදීම දුකයි. දැන් ඔබ දැක්කනේද ඉපදුනේ මොකද්ද කියලා. හරි. ජරාව දුකයි. මරණය දුකයි. හරි. ඔබ එහෙනම් දැක්කනේද? මෙන්න මේක දුක්ඛාරී සත්‍ය කියලා පෙන්නවා. එහෙනම් ඔබ දැක්කද බෝතලේ කියන්නේම දුක්ඛාරී සත්‍ය. අම්මා කියන්නේම දුක්ඛාරී සත්‍ය. ඉපදුනේ මොකද අම්මා? දරුවා. අන්න දැක්කද? ඉපදෙන්න හේතුව. දුකට හේතුව බුදු පියාණන් වහන්සේ විස්තර කරන තණ්හාව. මොකද්ද තණ්හාව? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොකද්ද කාම තණ්හාව? ඇහැ රූප ගැටෙන තැන. කන සද්ද ගැටෙන තැන. නහය ගඳ සුවඳ ගැටෙන තැන. ආයතන ගැටෙන තැනින් ඉපදෙන තැන. ආන්න බලන්න. ඇහැ පිනවන්න තියෙන කැමැත්ත. කන පිනවන්න තියෙන කැමැත්ත. චන්දරාගේ. හොඳට අහගන්න. එතකොට බලන්න එහෙනම් එහෙනම් බලන්න මේක ඉපදුනේ ඇයි? වේදනාව ඔබ ඇවිල්ලා හිටිය මෞකුසෙන් ඉපදිච්ච තැන ඉඳලා වේදනාව වේදනාව කියන තැනටම. ඒ කියන්නේ ඔබට ඉපදෙන්න හේතුව තමයි කෙලෙස්. ඔබ මව් කුසකට එන්න හේතුව මොකද්ද කෙලෙස්. රහතන් වහන්සේ කියන ස්වභාවය පහන නිවුන වගේ නිවිල යන්න හේතුව තමයි කෙලෙස් පරිණිරවාණය. හේතු නැහැ. එහෙනම් ඔබ ඔබට ඉපදෙන්න හේතුව කෙලෙස්. කෙලෙස් නම් ඉපදෙන්න හේතුව එතන රාගදේශ මොහ තියෙනවා. අවිද්‍යාව තණ්හා කියන දෙකම යෙදිලාමයි තියෙන්නේ. ඔබ ඇවිල්ලා හිටියා සලායතන කියන තැනට. කොහොමද සලායතන කියන තැනට ආවේ? චුතිය වෙනකොට ප්‍රතිසන්දි චිත්තය. කොහොමද උනේ? යතේ සංචේසං සත්තාන තම්මි තම්මි සත්තනිකයි ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතනානම් පටිලාභෝ ආයතනානම් පටිලාභෝ අයනුච්චති ಜಾති ඔන්න ජීවියෙක් සත්‍යේ හටගන්න විදිය චුති ප්‍රතිසන්දි වෙන විදිය ප්‍රතිසන්දියෙන් පස්සේ ඔක්කාන්තියකට ගිහිල්ලා මේ වෙන සිද්ධිය එහෙනම් බලන්න ඔබ මෞකුසකට ගියා මෞකුසකට යන්න දැන කොතනද ಜಾති සංජාති ඔක්කන්ති කියන තැන. ඔක්කන්ති කියන්නේ මව් කුස. ඔක්කන්තිය කියන්නේ බිත්තරයක් ඇතුළට යන තැන. ඔක්කන්තිය කියන්නේ සංචේතිතව ඉපදෙන තැන. ඔක්කන්තිය කියලා කියන්නේ ඕපපාතිකව ඉපදෙන තැන. හතර ආකාරයකට ඉපදෙන විදිය සත්‍යෝ. මේ 31 ලෝක ධාතුවේ. ඔබාවේ මව් කුසකට. හරිනේ. එහෙනම් බලන්න ඔක්කන්තිය වුණාට පස්සේ අන්න බලන්න අම්මයි තාත්තයි. අම්මා හැදුවද ඩිම්බයක් ඔබ කවදාකවත් ඩිම්බයක් හැදුවද ඔබේ දරුවෙට හොඳට කල්පනා කරන්න තාත්තා කවදාකවත් සුක්‍රාණුවක් හැදුවද හේතු ගොඩක එකතු දෙකක් සුක්‍රාණුව කියන්නේ හේතු ගොඩක නිසා හැදෙන දෙයක් එතකොට ඩිම්බයක් කියන්නේත් එහෙමයි මේ දෙක මවකුස තුල එකතු කරේ කවුද යුක්තාණුවක් හැදුවේ කවුද ඔබතුමිය හැදුවද අම්මා හැදුවද ඔබතුමිය වෙනුවෙන් තාත්තා හැදුවද හොඳට බලන්න ওই දෙක කවුද එකතු කරේ ඇතුලේ හේතුඵල ක්‍රියාවලිය හරිද? මේකේ හරි ගැඹුරු කතාවක් මම මේ පෙන්වන්නේ. එතනින් පස්සේ අම්මා අම්මගේ අම්මට ආස්වාද ප්‍රසආසය වෙනවා. අපි කවුරුත් ආස්වාද ප්‍රසආසය කරන්නේ නැහැ. ඒ වෙන සිද්ධියක් කියන්නම් වෙන්නේ කොහොමද කියලා. එතකොට බලන්න එහෙනම් අම්මගේ පැවැත්මට අම්මා ආහාර ගන්නවා. ඒ වෙනකොට අම්මගේ කයේ කොටසක් හැටියට මේ දරුවා හැදෙනවා ඇතුලේ. කවුද හදන්නේ? ඇහැ හැදුවද අම්මත්? ඇහ කන හැදුවද? නහය, දිව, කය, හෘද වස්තුව, අත, පය නියපු මේකක්වත් ඇති වෙන්නේ මේ වෙන සිද්ධිය සිද්ධ වෙනවා ඇතුලේ. හරි? ඒක ගැඹුරුම කතන්දරයක්. එහෙනම් බලන්න මේ යුක්තාණුවට අන්න අර ಜಾති සංජාති කියන තැනදී. ಜಾති කියන්නේ ප්‍රතිසන්ද විඥානීය නාමං කියන තැන නාමෙ ඒ කියන්නේ විඥාණයට පවතින්න බෑ නාම රූප නැතුව විඥානපච්චය නාම රූප කියන තැන තමයි ওই තියෙන්නේ නාම රූප කියන තැනදී සංජාතිය සිද්ධ වෙන්නේ කොහොමද වෙන්නේ දසක පරමාණු 7කින් යඟ හිරි වැටෙනවා මේවා කියනකොට එච්චරට බුදු පියාණන් වහන්සේ බලන්න මේ දේශනා කරලා තියෙන විදිය දශක පරමාණු 7කින් පරමාණුක ව්‍යුහයක් සකස් වෙන තැන රූපකාණ්ඩ තුනකින් ඔන්න ඔතන තමයි කර්මය මූලික වෙන තැන ඔය පියවරවල් 6ම ಜಾති සංජාති ඔක්කාන්ති කියලා ඔය යන පියවරවල් 6ම පූර්ණ කර්මජීව සිද්ධ වෙන කතන්දරයක් අන්න බලන්න කර්මජ රූප මුල් වෙන තැන කර්මජ සුද්ධාස්තක මුල් වෙලා මේ කතන්දරේ ගොඩ නැගෙන තැන ඔබට කොයි වගේ ඇහැක්ද කනක්ද නහයක්ද දිවක්ද මේ ඔක්කොම නිර්මාණය වෙන තැන පූර්ණ කර්මජ කර්මද සුද්දාෂ්ටක වලින් හරි අන්න බලන්න ඔබ ප්‍රඥාවන්තයෙක්ද මොඩේද ඔබට හැද්දෙනවද නැද්ද චක්කු ප්‍රසාදයක් දෙනවද ඔබට සෝත ප්‍රසාදයක් දෙනවද ඔබේ ඔක්කොම සික නිර්ණය වෙන තැන තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ මූලික ව්‍යුහය හැදෙන තැන දශක පරමාණු හතක්. ඔතන තමයි ඇහැ, කන, නාසය, දිව, කය, මන. ගැහණුද පිරිමිද කියන එක දශක පරමාණු හත නිර්මාණය වෙන තැන. හරිනේ? එතකොට බලන්න ඔන්න ඔය ගන් මූලික ගන්ධබ්බ ව්‍යුහය නිර්මාණය වෙන්නේ ඔතනදී. අන ගන්ධබ්බාව ඔක්කන්ති හොන්ති කියන තැන තමයි මවුසට එන තැන. යුක්තාණුවට එකතු වෙන තැන. අන්න එකතු වුණා. ඔතන ඉඳලා තමයි ආහාරජ රූපයේ වැඩෙන තැන. අම්මා ගන්න ආහාර වලින් ඒ ලේ ධාතු ඔස්සේ ගිහිල්ලා මෙන්න මේ ආහාරජකය නිර්මාණය වෙන තැන. ඔන්න සිද්ධිය. ඔය ආහාර දෙකයි තමයි ෂණයක් ෂණයක් ෂණයක් පාසා විපරිණාමයට පත් වෙමින් සෛල හැදෙන සෛල මැරෙන මෙන්න මේ කතන්දරේ වෙලා මාස 10ක් යනකොට අන්න බලන්න ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කියන්නේ වැඩෙන තැන. ඔය කලලේ වැඩෙන තැන. ඔන්න වෛද්‍ය විද්‍යාවට අහු වෙන තැන. ඔක්කන්තියෙන් පස්සේ. හරිද? එතකොට බලන්න ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාව. ස්කන්ධ හට ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ඒ කියන්නේ ස්කන්ධ හට ගන්න පටන් ගන්නවා. ස්කන්ධ ඇතුලේ හට ගන්නවා. ඒ ස්කන්ධ හට ගන්නකොට ආයතන ටික හැදෙනවා. අන්න බලන්න චක්ක ආයතනේ, ගාන ආයතනේ, සෝත ආයතනේ මේ විදිහට ආයතන හය ඔන්න පිහිටන්න ගන්නවා. ළමයා යම් දැනගෙන දැනීමක් දැනගන්න පුළුවන් මට්ටමට එනවා ඔය කාලේ යනකොට. අන්න දැන් තවදුරටත් මේක ඇතුලේ ඉන්න බෑ. මේ මේ කරවල කූ කාමරේ. අන්න බලන්න ඉන්නෙම අඳුරේ. මව් කුස කියන්නෙම අඳුරු ගුහාවක ඉන්න. අඳුරු ගුහාවකින් එළියට එනවා. අන්න මෞකසෙන් එළියට ආවා. තවදුරටත් ඉන්න බෑ. අම්මා කැමති වුණත් තියාගන්න බෑ. ඒ ධර්මතාවය සිද්ධ වෙනවමයි. එළියට ආවා. ඒක අම්මා දෙලියට ගත්තේ. අම්මා දැහැදියෝ එකක්වත්. හොඳට බලන්න. මේ ධර්මතාවයක් සිද්ධ වෙන්නේ. එළියට ආපු තැන ඉඳලා බලන්න ආස්වාසිය ડોක්ටර් දුන්නද? අම්මා දුන්නද? තාත්තා දුන්නද? දෙයයන් වහන්සේ දුන්නද? මේක සම්බුව සිදුවෙන ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ අහම්බෙන් නෙමෙයි. සිද්ධ වෙන්නේ ඒකත් හේතුඵලව සිද්ධ වෙන ක්‍රියාවලිය. අම්මගෙන් ගත්ත මේ වාතයේ ඔක්කොම ඇතුලේ හිර වෙලා තියෙන. ඒ වෙනකම් පෙනහැල්ලා කවදාකවත් වැඩ කළා නැහැ. පළවෙනි සැරේට මේ පෙකිනි වෙලා කපලා ගැටේ දාපු හැටි මොකද වෙන්නේ? අන්න මේ ප්‍රෙෂර් එක ආපස්සට එනවා හෘදේ වස්තුවට. ඇවිල්ලා යන්න තියෙන කවදාකවත් වැඩන කරපු පෙනහැල්ලට තමයි යන්න තියෙන්නේ ගියා. මොකද මේ ගේට්ටුව ඇරෙනවා නිකම්ම. ওই ওই ප්‍රෙෂර් එකට. අන්න එතනට ගියා. ඒක පිම්බෙනවා. එතනින් එහාට දැන් ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි, එළියේ ප්‍රෙෂර් එක අඩුයි. අන්න මේ වැඩි තැනින් අඩු තැනට එන න්‍යායයට මේක ක්‍රියාත්මක වෙනවා. ළඟම තැන තමයි කට. උගුර නේ. මෙතනින් ඇවිල්ලා කටින් එළියට ගියා. ඒ එළියට යන සද්දෙට අපි දැන් අඬනවා කියලා. ඒක නේද උනේ? අඬනවා. <laughs> හරිනේ. ඔන්න වෙච්ච. දැන් බලන්න ඇතුලේ ප්‍රෙෂර් එක අඩු වුණා, එළියේ වැඩි වුණා. දැන් මොකද වෙන්නේ? එළියෙන් ඇතුළට. ආන්න සිද්ධ. ඕක දිගටම සිද්ධ වෙනවා. ඕක දිගටම සිද්ධ වෙනවා. හරිද මේ සංසිද්ධියත් එක්ක මේක මනස මනස මුල් වෙනවා මේ කතන්දරේ ඇතුලේ තියෙන ලොකු කතාවක් තව හරි මේක ඇතුලේ තියෙනවා ඒ කැලේ මම ගත්තේ නැහැ මම මේ කෙටියෙන් පෙන්නුවේ එහෙනම් බලන්න එතන ඉඳලා මොකද වෙන්නේ ඒ ඒ ඒ ස්වභාවයට ආහාර වැටෙනවා ආස්වාද ප්‍රසආසය වෙනවා අර සංසිද්ධියම වෙනවා අම්මගේ වෙන සංසිද්ධියම දරුවගෙත් වෙනවා දැන් බලන්න ඔබ කවදාකවත් මේ ආහාර ටික දිරෙව්වේ ඔබද කය ඇතුලේ ඒ ටික ලේ ධාතුවට එකතු කරේ ඔබද කවදාකවත් වැඩිපුර ටික එළියට තල්ලු කරේ ඔබද මේ කය හදන සෛල හැදෙන සෛල මේ මැරෙන කතන්දරේ ඔබ ඇතුළේ කරාද? <laughs> ඔබ ආසාද ප්‍රසාද කරනවද? කවදාකවත් කරාද? මේ යන්ත්‍රේ ක්‍රියාත්මක වුණා. මේ යන්ත්‍රය දුවනවා. හේතුඵල ක්‍රියාවලියක් ඇතුළේ සිද්ධ වෙනවා. ඔබ අංශු මාත්‍රයක්වත් ඒකට දායාද වෙලා නැහැ. හොඳට බලන්න මේ සිද්ධිය. එහෙනම් බලන්න ඔය සංසිද්ධිය තමයි මේ වෙනකන් දැන් සිද්ධ වෙන්නේ. හරිද ඔබ අන්න බලන්න මේ රැවුල හැදෙන රැවුල ගැටෙන කොණ්ඩේ හැදෙන මේකක්වත් ඔබ කරාද මේකක්වත් ඔබ කරනවද හොඳට බලන්න. ඒක දැන් ඔබ ලියාගත්ත නේද මම කියලා ඒ වුණාට. ඔක්කොම ටික. ආ කොයි කවුද ලියලා දුන්නේ? දැක්කද වැඩේ? ඔබේ අම්මටත් උනේ ඕකමයි. අම්මගේ අම්මට උනේත් ඕකමයි. පරම්පරාවටම උනේ ඒකයි. මෙච්චර කල් ආපු ඔක්කොටම උනේත් ඕකයි. ඉස්සරහට යන ඔක්කොටම වෙන්නේ ඕකමයි. දැන් තේරුණාද? එහෙනම් බලන්න හේතුඵල ක්‍රියාවලිය නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා මමත් එයින් අල්ලගන්නවා මමයි කරන්නේ. ඔබ කවදාකවත් බත් වෙලා තියනවද? ඔබ කවදාක හොද්දක් වීලා තියෙනවා. ඔබ ගහ ගහක් හදලා තියෙනවද? ගෙඩියක් හදලා තියෙනවද? ඒ ක්‍රියාවලිය වෙනවා. හරිද? මම මේ බලන්න මම මේ පොඩි පොඩි තැන් ටිකක් ඔබට පෙන්වන්නේ හොද්දට ඔබ ඒක වටහා ගන්න. එහෙනම් බලන්න. ඔන්න ඔතන නේද අපි අල්ලගත්තේ මේ මම කියලා. ධර්මතාවයක ක්‍රියාවලියක් නේද ඔතන තියෙන්නේ. ඔය මම කියලා ගත්ත තැන එක රූපයක් ඔබට නවත්තලා පෙන්වන්න පුළුවන්ද? මෙන්න මෙයා මම කියලා. නෑ. හැම මොහොතකම විපරිණාමයක් තියෙන්නේ. හැම මොහොතකම අන්න දැක්කද එක රූපයක් නවත්තන්න බෑ. එහෙනම් රූප ගොඩක එකතුවකට තමයි මම කියලා ඔබ අල්ලගෙන යන්නේ. විඥාන ගොඩක එකතුවක් තමයි මම කියලා අල්ලගත්ත හිත. මේක ධර්මතාවයක්. ඔබ ඔබ කරත් නැතත් මේ ඔබ ඔබට කරන්න දෙයක් නෑ මේකේ. මේ මේ බලන්න එහෙනම් සක්කාය දෘෂ්ටිය කියන්නේ ඕනෝක මම කියලා අරන් තියෙන දෘෂ්ටිය. ඕකයි දෘෂ්ටිය. ගත මම කියලා අරන් තියෙන දෘෂ්ටි හතරක්. වේදනාව මම සංඥාව මම සංකාරය මම විඥානය මම කියලා දෘෂ්ටි 16ක්. ඔක්කොම 20ක් තියෙනවා. වී 22ක සක්කාය දිට්ඨියට තමයි අපි අහු වෙලා ඉන්නේ. සෝවාන් වෙනකොට සත්‍ය ඥාන පහළ වෙනකොට එයා දැනගන්නේ මොකද්ද? මේක මම කියලා ගන්න බෑ කියලා. මේ රූපය මම නෙමෙයි, වේදනාව මම නෙමෙයි, සංඥාව මම නෙමෙයි, සංකාරය මම නෙමෙයි, වේදනාව මම නෙමෙයි මේක ක්‍රියාවලියක් කියලා දැකපු දැන අන්න එයා සත්‍ය ඥාන පහළ වුණා. එයා සෝවාන්. කිසිම සැකයක් නෑ එයාට. මේක වෙන්නේ මෙහෙමමයි කියලා දැනගත්තා. කරන්න තියෙන්නේ මේක දිහා දකින්නකමයි කියලා දැනගත්තා. නේන පංච උපාදානස්කන්ධයේ මම කියලා ගන්න බෑ කියන තැන සැකයකින් තොර වෙන තැන තමයි සත්‍ය ඥාන පහළ වෙච්ච තැන. එතන තමයි සම්මාදිට්ඨිය. දැන් ඔබට ඔබ කියලා ගන්න ඔබට ඔය පංච උපාදානස්කන්ධේ මම කියලා ගන්න පුළුවන්ද? ඔබ දැක්කද? දැක්ක නේද සිද්ධිය? ධාතු විපරිණාමයක් නේද වෙන්නේ? දිගින් දිගට දිගින් දිගට. ආ මේ සංසිද්ධිය දන්නේ නැති නිසා රැවටීමක ඉන්නේ. රැවටීම කියන්නේ මුලා. මුලාව කියන්නේ මෝහයමයි. එහෙනම් බලන්න මෙන්න මේ මෝහයට අහු වෙලා ඉන්නවා කියලා දන්නේ නැති එක තමයි අවිද්‍යාව. දැනගත්ත කියන්නේ විද්‍යාව. ආන්න චක්කුම් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යාව උදපාදි, ආලෝක උදපාදි අන්න අන්න බලන්න කලා මැදිරි එළියක් තිබුණා. ඒ නිසයි නියත මිත්‍යා දෘෂ්ටියකට වැටුන්නේ නැත්තේ. කලාම ඇතිරි එලියක් තිබුණා. එකපාර ඊටි පන්දමක් වගේ එලියක් පහළ වුණා. මේක දැකපු තැන. අන්න බලන්න. අර මෙච්චර වෙලා හිටපු මෝහ අන්ධකාරය ටක් ගාලා දුර වෙලා යනවා. මේක දැකපු තැන. ඔබ දැක්කද මේ සිද්ධිය? ඔබ දැක්ක. අන්න බලන්න ඔබට ඔබ හම්බ වෙලා නැහැ කියලා පේනවා. මේ සිද්ධියේ. එහෙනම් මම මම කරපු මොනවද තියෙන්නේ? මම තව උදාහරණ දෙක තුනක් කියන්නම්. බත් එක ගන්නකො. හරි. බත් හොදන්නේ කවුද? හල් හෝදන්නේ කවුද ක්‍රියාවලිය වතුර නේද වතුරෙන් නේද ඒක වෙන්නේ හැබැයි අපි දැම්මේ මම හෝදනවා කියලා නේද භාෂාවෙන් අපි අහුවෙලා තියෙන්නේ බත් කිව්වේ කවුද මම කිව්වේ බලන්න ක්‍රියාවලිය හාල් ටික හේදුනේ වතුර නිසා මේ සරල තැන් මම මේ පෙන්වන්නේ ජීවිතේ දකින්න එතකොට බලන්න හාල් ටික වතුරට දාපු හැටි මොකද උනේ හාල් විපරිණාමය වෙන්න ගත්තා. වේගයෙන් විපරිණාමය වෙන්න ගත්තා. තදට තිබිච්ච හාල් ටික බුරුල් වෙන්න ගත්තා. ඒ ටික දැම්ම වාජනයකට. ඔබ අපි හිතමු මේකට ගෑස් හරි අපි හිතමු රයිස් කුකර් එකක් කියලා අන්න විදුලිය දුන්නා. විදුලිය දෙනකොට අන්න බලන්න විදුලිය ආපු තැන මේක රත් වෙන්න ගත්තා. ක්‍රියාවලිය. ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය එතන වෙනකොට දැන් මොකද උනේ? මේ හාල් දැන් අර අර අර අර බෑග් එකෙන් ගත්ත හාල්ද දැන් මේ හේදි හොදලා ඉවර වෙනකොට තියෙන්නේ. නෑ. ආන්න බලන්න. එහෙන හාල් බත් වෙලා තියනවද කවදාවත්? බත් කැඳ වෙලා තියනවද කවදාවත්? පොලොස් කොස් වෙලා තියනවද කවදාවත්? කොස් කවදාවත් වරක වෙලාද? ඔබට තේරුණාද? අනේ ඔබට වැටහෙවා මේ කියන කතන්දරේ. අනේ දැක්කද මේ සිද්ධිය? එහෙනම් බලන්න අර මුලින් එකතු වෙච්ච යුක්තාණුව කවදාකවත් මේ කෙනෙක් පුද්ගලෙක් වෙලා තියෙනවද? නෑ. මේ ඔබට පේනවා නේද ගල් ගලා යෑමක එක සම්දිස්ථානයක් එතන. හැම තැනකම එක සම්දිස්ථානයක් විතරයි. එතන එතන ඒ කතන්දරේ වුණා එච්චරයි. ඒක උනේ නැත්තම් ඉස්සරහට යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ලිදක් කපනවා. ලිදක් කපන්න ඕනේ කියලා හිතනවා. වතුර වා ලිදක් කැපුවොත් වතුර හම්බුවේ. අබ හොයාගන්නවා ලිදක් කපන්න ඕන තැන. දැන් ඔබ ලිඳ නොකප හිටියොත් කවදාකවත් ඔබට ලිඳක් හම්බ වෙනවද? නෑ. හැරුවේ නැත්තම්. ඒක හැරුවේ නැත්තම් කවදාකවත් ඔබට වතුර හම්බ වෙනවද? එතන. එහෙනම් ඔබ උල්පත ගාවට නිකන් හාරලා තියෙන්න ඕනේ. ඊගා උදළු පාරට තමයි උල්පත මතුවෙන්නේ. ආන්න දැක්කද එහෙනම් එතනට හාරලා නැත්තම් ඒක වෙන්නේ නැහැ එහෙනම් එතනට වෙනකන් සිද්ධ වෙන ක්‍රියාවලිය වෙලා තියෙන්න ඕනේ නේද තේරුණා නේද සිද්ධිය ආන්න බලන්න. එහෙනම් ඊ සංසිද්ධියක් තියෙන මේ හැම තැනකම තියෙන ගණනයක්. ඇයි ගණනයක් තියෙන්නේ? අනිච්ච ධර්මතාවය තියෙන්නේ මේ විශ්වයේම. හැම මොහොතකම විපරිණාමයක් වෙන්න ඕනේ. ඒ නිසයි ශක්තිය නිපද වෙන්නේ. ඒ නිසයි ශක්තිය නිපද වෙන්නේ. සුද්දාෂ්ටක චලනය වෙනකොට තමයි ශක්තිය නිපද වෙන්නේ අවශ්‍ය කරන විදිහට. ඒ චලනය වෙන්නේ කොහොමත් එක්කද? අවකාශයත් එක්ක. මේ සුද්දාෂ්ට මම ඔබට ඉස්සලා පෙන්නුවා. අයිස් කැටි දිය වෙනකොට ඒකට අනුරූප අවකාශය ගන්න විදිය. එහෙනම් මේ සුද්දාස්තක චලනය වෙන්නේ කොහෙත් එක්කද? අවකාශයත් එක්ක. එහෙනම් සුද්දාස්තකේ අවකාශයත් එක්ක ගන්න ඉඩ නේද අපිට මේ ලෝකය කියලා හම්බ වෙන්නේ? ඔබේ මනසේ ලෝකයේත් එහෙම නේද? මන ඒ කියන්නේ මන චිත්තදව සකස් වෙන සුද්දාස්තක ඒ චිත්තදව සකස් වෙන අවකාශයත් එක්ක චලනීය වෙන එක නේද ඔබට දුර දකින්න පුළුවන් ළඟ දකින්න පුළුවන් ඥානෙ තියෙන්නේ. විඥානේද ප්‍රඥාවද කියන එකක් තියෙන්නේ ඔතන නේද? ඔබ මේ දෙන වටිනාකම තියන්නෙත් ඔතන නේද ඔබට තේරුණාදේක ඒ කිව කතන් ඒ කියන්නේ ඔය විඤ්ඥා විඤ්ඥානය තුළ හටගන්න ඔය විඤ්ඥාන් එකන්නේ මේ චිත්තද රූපවල තින සුද්දාස්ටකවල අපි මේ මෙහිතන්නකෝ බුදුහා සිව්වෙනිමානය ඇහුවනේ දොබතුමාලා ඇහුවද සිව්වෙනිමානය ඕ ඇ ඒක යොක විස්තර කරලා තියෙනවා නේද හොඳට හ්ම්. ඔව්. එහෙනම් බලන්න මේ මේ චිත්තදව පවසින කර්මජව චිත්තද කර්මජ සුද්දාස්තකයි කර්මජ සුද්දාස්තක කර්මජ අවකාශය තුල චලනය වීම තුල ඔබගේ පෙර අර ඔක්කොම ඔබගේ ඔබගේ මේ භවය මේ අත්භවය කොයි ආකාරයෙන්ද නිර්මාණය වෙන්න ඕනි කියන තර නිර්ණය වෙනවා. ඇහැට ආයුෂ ඇහැට පේන ස්වභාවය කනට ආයුෂ කනට ඇහෙන ස්වභාවය දිවට ආයුෂ දිවට දැනෙන ස්වභාවය මේ විදිහට ඔබේ විඥාණය විඥාණය කොයි වගේ විදිහටද පිහිටන්න ඕනේ ඔබේ විඥාණයට ප්‍රඥාව කියන එක එකතු වෙන්න එකතු වෙන එකක්ද නැද්ද කියන එකක් තීරණය වෙලා තියෙන්නේ එතනදී ඔබ නිවන් දකින්න බීජේම මේ දැන් අපි නා ඇටයක් ගත්තොත් නා ඇටේ තියෙනවා නේද ගහ හැදිලා ගෙඩි හැදිලා කොළ හැදිලා හැදෙන්න ඕන විදිය ඔක්කොම මේ ඥා බීජේ තියෙන අන්න ඒ වගේ මෙන්න මේ මූලිකව සකස් වෙන තැනදී ඔකේ තියෙනවා ඔබ ප්‍රඥාවන්තයෙක්ද මෝඩයෙක්ද ඔක්කොම ටික. ඔබ කොහොමද ඔබට මේ කොහොමද මේක සකස් වෙන්නේ කියලා. හරිද? ඒ ඔක්කොම උතන තිබිලා තමයි මේ කතන්දරේ එන්නේ. එහෙනම් බලන්න අන්න එතනදී බලන්න අන්න අර කර්ම කර්මය කියන එක පුදුම කතන්දරයක් සිද්ධ වෙනවා. කර්මය තුල. ඔන්න උතනදී. හැබැයි කර්මයේ කර්මයේ නෙමෙයි හැම දෙයකටම මුල. ඕක ගොඩ දාගන්න හැටි බුදු පියාණන් වහන්සේ කියලා දෙනවා. කොහොමද ගොඩ දාගන්නේ? එහෙනම් බලන්න ලෝකේ අපිට හම්බෙන්නේ මේ මනස තුලින්. මේ සිත තුලින්. උන්වහන්සේ පෙන්නනවා මේ කෙලෙස් කියන්නේම. එහෙනම් බලන්න අපි ඉපදෙන්න හේතුව මොකද? කෙලෙස්. කෙලෙස් කියනකොටම පටිච්චසමුප්පාද චක්‍රිය තුලින් උන්වහන්සේ පෙන්නනවා මේ විශ්වය සකස් වෙන හැටි. පටිච්චසමුප්පාදී ත්‍රිපිරිවට්ටයක් දේශනා කරනවා. ওই පටිච්චසමුප්පාදී ත්‍රිපිරිවට්ටේ නිසා තමයි මේ ලෝකයේ තිබිච්ච අනිත් ඔක්කොම මතවාද ඔක්කොම බොරු වුනේ. ඒ කියන්නේ වලල්ලක් වලල්ලක් තියෙනවා. මේ වලල්ලේ මුලක් ඒ කියන්නේ ජොයින්ට් එකක් නැහැ. ඔබකින් ඇහුවොත් මුල කොහෙද කියලා ඔබට කියන්න පුළුවන්ද? බෑ. මුල පෙන්වන්න බැරි වෙනවා. ඔන්න ඔය ඔන්න ඔය මුල හොයාගන්න බැරුව හිටිය මේ ඔක්කොම මතවාදවල හිටපු අය. ඔය විඥානවාදයේ භෞතිකවාදයේ ඊශ්වරවාදයේ ඔක්කොම වාදින් හිටියේ ඔන්න ඔතන. එක්කෙනෙක් අල්ලගත්ත විඥානය තමයි මුල. එක්කෙනෙක් අල්ලගත්ත නෑ භෞතිකයයි මුල. තව එක්කෙනෙක් අල්ලගත්ත නෑ මෙහෙමයි දෙයයන් වහන්සේ මුල. මේ විදිහට මේ විදිහට විවිධ විවිධ වාද ASCII බුදු පියාණන් වහන්සේත් වාදයක් ගෙනාව හේතුඵල වාදය. මේ හේතුඵල වාදය කියලා කියන්නේ පටිසමුප්පාද ධර්මතාවය. ඉතිමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදෝ ඉදන් උපච්චති. හරිද? හේතු නිසා ඵල ඇති වෙන මේ ක්‍රියාවලිය. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් ඉමස්මින් අසති ඉදන් හෝති ඉමස්ස නිරෝධෝ ඉදන් නිරුච්ඡති කියන මෙන්න මේ අවිද්‍යාව තසිස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන ධර්මතාවයත් පෙන්වනවා. ওই ධර්ම ওই පටිසමුප්පාද ධර්ම ටික උන්වහන්සේ කැටි කරා වට්ට තුනකට. වට්ට තුනකට ක- කැඩුවා. එකක් තමයි අවිද්‍යාව කියන්නේම කෙලෙස්. අන්න කෙලෙස් වට්ටයක්. කෙලෙස් හ්ම්. තියෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම කර්ම බීජ රැස් වෙනවාමයි. වැපිරෙනවාමයි. කර්ම බීජ වැපිරෙනකොට මොකද වෙන්නේ? කර්මය හට ගන්නවාමයි. කර්මය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් බලන්න කර්මය කියන එක තියෙන්නේ තුන්වෙනියට. කර්මය හටගන්න හේතු දෙකක් තියෙනවා. කර්ම බීජ වැපිරෙන්න ඕනේ. කර්ම බීජ වැපිරෙන්න කෙලස් තියෙන්න ඕනේ. කෙනෙක් කෙලස් නිරුද්ධ කරොත් කර්ම බීජ වැපිරෙන්න බෑ. එහෙනම් බීජ නියාමයක් ක්‍රියාත්මක වෙන්න බෑ. බීජ නියාමයේ ක්‍රිය කර්ම බීජ වැපිරුනේ නැත්නම් කර්මයට කවදාවත් ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් කම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් බලන්න කෙලස් කියන තැනින් කෙලස් මේක පටිසමුපාදයෙන් පෙන්වන්නේ කොහොමද? අවිද්‍යාව කියන්නේ කෙලස්. සංඛාර කියන්නේ කර්මය. සංඛාර කියන්නේ මොකද? චේතනාව. සංඛාර කියන්නේ චේතනාව. එතකොට චේතනාහම් භික්කවේ කම්මං වදාමි. දැක්කනේ? ආන්න ගැලපෙන තැන. අන්න බලන්න. එහෙනම් සංඛාර කියන්නේම කර්මය. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේම අන්න බලන්න කෙලෙස් නිසා කර්ම හට ගන්නවා. කර්ම හටගත්තොත් විපාකයක් විඳින්නම වෙනවා. විඥානය කියන්නේ අන්න බලන්න අන්න බලන්න ප්‍රතිසන්දි විඥාණයට ආපු තැන. දැක්කද විපාක විඳින්න ආපු තැන මෞකසකට ඔය තියෙන්නේ එතන අන්න જાතිය වෙන්න ආපු තැන අන්න බලන්න විඥාන නාම රූප ඔය ඔය සලා අන්න අර විඥාන පත්‍ය නාම රූප જાති සංජාති කියපු තැන ඔන්න බලන්න මේ පටිසමුපාදයට ගලපල මම ඔබට පෙන්වන්නේ ඊට පස්සේ නාම රූප අන්න <coughs> සලායතන සන සලායතන හට ගන්න හැටි මෞකස තුල පස්ස වේදනා ඒ කියන්නේ වේදනාවට එනකන් ඇවිල්ලා ඉන්නේ ඔබ ඉපතිලා ඒ කියන්නේ අන්න ඒ ටික ඔක්කොම විපාක වට්ටයක්. ඔය තියෙන්නේ ඔබ ඉපදිච්ච තැන. ඔබ ඉන්නේ මකුළුවා දැලවියල මැදට වෙලා ඉන්නවා. සත්තු එල්ලුවේ නෑ තාම. සත්තු වැටෙනවා. තාම අල්ලන්න ගත්තේ නෑ. අන්න බලන්න වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන කියනකොට අන්න ආයි තණ්හාව කියන්නේ කෙලෙස්. උපාදාන කියන්නේ තව බර ගැඹුරින්ම ගැටෙන තැන. අල්ල ගන්න තැන. නැවත නැවත අත්විඳින්න. අන්න බලන්න මේ දෙකම කෙලෙස් වටයක්. එහෙනම් බලන්න විපාකයක් විඳිනකොට මොකද උනේ? ඇහැ රූප ගැටෙනවා. කන සද්ද ගැටෙනවා. දිව දිවරස ගැටෙනවා. මේ ටික වෙනකොට මොකද වෙන්නේ? කෙලිස් හට ගන්නවා. අන්න වෙච්ච වැඩි. ඔය දැන් වෙන සිද්ධිය අපිට. අන්න තණ්හා උපාදාන කියන්නේ කෙලිස්. ඊට පස්සේ උපාදානපච්චය භව කියන්නේ ආයි කර්ම භවය. චාජාත පුනර්භව කියන විදිහට කර්ම භවය. කර්ම භවය කර්මයක් රැස් වුණොත් අන්න බලන්න ආයි මොකද වෙන්නේ? විපාකයක් විඳින්න වෙනවා. අන්න ಜಾති ಜಾති ජරා මරණ ශෝක පරිදේව කියලා මේ ඇවිල්ලා තියෙන එක. මේ විපාකයක් අපි විඳින්නේ. එහෙනම් අපි ඉන්නේ විපාක වට එක දැන්. පුරාණ කර්ම වලට විපාක වට එක අපි දැන් මේ ඉන්නේ හිර වෙලා. එහෙනම් බලන්න මුළු පටිච්චසමුප්පාද චක්‍රයම කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන තැන කෙලෙස්, සංඛාර කියන තැන කර්ම, විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන දෙන විපාක. කෙලෙස් කර්ම විපාක. විපාකෙ විඳිනකොට ආයි මොකද උනේ? කෙලෙස්, තණ්හා උපාදාන කෙලෙස්, භව කියන්නේ කර්ම, ආයි ජාති ජරා මරණ ශෝක පරිදේව ඒ ටික කියලා කියන්නේ ආයි විපාක. එහෙනම් බලන්න මුළු පටිච්චසමුප්පාදයේ තියෙන වට තුනයි. කෙලෙස් නිසා කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙනකොට විපාක විඳිනවා. විපාක විඳිනකොට නැවත කෙලෙස් රැස් වෙනවා. ආයි කර්ම හට ගන්නවා. ආන්න විපාක විඳිනවා. තේරුණාද? never end. never end. never end. never end. මේක හරියට රිලේ එකක්. අවිද්‍යාවෙන් බැටන් එක අරන් එනවා තණ්හාවට. ඔන්න අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් සකස් කරා. අන්න උප්පත්ති අරන් දුන්නා. අපි හිටියා වේදනාව කියන තැන. වේදනා පත්‍යා තණ්හා කියනකොට අන්න බැටන් එක දුන්නා නව කර්ම වලට. අන්න දැක්කද? තණ්හා පත්‍යා උපාදාන. අන්න බැටන් එක අරන් යනවා තණ්හාවෙන් දැන්. ආයි ගෙනල්ලා දෙනවා අවිද්‍යාවට. ආයි අවිද්‍යාවෙන් තණ්හාවට කියනවා. තණ්හාවෙන් ආයි අවිද්‍යාවට කියනවා. අවිද්‍යාවෙන් සකස් කරනවා තණ්හාවෙන් පවත්ගෙන යනවා. අවිද්‍යාවෙන් සකස් කරනවා තණ්හාවෙන් පවත්ගෙන යනවා. ගේ හදන්නේ තණ්හාව. අන්න ගේ හදන වඩුවා. දැක්කද? නව කර්ම සැස් කරන්නේ තණ්හාවෙන්. සකස් කරලා දෙන්නේ අවිද්‍යාවෙන්. ගේ හදන්නේ වඩුවා. කවුද තණ්හාව? මෙන්න මේක බැටන් එක රිලේ එක දුවනවා. never end. එහෙනම් ඔන්න බලන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නවා මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ධම්ම නියාමයක්. ධම්ම නියාමයක් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? කොහොමද? හැම අනිච්ච ධර්මතාවයක් තුලම තියෙන යමක් අනිච්ච නම් අන්න බලන්න. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් අනිච්ච නම් දුකයි. දුක්ඛ නම් අනත්තයි. මේ ධර්මතාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මුළු විශ්වයේම. එහෙනම් බලන්න අනිච්ච කියන ධර්මතාවය තුල පවතින්නේ මොකද්ද? අවිත් කෙලස් කියන ස්වභාවය, රැවටීම, මුලාව කියන ස්වභාවය. එතන පවතින ධර්මතාවය මොකද? අවිද්‍යාව. ආන්න දැක්කද මේ අනිච්ච ධර්මතාවය තුල පවතින්නේ මොකද්ද අවිද්‍යාවමයි මූල ධාතුව එහෙනම් බලන්න එහෙනම් මේ ධම්ම නියාමයක් හැටියට බුදුහාමුදුරුවෝ එහෙනම් එහෙනම් පෙන්වන මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ ධම්ම නියාමය කෙලෙස් කියන්නේම ධම්ම නියාමය මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්ම නියාමය එහෙනම් බලන්න අවිද්‍යාව කියන ධර්ම තියෙන්නේ මොකද්ද ධම්ම නියාමය එහෙනම් කෙලෙස් කියන්නේ ධම්ම නියාමයට කෙලෙස් නිසා කර්ම බීජ වැපිරෙනවා. අන්න බීජ නියාමය. බීජ නියාමය ක්‍රියාත්මක වෙනකොට තමයි ආන්න කර්ම නියාමය එන්නේ. කර්ම නියාමයේ තුන්ගෙනියට එන්නේ. කර්ම නියාමයේ ක්‍රියාත්මක වෙනකොට තමයි අන්න අර මම පෙන්වුව ඉස්සල්ලා. කර්මජ සුද්ධාෂ්ටක චලිතය නිසා තමයි හටගන්නේ මොකද්ද? චිත්ත නියාමය. චිත්තද සුද්ධාෂ්ටක හටගන්න පටන් ගන්නෙ. මේ මනස ක්‍රියාත්මක වෙන්නේ එන්නේ. අන්න බලන්න විඥානය කියන තැනට එන්න පුළුවන් වෙන්නේ කර්මයේ කර්මයෙන් සකස් කරොත් විතරයි. අන්න බලන්න. එහෙනම් කර්ම නියාමයේ නිසා චිත්ත නියාමයේ එනවා. ඔය තියෙන අපි දැන් මේ ඉන්න තැන. චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙනකොට තමයි උතු නියාමය. මම ඔබට මුලින්ම පෙන්වුවා නේද? කර්මජවයි චිත්තදවයි මේ භෞතිකයේ පටන් හටගන්නේ කියලා. උත්තු රූප. ඔය තියෙන්නේ එතන. ඔබේ ලෝකයේ නිර්මාණය වෙන්නේ බාහිරය කියලා ඔන්න ඔතනින්. ඔය තියෙන උතු නියාමයේ. ඔබට මේ භෞතිකය කියලා අහු වෙන තැන ඔබට විතරයි. ඔබට හම්බ වෙන එක කවදාක කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඔබට හම්බ වෙන අම්මා කිසි කෙනෙක්ට හම්බ වෙලා නැහැ. ඔබට හම්බ වෙන පුටුව අන්නාසි මේ ලෝකේ කවදාවත් මේ සබහාදාම කවදාවත් ඔබට හම්බ වෙලා නැහැ. මේ උතු නියාමයේ. දැන් ඔබට තේරෙනවා? ඒක වෙන්නේ කොහොමද කියලා. එහෙනම් බලන්න පංච නියාම ධර්ම. ධම්ම නියාමයේ, බීජ නියාමයේ, කම්ම නියාමයේ, උත්තු නියාමයේ, චිත්ත නියාමයේ, උත්තු නියාමයේ. දැන් ඔන්න කතන්දරේ. නියාම ධර්ම පහක ක්‍රියාවලිය. ධාතු විපරිණාමයක් තුළ සිද්ධ වෙන. මේකයි සංසිද්ධිය. ධර්මයෝම ධර්මයෝ පවත්වන ක්‍රියාවලියක් විතරයි. ඒක මම කියලා ගත්ත තැන තමයි සක්කාය දිට්ඨිය. ඒක මම කියලා ගත්ත තැන තමයි සක්කාය දිට්ඨිය. අන්න පළවෙනි තැන. දෙවෙනි තැන අපිට මෙතනින් ගොඩ යන්නක් කියලා දුන්නා. කොහොමද ගොඩ යන්න කියලා දුන්නේ? අපිට ලෝකේ හම්බ වෙලා තින්නේ මනස හරහා, හිත හරහා. එහෙනම් මොකද්ද මේ ධර්මතාව පහෙන් අපිට හම්බ වෙලා තින්නේ? චිත්ත නියාමය. අපි හිර වෙලා ඉන්නේ චිත්ත නියාමයේ. කර්මයේ කර්ම විපාකයක් ගෙවනවා චිත්ත නියාමයේ තුල. මෙන්න මේක අවබෝධ කරගන්න කිව්වා. මේ සිත තුල ගොඩ නැගින ලෝකය අවබෝධ කරගන්න කිව්වා. මේක තුල ගොඩ නැගින්නෙම අවිද්‍යාවෙන්. මේකෙන් විද්‍යාවට ආපු තැන මෙන්න මේ කෙලෙස් ටික අපිට දුරු කරන්න පුළුවන්. එහෙනම් අපි මේ සිත අවබෝධ කරගන්නවා කියන තැන මනස පිරිසිදු වෙනවා. මනස පිරිසිදු වෙනවා කියන තැනම මොකද වෙන්නේ? කෙලෙස් වට්ටිය කැඩෙනවා. කෙලෙස් වට්ටිය කැඩෙනකොට මොකද වෙන්නේ? ධම්ම නියාමයේ කැඩෙනවා. ධම්ම නියාමයේ කැඩුනොත් බීජ නියාමයේ ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. බීජ නියාමයේ ක්‍රියාත්මක වුනේ නැත්නම් කම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. කම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්න බැරි වුණොත් චුති ප්‍රතිසන්දියක් කරන්න බැරි වෙනවා. චිත්ත නියාමයකට යන්න බැරි වෙනවා. චිත්ත නියාමයකට යන්න බැරි වුණොත් මව් කුසක් බිත්තරයක් සංචේතිත ඕපපාතික කියන උත්තු නියාමයක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. නියාම ධර්ම පහ නිෂේධනය වෙලා යනවා. අනිච්ච කියන තැනින් නිත්‍ය තැනට එන්න ගන්නවා. කොතනද නිවන? නිවනට පටවි නෑ. ඇයි පටවි නැත්තේ? ආන් ඇයි ආපෝ නැත්තේ? ඇයි තේජෝ නැත්තේ? ඇයි වායෝ නැත්තේ? අන්නර සුද්දාෂ්ටක චලිතය සිද්ධ වෙන්නේ හතර ආකාරයක සුද්දාෂ්ටක චලිතය නතර වෙලා විඥානයක් හටගන්නේ නාම රූප සකස් වෙන්නේ ඒවා සකස් වෙන්න නම් අන්නර සුද්දාෂ්ටක චලිතය ඇති වෙන්න ඕනේ. ඒක සිද්ධ වෙන්නේ ආ දැන් ඔබට තේරුණාද මේ සිද්ධිය? මං හිතනවා ඔබට මේක හොඳට ගැලපෙන්නේ නැති කියලා. ආන එහෙනම් අනිච්ච කියන්නේම 31 ලෝක ධාතුවට අයිති ධර්මතාවය. නිච්ච සුඛාර්ථ කියලා කියන්නේ නිවනටයි නිවනේ ධර්මතාවය. නිවන තුල ස්වභාවය. ආ දැන් තේරුණාද? එතන තමයි සම්පූර්ණයෙන්ම නිෂ්ඨාව. එතන තමයි කම්පනයක් නැති තැන. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැති. ඔය කිව්වේ මොකද්ද? කෙලිස් තියෙනකන් තමයි චලනය වෙන්නේ. <laughs> අන්න බලන්න. ඒ කියන්නේ අනිශ්චිත චලිතං කියලා කියන්නේ ඒ කියන්නේ චලිතය නැති තැන. ඒ කියන්නේ කෙලෙස් නැති තැන චලිතයක් නැහැ. චලිතය අසති පස්සත්ති. අන්න බලන්න. ඒ චලිතයක් නැති තැන මොකද්ද? සංසිඳීම. ආනවන මේ සංසිඳීම ඇති වෙනකොට මෙතන පැනවීමක් වෙන්නේ නැහැ. අතන පැනවීමක් වෙන්නේ ඔබ මෙතන නැත්තම් අතන නෑ. ඔබ මෙලොව නැත්තම් පරලෝකයක් ගැන නෑ. ආ දැක්කද කිව්ව කතන්දරේ? <laughs> තේරුණාද? උපතකට යන්නේ චුතියකට යන්නේ උපතකට යන්නේ කොතනවත් රැඳෙන්නෙත් නෑ. නිදහස් වෙලා යනවා. මේක තමයි දුකේ කෙලවර. තේරුණාද? ඉතින් එහෙනම් ඔබට කරන්න තියෙන්නේ බොහොම ගැඹුරු තැනක්. ඒ කියන්නේ ඔබ දැක්ක ඔබට ඔබ හමු වෙලත් නැති බව. එක තේරුණ අදේ සිද්ධිය ඔව් ආන්න බලන්න ඒක මම තව පැත්තකින් පෙන්වන්න ඔය තියෙන්නේ බද්දේ කරත්ත සූත්‍රේ ඔය තියෙන්නේ ಜಾති ධම්ම සූත්‍රේ මම එකක් දෙකක් පෙන්වන්නම් ඔබට ඔන්න බලන්න අතීත වර්තමාන අනාගත ඊයේ අද හෙට ඔන්න ඒ තුන ගන්න චිත්තක්ෂණ තුන ගන්නකො දැන් චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණය එන්න තියෙනවා නම් ඊගාව එක තමයි අනාගතය. දැන් චිත්තක්ෂණය කියන්නේ වර්තමාන මොහොත. මේ දැන්. ඊගාවට එන්න තියෙනවා නම් ඒක තමයි අනාගත චිත්තක්ෂණය. ඔන්න ඔතනින් අපි පටන් ගමු. හොඳට බලන්න. දැන් චිත්තක්ෂණේ වර්තමාන මොහොත. දැන් චිත්තක්ෂණයට සාපේක්ෂයක් තමයි ඊගාව චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණය කියන්නේ අනාගතය. ඔන්න ඔබ මේ වර්තමාන මොහොත චිත්තක්ෂණයේ ඉඳලා ඔන්න දැන් ඊ චිත්ත අනාගතය කියලා හිතපු දැනට ආවා. දැන් මොකද්ද තියෙන්නේ ආයි? දැන් ඉන්නේ ආයි වර්තමානයේ. ඔන්න බලන්න ඉස්සල්ලා වර්තමානයේ කියලා හිතන් හිටපු එක අතීතයට ගියා. එතන අතීතය. ඉස්සල්ලා අනාගතය කියලා හිටපු තැන දැන් වර්තමානය. ඔන්න දැන් මේ මොහොතට සාපේක්ෂව ඊගා මොහොත තමයි ඊගාව චිත්තක්ෂණය තමයි අනාගතය. ඔන්න ඔබ එතනට ගියා. යනකොට එතනයි වර්තමානය. ඉස්සල්ලා වර්තමානයේ කියලා හිතපු තැන අතීතයට ගියා. ඔහොම ඔහොම ඔබ බලන්න ඔය හැම තැනකදීම අතීතය කියලා තියෙන තැන තියලා තියෙන්නේ වර්තමානයක්. අනාගතය කියලා ඇවිල්ලා තියෙන්නේ ආයි වර්තමානයක්. එක මොහොතයි නිවිලා තියෙන්නේ. එක වර්තමාන මොහොතයි. එක වර්තමාන මොහොතයි. එක තැන දුවන්නේ. එක තැන දුවන්නේ. ඒක නේද ඔබ දැක්කේ ඔබ කතා කරපු එකත් ඔබට ඇහුණා කියන තැන මම කතා කරපු එකක් මට ඇහුණා කිව්ව තැන දැක්කෙත් ඕක නේද? කවදාහක්වත් ඇහිලා නැහැ. කවදාහක්වත් අතීත මොහොත වර්තමානයට ඇවිල්ලා නැහැ. වර්තමාන අනාගතයේ කවදාහක්වත් ඇවිල්ලත් නැහැ. එක මොහොතයි. මෙතන හටගන්නවා මෙතන නිරුද්ධ වෙනවා. ඒ හටගන්නේ අන්නර කිව්ව ධර්මතාවයෙන්. අනාභෝධයක ඉන්නකම් අවිද්‍යාපච්චය සංඛාරා. පටිච්ච සමුප්පන්නව හටගන්නවා. පටිච්ච ඒ ඒ ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. තේරුණාද? එහෙනම් ඔය ඔය එහෙනම් බලන්න අන්ත හතරද උතන තියෙන්නේ. ඔය තියෙන මධ්‍යම ප්‍රතිපදාව. අන්න වලට කිසිම අන්තයකට අහු වෙන්නේ ඔතන කිසිම පැනවීමක් කරන්න බෑ. ඔබ ඉපදෙන්නේ දැන් නම් දැන් ඔබට මොකද්ද මේ ලෝකය ගැන කියන්න පුළුවන්. මේ දැන් ඉපදෙන හිතේ තමයි ඔබ ඉපදෙන්නේ. ඔබ දැන් ඉපදුනේ. ඔබ මව්කුසින් ඉපදිච්ච වෙලාවේ ඔබට මොකද්ද කතා කරන්න පුළුවන්? ඔබ දැනගෙන හිටියද මව කුසින් ඉපදුනා කියලා. අම්මා ඉන්නවා මං උස්ම ගන්න ඕනේ මේ ලෝකයක් තියෙනවා කියලා. ආ දැන් ඉපදෙන්නේ මේ විදිහට. දැන් මොකද ඔබට ලෝකය? ඔබට මොකක් පණවන්න පුළුවන්ද? ආන්න බලන්න. ඊගාව මොහොතට ආයි අලුතෙන් ඉපදෙන්නේ. අලුතෙන් ඉපදෙන්නේ. අලුතෙන් ඉපදෙන්නේ. ඔන්න ගමන. එතන එතන නිරෝධයක්. එතන එතන නිරෝධයක්. දැන් මම ඔකට දත්තප සූත්‍රය ඔබට ඉස්සලා පෙන්නුවා. සැප දුකක් හැටියට දකින්න කියලා. ඒක කතා කරන්න ඇවිල්ලානේ මෙතනට ආවේ. ඒක පෙන්වන්න බැරි වුණා. එහෙනම් බලන්න මොහොතක් පාසාම හටගන්නේ මොකද්ද? අනිච්ච ධර්මතාවයක් පංච උපාදානස්කන්ධයක් හටගන්නේ මොකද්ද ස්වභාවය? දුකක්මයි. එහෙනම් බලන්න සැප කියලා අහුවෙලා තියෙන තැනකම අපි ඉන්නේ කොහෙද? දුකකමයි ඉන්නේ. එහෙනම් ඒ දුක ඒ ඒ ඒකට අහුවෙලා තියෙන රැවටීමක් නිසා නේද? එහෙනම් රැවටීම නිසා නේද සැප දුක කියලා අන්ත දෙකක් හැදිලා තියෙන්නේ. දෙන්න ඔන්න බලන්න එහෙනම් බලන්න සැප සැප කියන තැනම ඒ ප්‍රමාණයටම දුක තියෙන තියෙන නිසයි ඒ කියන්නේ දුක තියෙන තැනකමයි සැප කියලා අහු වෙලා තියෙන තැන බලන්න සැප කියන්නේම දුකට නේදයි අන්න සැප දුක්ඛ සැප දුකක් හැටියට දකින්නකෝ ඔන්න ඔබ දකිනවා එතකොට සැප තියෙන තැනම දුක තියෙනවා නම් ඒ ප්‍රමාණයටම වටිනාකම කීයද ධන එකයි ඍණ එකයි කීයද බින්දුවයි බින්දුවයි හොඳට බලන්න බින්දු එකන්න සැපත් නැති දුකත් නැති කියනකයි ඔය කියන්නේ එහෙන සැපත් නැති දුකත් නැති කියන තැන සැප බින්දුවයි දුක බින්දුවයි ඔතනට කියන්නේ මොකක්ද අපි උපේක්ෂාව ඔන්න බලන්න ඔය උපේක්ෂාව කිව්ව තැනම නේද රැවටීම තිබුණේ ඕකෙන් නේද දෙකක් බෙදුවේ සැපයි දුකයි කියලා හොඳට බලන්න ඒ කියන්නේ මුලාව නිසාමයි සැපයි දුකයි කියලා දෙකකට අහුවෙන්නේ. ඒ මුලාව කියන දැන තියෙන සැපටීම. එතන තියෙන මොකද? උපේක්ෂාව නේද? ඔන්න වන්න උපේක්ෂාව. උපේක්ෂාවේ ඔබ ඉන්නකොට වටිනාකම බිඳුව නිසා නේද ආය යෝන වෙන්නේ. ඔන්න ඔබ යනවා සැපයි කියලා අල්ලන්න. තියෙන්නේ වැටලම තියෙන්නේ මොකද? දුකට නේද? ආයිත් එතන වටිනාකම කීයද දැන් බිඳුවයි. ආය යෝනි නේද? ආයි ඔබ හොයාගෙන යන්නේ සැපද දුකද? ඔබ හොයාගෙන යන්නේ සැප. ආස්වාදයේ සැපයි කියන දෘෂ්ටියට අහු වෙලා ඉන්නේ. ඔබ ආයි සැප හොයන් යනවා. ආයේ ප්‍රමාණයටම දුක තියෙන. ආයි ඉන්නේ ආයි ඉන්නේ උපේක්ෂාවේ. ආයිත් උණු වෙනවා. ආයිත් උණු වෙනවා. එහෙනම් මේ උපේක්ෂාව තුල තියෙන්නේ මොකද? අනිච්ච ධර්මතාවය නේද? හ්ම්. මූල ධාතුව මොකද්ද? මේක ගැන නොදන්නාකම් මොකද්ද? අවිද්‍යාව. මූල ධාතුව අවිද්‍යාව. එහෙනම් ඔබ දැක්කද උපේක්ෂාව අනිච්ච විදියට දැන්? හ්ම්. ආන්න බලන්න අපි ඉන්නෙම උපේක්ෂාවේ. අපි ඉන්නෙම රැවටීමේ. ඒකේ මූල ධාතුව අවිද්‍යාව. ඒ රැවටීම ඉන්නකම්ම උපේක්ෂාව ඉන්නකම්ම අපි ඉන්නේ වටිනාකම බිඳුව වෙනවා අපේ ටක් කාලා. එක බත් කටක් දාගත්තා. ඒ ගත්ත සැප එතනම දුකක් වුණා. ඒක නිසා යයි ඕන වෙන්නේ. වටිනාකම බිඳුවක් වුණා. ඒක නිසා තව එකක් දාගන්න ඕන වෙන්නේ. තව එකක් දාගන්න ඕන වෙන්නේ. තව එකක් දාගන්න ඕන වෙන්නේ. ඔබට තේරුණාද? මේ ගමන යවෙන හැටි. එහෙනම් බලන්න දට්ටප සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්වන සැප දුකක් හැටියට දකින්න කියන ඔබ දකිනවා මොහොතක් පහටම හටගන්නේ හිතත් එතනින්මයි ලෝකය ඒ හටගෙන තියෙන පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද්ද දුකක්මයි එහෙනම් සැප කියලා අහුවෙන තැනම තියෙන දුකක්මයි කියලා දැක්ක තැන ඔබ දකිනවා සැප දුක්ඛම් කියලා දුකේ ඉන්න කෙනාට හොඳට බලන්න කකුලේ කට්ටක් කැණෙනවා උලක් කැණෙනවා කකුල තියන්න තියන්න මොකද වෙන්නේ වේදනාව වැඩි වෙනවද අඩු වෙනවද වැඩි වෙනවා දුක දුක හුලක් හැටියට දකින්න කිව්වා ඒ කියන්නේ දුකින් දුකක්මයි එන්නේ ඔන්න බලන්න මේ ධර්මයේ හොඳේ ඊට පස්සේ අදුක්කම සුඛ උපේක්ෂාව දකින්නකෝ අනිච්ච විදියට එන ඔබ දැන් දැක්ක අනිච්ච විදියට එහෙනම් සැප කියන තැන දුක නම් දුක කියන තැන දුක නම් අදුක්කම සුඛ කියන තැන දුක නම් තියෙන්නේ සැප දුක් උපේක්ෂා කියලා තුනක් තියෙනවද එකක් තියෙනවද එකයි. එහෙනම් අර අනිත් ඒවා ඔක්කොම හම්බ වෙන්නේ රැවටිලාම නේද? එහෙනම් ඔබ දුක අවබෝධ කරා. දුක අවබෝධ කරා කියන්නේ හිත අවබෝධ කරා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරා. ඔන්න හොඳට අහගන්න. හොඳට අහගන්න. එහෙනම් ඔබ අවබෝධ කරේ මොකද්ද? සැප දුක් උපේක්ෂා කියලා කියන්නේ මොකද්ද? වේදනාවට. එහෙනම් ඔබ පිළිසිඳ දැනගත්තේ මොකද්ද? වේදනාව. එහෙනම් වේදනාපත් ඔබ වේදනාව පිළිසිඳ දැනගත්තාම එතන දුකමයි තියෙන්නේ කියලා දැනගත්තොත් කවදාකවත් වේදනාපච්චය තණ්හා වේද? ඔබ දුකට කැමති වේද? නැහැ. අන්නගේ හදන වඩුව ඔබ අල්ලගත්තා. ඔබ දැක්ක මේක. මෙච්චර කාලයක් ආස්වාදයේ සැපයි කියලා ගියේක ඔබ දකිනවා දැන් ඇහැ ඉපදුනොත් ඉපදෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඉපදිච්ච තැනම දුකයි. එහෙනම් ඔබ ඇහැට කැමති ඇහැ ඉපදීම ඔබ කැමති වෙනවද දැන්? අන්න ඇහැ අවබෝධ කරා. ඇහැ අවබෝධ කරා ඔබ. ඇහිම් මිදුණා. ඔබ ඇහැ තුල නෑ. ඇහි ආස්වාදයේ දුකක් හැටියට ඔබ දැක්ක පළවෙනි සැරේට ඔබේ ජීවිතේ ඔබ දැක්ක ඔබ දකින රූපය ඇහැ නිසායි රූපය ගැටෙන්නේ රූපය ගැටුනොත් වෙන හානිය දැක්ක දැන් එහෙනම් ඔබ රූපය රූපය දැන් ආසාදයක් හැටියට දකිනවද රූපය ආසාදය ඔන්න බලන්න අන්න ඔබ රූපෙන් මිදුණා ඔබ දකින රූපේ දුකක්මයි රූපේ දුකක්මයි ඔන්න දැක්කා ඔන්න රූපය අවබෝධ කරා මේ හටගන්න විඥානය මේකට ඔබ කැමති වෙනවද දැන් <laughs> ඔන්න බලන්න. ඔබ මේකට මේකට කැමති වෙන්නේ අන්න ඔබ මේක අවබෝධ කරා. ඔබ මේක තුලත් නෑ. ඔන්න දැන් බලන්න. දැන් දැන් කතන්දරේ බලන්න. දැන් ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ එහෙනම් දැන් ඉන්නේ කොතනද? ආස්වාදයේ සැපක් නෙමෙයි ආස්වාදයේ දුකක් කියන තැන ඉන්නේ. ආස්වාදයේ සැපයි කියන්නේම අවිද්‍යාවට. අන්න ආස්වාදයේ දුකක් කියන ආර්ය ඇහැ පහළ වෙනවා. ඔබ අහලා තිනවා. ආර්යවරු දකින්නේ කොහොමද ලෝකේ? පෘථග්ජනයෝ දකින්නේ මේ ආස්වාදයේ සැපක් හැටියට. පෘත ආර්යවරු දකින්නේ කොහොමද? ආස්වාදයේ දුකක් හැටියට. අන්න ඔබ පළවෙනි සැරේට ආර්ය ඇහැ උපදවා ගත්තා. උපදවා ගත්ත තැන බලන්න ඔබ දකිනවා ආස්වාදයේ දුකයි කියලා. ආස්වාදයේ දුක වුණොත් වේදනාපච්චය තණ්හා වේද දැන්. වෙන්නේ නැහැ. ඔබ දුකට කැමති වෙන්නේ නැහැ. කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. එහෙනම් ඔබ බලන්න දුකට කැමති නොවුනොත් වේදනාපච්චය තණ්හා වෙන්නේ නැහැ කියන්නේ අන්න ගේ හදන්න බැරි වෙනවා මේ වටුවට. ආන්න බලන්න. දැන් බලන්න එහෙනම් ඔබ දකිනවා එකයි තියෙන්නේ. සැප කියන දැනත් දුකයි දුක කියන දැනත් දුකයි. අදුක්කම සුඛ කියන දැනත් දුකයි කියලා දැකපු දැන ඔබ ඔබ වේදනාව පිළිසිඳ දැනගෙන තියෙන්නේ. වේදනාව පිළිසිඳ දැනගත්තා කියලා කියන්නේ බලන්න සැප කියන දැන තියෙන්නේ රාගය, දුක කියන දැන තියෙන්නේ දේශය, උපේක්ෂාව කියන තැන මෝහය. ඔබ ওই තුනෙන් එකකවත් ඉන්නවද දැන්? ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ මේක අවබෝධ කරා කියන්නේ ඔබ රාග ඔබ ඇලීම තුලත් ගැටීම තුලත් රැවටීම තුලත් නෑ. ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ ඉන්නේ විද්‍යාව තුල නම් ඔබ අවිද්‍යාව තුල නෑ. ඔබ අවිද්‍යාව තුල නැත්තම් ඔබ පංච උපාදානස්කන්ධය තුල මේ වෙලාවේ පිහිටලා නෑ. ඔබ ඉන්නේ අවිද්‍යාව තුල. ඔබ ඉන්නේ විද්‍යාව තුල. එහෙනම් බලන්න ඔබ රාගය තුල නැත්තම් ඔබ ඉන්නේ රාගක්කියෝ නිබ්බාණං කියන තැන. ඔබ ඉන්නේ දේශක්කියෝ නිබ්බාණං කියන තැන. ඔබ ඉන්නේ මොහක්කියෝ නිබ්බාණං කියන තැන. ඔය තියෙන්නේ මොකද්ද? නිස්සරණ මාර්ගය. ඔබ දකිනවා මන මේ හිත තුලින්ම ගොඩ නැගින චිත් ලෝකයකට ඔබ රැවටිලා හිටපු බව. එහෙනම් දැන් ඔබ දකින්නේ මොකද? ඇතුළ දකින්නේ. මේ ඇතුළ දකිනවා. වටිනාකම් දීපු ඔක්කොම පට්ට මුලාවකට අහු වෙලා තිබිලා තියෙන්නේ කියලා. එළිය සැප දුක් තියනවා කියලා හොයන් ගිය ගමන ඔබේ නතර වෙනවා. ඔබ බාහිරට දුවන ගමන නතර වෙනවා. ඔබ දුවන්නේ නැහැ. දුවන් එනවා. ඔබ දකිනවා මේක මේ වටිනාකම එහි තියෙන එකක් නෙමෙයි. මෙහි දෙන්නේ කියලා. අන්න දෙනකොට මොකද වෙන්නේ? ඔබ ඇතුලෙන් ඇතුල දකිනවා. ඇතුලෙන් ඇතුල දකිනකොට මොකද වෙන්නේ? කියන්නේ ඔබ මේ සිත අවබෝධ කරනවා. තව දුරටත් අවබෝධ කරනකොට අර වෙන්දා වගේ ගැටෙන ඇලෙන ස්වභාවය ඔබේ එන්නින් අඩු වෙනවා. අඩු වෙන අඩු වෙන මොකද වෙන්නේ? අන්න බලන්න මේ ආයතන 6ට මේ ආයතන 12ට වෙන්දා වගේ ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. මේක අඩපණ වෙනවා. ඒ කියන්නේ විඥානයේ ටික ටික ටික ටික ටික අඩපණ වෙනකොට ප්‍රඥාව අවදි වෙනවා. ප්‍රඥාව අවදි වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ මනස නිවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙන්දට ගියේ මොකද්ද මේ විඥානය වලින් ගෙනල්ලා දුන්නේ එකේ මනස ගිනි ගත්තා. 11 ආකාරයක ගින්න නිවෙන්න ගන්නවා. ගින්න නිවෙනකොට මනස පිරිසිදු වෙනකොට අන්න ඔබට සංසිඳීම ඇති වෙනවා. සංසිඳීම ඇති වෙනකොට ඔබ නිවෙනවා. ඔබ නිවෙනවා කියලා කියන්නේ ඔබ පුදුමාකාර සැහැල්ලුවකටපත් වෙන්න ගන්නවා. ඔබට මේක දකින්න දකින්න දකින්න දකින්න ප්‍රඥාව එන්න එන්න දියුණු වෙනවා. ඒ දියුණු වෙනකොට අන්න බලන්න සකදාගාමි මේ සකදාගාමි මාර්ග අනාගාමි අනාගාමි අනාගාමි මාර්ග අනාගාමි මෙන්න ගමන යනවා අන්න බලන්න මම දැන් ඔබ පෙන්වන්නම් ඔබට තව පැත්තකින් ඒ කියන්නේ ඔබ ඉස්සල්ලාම මේ රැවටීම අවබෝධ කරගන්න රැවටීමේදී අවබෝධ කරන්නේ මොකද පංච උපාදානස්කන්ධය කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි කියලා අවබෝධ කරනවා මම කියලා ගන්න බෑ කියලා අවබෝධ කරනවා ඔබ දකිනවා මේ ධර්මියම ධර්මිය පවත්වන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ ඔව් ධර්මතාවයක්. ඒ ධර්මතාවය තුළ මම කියලා අරගත්ත දෘෂ්ටියක් තිබිලා තියෙනවා. අන්න ඒක සක්කාය දෘෂ්ටිය. කොහොමද අරන් තින්නේ? රූපේ මමයි, වේදනාව මමයි, සංඥාව මමයි, සංකාරය මමයි, විඥානය මමයි කියලා අරන් තියෙනවා. මේකෙන් ඔබ මිදුණා. අන්න දැන් ඔබ ඉන්නේ ප්‍රඥාව තුළ. අන්න සම්මා දිට්ඨියට ආවා. අන්න සත්‍ය ඥාන පහළ වුණා. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥානං කියන තැනට ඔබ ආවා. අන්න අයං උච්චති සම්මාදිට්ඨිය. දැන් බලන්න ප්‍රඥාව මුල් වෙලා අන්න තෙවිනි හැ දැන් ඔබට විපදුනා. ප්‍රඥා හැ. දැන් ඔබ නුවණින් මේක දකිනවා. ඔබ කැටෙන්නේ නැහැ. බාහිරේ ඇතිද නැතිද කියන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ගාවමයි. මම තව උදාහරණයක් ඔතනට කියන්නම්. දැන් ඔබට කෙනෙක් බයිනවා කියලා මෙච්චර කාලයක් ආවා. ඔබ ගැටුණා එළියට. ඇත්තෙන්ම ඔබට ඔබත් හමු වෙලා නැති තැනක මනසින් හැදෙන එකක් තුලම නේද මනසින් මනසින් ඔබට පෙන්වන්නේ ආයි. අරය බයිනවා කියලා. පණිවිඩය හදන්නේ ඕක ඇතුලේ නේද? බනින එක හරි hina වෙන එක හරි ආදරේ හරි ඔක්කොම ටික. ඕක ඇතුලෙන් හදපු එක නේද ඔබ දැනගන්නේ. එයා මොනවා කරත් ඔතනින් නේද පණිවිඩය හදලා දෙන්නේ. එයා මෙහෙම කරනවා අරම කරනවා කියලා. ඔබ ඒකට නේද කැටිලා තියෙන්නේ බලනකොට. ඒකට නේද ඇලිලා තියෙන්නේ. ඔතනින් දෙන සංඥාව අනුව නේද ඔබ ඔබට අහු වෙලා තියෙන්නේ ඔබ. හොඳට බලන්න ලෝකේ හැදෙන දැන. බාන්න මහත්යයි නෝනයි කවදාවත් ඉඳලා තියනවාද කියලා එකට. ඔය අවයව එකක්වත් දන්නවද ওই සිද්ධි එකක් මොකක් අර? හිත් දෙක නේද දෙපැත්තෙන් හදාගෙන තියෙන්නේ. දැන් මෙහෙමයි දැන් මෙහෙමයි කියන ඔක්කොම ටික. බලන්න සංසිද්ධිය. ඔය ඔබේ කයේ තියෙන අවයව එකක්වත් දන්නවද ඔය වෙන දේවල් ගැන? අපි හිතමු කාට හරි කිස් එකක් දුන්නා කියලා. ඒ කිස් එක ගැන මේ තොල් දෙක දන්නවද? ඒ තොල් දෙක දන්නවද? ඒ ඔක්කොම හදාගන්නේ කොහෙන්ද? ලෝකේ. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. තේරෙනවද? පට්ට පට්ට බුලාවක අපි වැටිලා ඉන්නේ. මෙන්න මේක ඔබ අවබෝධ කරනවා. එතකොට බලන්න ඔබට අනුරූපවයි ඔබේ ලෝකය සකස් වෙන්නේ. දැන් මං අපි ඔක්කොම ඔහොම හිටගෙන මං කියනවා ඔබගේ සහෝදර සහෝදරියෝ ටිකත් ඔතන තියාගන්නවා. තියාගෙන මං කියනවා අම්මා කියලා. බලන්න ඔබට ඔබේ අම්මා හම්බ වෙනවා. තව අනිත් එක්කෙනාට අනිත් එක්කෙනාට අනිත් එක්කෙනාට අනිත් එක්කෙනාට 100 දෙනෙක් හිටියෝ 100 දෙනාට අම්මලා 100ක් හම්බ වෙනවා. හැබැයි ආවේ එක සද්දයයි. 100 දෙනා ලෝක 100ක් හදාගෙන සහෝදර සහෝදරි ටිකක් හිටියා කියන්නකෝ. ඒගොල්ලන්ටත් අම්ම හම්බ වෙනවා. හැබැයි ඔබට හම්බ වෙන අම්මද ඔබගේ අයියට හම්බ වෙන්නේ. ඔබගේ අක්කට හම්බ වෙන්නේ. අන්න බලන්නකෝ වැඩි. පේනව නේද වැඩි. එහෙනම් ලෝකයේ ලෝකයේ පෞද්ගලිකමයි. ලෝකයේ පෞද්ගලිකවයි. එතකොට බලන්න ඔය මනස තුල ගොඩ නැගෙන ඔන්න ඔය රූප ටිකේ ස්වභාවයත් බලන්නකෝ. ඕක හරියට මේ වගේ. දැන් ඔබ කණ්ණාඩියක් ඉදිරි පිටට යන්නේ තියෙන රූපයක් දකින්නද? නැත්නම් ඔබ ඉබෙනකොට තියෙන රූපේ අහුවෙන්නද? ඉබෙනකොට. ආ එතකොට හොඳට බලන්න. එහෙනම් ඔබ කණ්ණාඩියට ඉදිරි පිටට යන්න ඉස්සෙල්ලා ඔබේ රූපේ වැටලා නැහැ. ඔබ එබෙන මොහොතේ තමයි වැටෙන්නේ. එහෙනම් ඔබ ඉන්නේ මේ එබෙන මොහොතේ. හොඳට බලන්න. ඒ කියන්නේ ඔබ කණ්ණාඩියට යන්නේ තියෙන රූපයක් බලන්න නෙමෙයි කියන තැනදී ඔබ ගන්න ඥානෙ මොකද්ද? පෙර නොතිබීමයි හටගන්නේ. ඉන්නවා තියෙන තැනකින් නෙමෙයි. අන්නේ ඥානෙ එන්න ඕනේ ඔබට. එහෙනම් මේ ඉන්නවා තියෙනවා කියන එකක් දකින්න නෙමෙයි යන්නේ. එබෙන මොහොතේ වැටෙන එක තමයි පිළිබිඹුව. එහෙනම් බලන්න ඔබ කණ්ණාඩියට එබෙනකොට ඔබේ පිළිබිඹුව වැටෙන්නේ. කණ්ණාඩියෙන් ඉවත් වෙනකොට ඒ පිළිඹුව එතනින් ඉවරයි. හේතු සකස් වෙනකොට සකස් වුණා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. එහෙනම් බලන්න අතීතයෙන් ආවිත් නෑ අනාගතයට ගියෙත් නෑ වර්තමාන මොහොතේ යම් පිළිඹුවක් වෙනවා. ඔන්න දැන් ඔබ කණ්ණාඩියට එබිලා ඉන්න මොහොත. කණ්ණාඩියට වැටලා තියෙන්නේ ඔබේ රූපෙද? හොඳට බලන්න. ඔන්න දැන් අල්ලගන්න තැන. දැන් කණ්ණාඩියට යමක් පිළිඹුවක් වැටලා තියෙනවා. ඒ උපත. ඒ උපත. ඒ ඔබ නම් ඒකට බත් කවන්න පුළුවන්ද? ඒකේ කොණ්ඩි පීරන්න පුළුවන්ද? ඒක නාවන්න පුළුවන්ද? ඔන්න අල්ලගන්න. ඕකම තමයි දැන් වෙන්නේ. මේ මනස තුල ඇහැ රූප චක්කු විඥානය කියලා ඔබේ කය දිහා බලලා කියලා වැටෙන රූපයේ චිත්තයට ඔන්න වගේ පිළිබිඹුවක්. ඒ හිතට වැඩිච්ච පිළිබිඹුවේ කොණ්ඩි පීරන්න පුළුවන්ද? ඒ පිළිබිඹුවට බත් කවන්න පුළුවන්ද? ඒ පිළිබිඹුව ආස්වාස ප්‍රාසාස කරනවාද? ඒ පිළිබිඹුව අල්ලන්න පුළුවන්ද? ඒක හරියට මේ වගේ. තව පැත්තකින් කිව්වොත් ඉරේලිය වැටෙනකොට ඔන්න හේතු සකස් වුණා පොල් ගහකට වැටුණා. පොල් ගහේ හේවණැල්ල පොළොවට වැටුණා. හේතු ගොඩක එකතුවක් තමයි හේවණැල්ල කියන්නේ. හිතට වැටිච්ච චිත්ත රූපෙත් හේතු ගොඩක එකතුවක්. ඔන්න ඔන්න අල්ලගන්න. දැන් මේ පොල් ගහේ ඔය හිතට වැටලා තින්නෙත් මේ පොල් ගහ හේවණැල්ල වගේ එකක් තමයි. බිමට වැටලා තියෙන. පොළොව කියලා හිතන්නකෝ හිත. හිතට වැටලා තියෙන චිත්ත රූපය තමයි හේවණැල්ල. ওই වැටලා තියෙන චිත්ත රූපය තමයි. මේ පොළොවර කියලා හිතුවොත් හිත ඔන්න පොළොවර වැටලා තියෙන හේවණැල්ල තමයි දැන් අපිට හම් වෙලා තියෙන ওই චිත්ත රූපේ හැටියට. දැන් මේ හේවණැල්ලේ අපි පොල් කඩන්න ගියොත් පොල් කඩන්න පුළුවන්ද? ලී ටිකක් කිරා ගන්න ගියොත් මේ හේවණැල්ලේ ලිහිරන්න පුළුවන්ද? චිත්ත රූපයක් ඔන්න ඔබට ඔබේ චිත්ත රූපයක් දකින්න බෑ. ඔබේ ওই වැටලා තියෙන දැන් මේ වෙලාවේ පොල් ගහ ගිනනකොට වැටිච්ච චිත්‍රූපේ කාටක්ක පෙන්වන්න පුළුවන්ද මේ ලෝකේ? කිසි කෙනෙක්ට පෙන්වන්න බෑ. ඔබට දකින්නත් බෑ. දැක්කද? ආ දැන් ඔබට තේරෙනවද? එහෙනම් බලන්න. එහෙනම් මේ හිත ඔබ අවබෝධ කරගන්නවා. එහෙනම් මේ එහෙනම් බලන්න මේ හිතේ වැටෙන මේ චිත්ත රූප වල සාරයක් තියනවද ගන්න පුළුවන්? නෑ අසාර. අසාර කට්ටේන අනත්තා. අසාරමයි. යමක් අසාර කට්ටේන අනත්තානම් මොකක්ද එතන තියෙන්නේ? ශුන්‍යයි කියන ස්වභාවයක් නේද? ශුන්‍ය ස්වභාවයක්. ගන්න කිසිම ඒ කියන්නේ අසාර භවෙන් ශුන්‍යයි. අන්න ශුන්‍යයි. එහෙනම් බලන්න ඇහෙන් ලෝකයක් හැදුන්නේ නැත්නම් ඇහැ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන තැන ලෝකයක් හම්බ වෙලා නැහැ. ඔබ නිදහස්. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කණින් ලෝකයක් හම්බ වෙලා නැහැ. ඔබ නිදහස්. ගාහන ධාතු, ජීවය ධාතු, ගාහන විඥාන ධාතු ලෝකයක් හම්බ වෙලා නැහැ නිදහස්. ඇහැ තීච්චිදි ඇහි පිරිනුවන් පාලා, කන තීච්චිදි කනේ පිරිනුවන් පාලා, නහය තීච්චිදි නහය පිරිනුවන් පාලා. චක් අන්න බලන්න. ඊට පස්සේ ජීවයා ධාතු, රස ධාතු, ජීවයා විඥාන ධාතු. දිවෙන් දිවට කවදාකවත් ඔය එකක්වත් හම්බ වෙලා නැහැ. අන්න ඒකිනුත් මිදිලා. කාය ධාතු, පොඩ්ඩප්ප ධාතු, කාය විඥාන ධාතු. එතරිනුත් ඔබ මිදිලා. ඔන්න දැන් එන අවසාන එක. අන්න බලන්න ධම්ම ධාතු, මනෝ ධාතු, ධම් මනෝ විඥාන ධාතු. ඔය හැදෙන එකේ සාරයක් තියනවද ගන්න? ගන්න ශුන්න ධා ශුන්නස්තභාවය. අටලොස් ධාතුවෙන් උපනිදාස්. ඔබ දැක්කද? අටලොස් ධාතුවෙන් ඔබ ඔය කොහෙවත් නැහැ. ඔබ ඉන්නේ අවබෝධය තුල. මේ මොහොතේ. ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ අටලොස් ධාතුවෙන් මේ මොහොතේ නිදාස් මොහොතක්. ඔබට තේරුණාද? ඔබ ඉන්නේ ප්‍රඥාව තුල මේ මොහොතේ. ඔබ දැන් මැරෙනවා. මේ අවබෝධය තුල. ඔය විඥානේ ඕක පිහිටන්න තැනක් නැහැ. මේ මොහොතේ. ඔක ඔබ ඇහි පිහිටලා නැහැ, කනේ පිහිටලා නැහැ, නාහේ පිහිටලා නැහැ, දිවේ පිහිටලා නැහැ, කයේ පිහිටලා නැහැ, මනේ පිහිටලා නැහැ. ඔබ පංච උපාදානස්කන්ධේ පිහිටලා නැහැ. ඔබ කිසිම පඨවි ධාතු සුද්ධ ආපෝ ධාතු මේ කිසිම සතර මහා ධාතු වල ඔබ පිහිටලා නැහැ මේ වෙලාවේ. ඔබ ඔබ ඇලීම තුල, ගැටීම තුල රැවටි මේකකවත්ව පිහිටලා නැහැ. මේ වෙලාව ඔබ ඉන්නේ අවබෝධය තුල. එන ඔබ දැන් මැරෙනවා. කවුරුත් දන්නේ නැහැ. රාතන් වහන්සේ කෙනෙක් නිදහස් වෙලා යනවා. කිසි කෙනෙක් දන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතන්දරේ. ඔය විඥානේ ඕක පිහිට ඔය ඔය ප්‍රඥාව පිහිටන්න තැනක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඔය කුසල විඥානේ පිහිටන්න තැනක් නැහැ. ඔක කුසල විඥානයක්. ආ කරන්න ඔබ ඉන්න රැවටීමක නෙවෙයි. ඉතින් මං හිතනවා ඔබට මේ ප්‍රමාණය අදට ප්‍රමාණවත්. වනේ ඔබට වැටහෙවා මේ කියන කතාව. දැන් බලන්න එහෙනම්. ඔබට මම දෙනවා දැන් දෙයක්. හොඳට බලන්න. ඔබට පුළුවන්ද? මං ඔබ දැන් ඇත්තටම ඔබට මා ඇහ සකස් වෙලා නැහැනේ මං ගාවට. කන සකස් දැන් කන කියන තැනත් ඔබට මාව සකස් වෙලා නැහැ නේ ඇත්තටම ඔය උපකරණේ කියන සද්දෙටනේ ඔබ අහුවෙලා ඉන්නේ මං කියලා. එහෙනම් කන සකස් වෙලත් නැහැ නේ. ඔබට දිවෙන් මේ වෙලාවේ මං ගැන ගන්න බෑ. නහයෙන් ගන්න බෑ. කයෙන් ගන්නත් බෑ. අල්ලන්නත් බෑනේ මාව මේ වෙලාවේ. එහෙනම් ඔබට දැන් තියෙන්නේ මන විතරයි. හරි ඇස් දෙක පියාගත්ත කියලා හිතන්නකෝ. දැන් ඒ වගේ ස්වභාවයක් නේ මේ වෙලාවේ. මම ඉන්න ඔබ ඉදිරියේ දැන්. දැන් ඔබ ඇස් දෙක පියාගත්තාම මම ඔබ ඇත්තටම දැන් මේ මොහොතේ වගේ. මම ඔබ ඉදිරියේ. මගේ අතේ මොකද්ද තියෙන්නේ? ඔබට කියන්න වෙන්නේ හිතින්. යවන්න බෑ. ඔබ බලන්න එවන්න එළියට. ඔතන අත්දැකීමක් තියෙනවා. ගන්න බලන්න. නෑ යවන්න බෑ. ශූන්‍ය. ඔතන වචනෙන් ගන්න නැතුව ඔබ බලන්න try එකක් දීලා තප්පර ගාණක් විනාඩියක් විතර. හිතන්න නෙමෙයි. ඔබ හිත යවන්න බලන්න එළියට. මගේ අතේ මොකද්ද තියෙන්නේ? පොඩි උත්සාහයක් කරන්න. <laughs> මොකක්ද සැකසින්නේ සැක්කසින්නේ කියන්නේ විඤ්ඥානයක් කටගන්නේ ඥානයක් කටගන්න ගැන නාමරූප සකස්සින්නේ අවිද්‍යා තසීස විරාග නිරෝධ සංකාර නිරෝධ දැක්කද සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ දැක්කද අන්න දැක්කද දැක්කද අසංකතය මතමයි සංකතය වෙන්නේ සංකතය වෙන අවිද්‍යාපච්චා සංකාරා කියනකොට නොදන්නකම් දැන් බලන්න එහෙනම් ඔය ගත්ත අත්දැකීම ඔබේ කයටත් දාන්නකෝ. මගේ කය කියලා හිතන් ඉන්න එකට දාන්නකෝ දැන් හොයන්නකෝ කය. දැන් ඔබගේ කය දකින්න නම් කය බාහිරයි. මනසත් එක්ක ගත්තාම එනම් හිත එළියට යවන්න වෙනවා කය දකින්න. එහෙනම් දැන් දකින්නකෝ බලන්න. මේ ගත්ත අත්දැකීමම දාන්න. මොකක්ද හොර ගන්න පුළුවන් කයක් පනෝ ගන්න පුළුවන්ද නිදහස් වෙනවානේ එතකොට ඒ කියන්නේ කය සකස් වෙලා නැහැ කය ගැන හිත සකස් වුණාද උතන මේ මගේ කය කියලා හිත සකස් වුණාද දැක්කද ඌව කය ගන්න බෑ ඒ ගැන හිත සකස් වෙලා නැත්නම් ගතසි සකස් වෙලා නැහැ මේ මොහොතට ගතසි සකස් වෙන්නේ නැහැ එහෙනම් මේ මොකද්ද වෙන්නේ ඒ කියන්නේ එතන එතන ධාතු නිරෝධයක්. ඒ මොහොත එතන එතන ධාතු නිරෝධයක්. අහුවෙන තැන අවිද්‍යාවච්ච සංඛාරා. දැක්කද? ඔබේ ඔබේ අවබෝධයේ ඉන්නකොට අරක වෙන්නෙත් නෑ නේද අවිද්‍යාවච්ච සංඛාරා. ඔබ ඉන්නේ නිරෝධේ. අන්න බලන්න. ඔබ ඉන්නේ නිරෝධේ. එතන එතන අවිද්‍යාවච්ච සංඛාරා වෙන්නේ නෑ. වෙන්නේ නෑ. ඔබ නිරෝධේ ඉන්නකම් ඒක වෙන්නේ නෑ. ඔබ දෙන්නේ අන්න සිහිය අන්න දැක්කද? 80ට එනකොට තමයි මේක වෙන්නේ. එහෙනම් ඔබ දකිනවා මේ ක්‍රියාව. ඔබ දැන් දකින්නේ මොකද්ද? ක්‍රියාවලියක් වෙන ඔබට නවත්තන්න බෑ. ඒක මේක ධර්මතාවයේ හැටි. ඒක සිතකින් දැනගන්නේ ක්‍රියාසිතක්. ක්‍රියාවලියක් සිතක් තුළ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. ක්‍රියාසිතක්. ඒක කෙනෙක් පුද්ගලෙක් කරන දෙයක් නේ ඒක ධර්මතාවයක්. අන්න අවබෝධ කරා. ඒ වෙන දෙයට වෙන්න දෙන ඔබ ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. ඔබ ඒ තුල ඉන්නෙත් නෑ. වෙන දේ වෙන දේ බලාගෙන ඔබ ඒක පරිහරණය කරනවා. කරන්න දෙයක්වත් නැහැ. තේරුණාද? අහන්න දැක්කද? මේකේ උහුම උහුම යනකොට ඔබටම දැනෙන්න ගනි. එක දවසක් යනකොට ඔබ මේක ඔබ හොඳට හිත ওই විදිහටම පුරුදු කරනවා. කරනකොට වෙන්නේ මොකද? ඔබ එළියට දූපු දිවිල නතර වෙනවා. නතර වෙනකොට අන්න අර ඇලෙන ගැටෙන ස්වභාවය වෙන්දට ඇලිච්චේවට ඔබටම පේනවා දැන් ඒක එහෙම වෙන්නේ නැහැ වෙන්දට ගැටිච්ච දේවල් එක්ක එහෙම ගැටෙන්නෙත් නෑනේ. ඒ ප්‍රමාණයට අතෑරිලා. ඔබ අතෑරියද නෑ? මොකද උනේ? ඔබට මේක දකින්න දකින්න බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ කෙරේ අප්‍රමාණ සද්ධාාවක් ඇති වෙනවා. ඒ සද්ධාව ගොඩ නැගින්න ගොඩ නැගින්න වීරිය වීරිය ඇති වෙනවා. සද්ධා වීරිය සතිය පිහිටනවා. සමාධිය හට ගන්නවා. ප්‍රඥාව දියුණු වෙනවා. බුදු පියාණන් වහන්සේගේ ඉන්ද්‍රියෝ පිහිටන්න ගන්නවා. ඉන්ද්‍රියෝ පිහිටනවා විතරක් නෙමෙයි ඔබ ඕක යෝනිසෝ මනසිකාර්ය ධම්මානු ධම්ම ප්‍රතිපදා ඔබ ඕක ජීවිතය තුලින් ඕක දකින්නකොට එදිනෙදා ඔබට පුළුවන් පුළුවන් විදියට අන්නර ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ බල ධර්ම වෙලා ක්‍රියාත්මක වෙනවා ආශ්චර්යයක් ඔබ කරේ දකපු විතරයි මේ විදියට මේ දකින්න බලන එක විතරයි දකින්න යෝනිසෝ මනසිකාර්ය වෙනකොට ඒ ප්‍රමාණයට අතහැරිලා අන්න ඔබ දකින ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ බල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය තුල සිද්ධ වෙලා තියෙන දේ ඔබ අතහැරියා නෙමෙයි එක වෙනවා. අප්‍රමාණ අප්‍රමාණ සැහැල්ලුවකටපත් වෙන ඔබ එකත් විඳිනවා. අත්විඳින්න අත්විඳින්න අන්න මේ ඔරුව යනවා. අන්න මේ ඔරුව යනවා. එතර බල. ඒ සංසිද්ධිය සිද්ධ වෙනවා. අන්න බලන්න එතකොට මනස නිවෙනවා. මනස නිවෙන්න නිවෙන මනසේ ගිනි නිවෙන්න ගන්නවා. මනස මුල් වෙලා නේද වචන කතා කරේ. මනස මුල් වෙලා නේද කය ක්‍රියාත්මක කරේ. අන්න බලන්න සම්මා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ආජීවයේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ගන්නවා. මනස මනස මනස නිවෙනකොට ඒකට අනුරූපව වචන පිට වෙන ඒවා සංවර වෙන්න ගන්නවා. අන්න ඒක සංවර වෙනකොට අන්න බලන්න මනස නිවෙනකොට මනස සංවර වෙනකොට මොකද වෙන්නේ? සතර බ්‍රහ්ම විහරණේ පිහිටන්න පටන් ගන්නවා. මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණේ උතන පිහිටන්න ගන්නවා. ඇයි මමත්වයේ දිය වෙන්නේ? එච්චර කාලයක් පට්ට අමාරුවක වැටලා පට් මගෙන්මයි ලෝකෙට කරදරයක් වෙලා තියෙන්නේ කියන තැන දකිනවා. ලෝකෙන් කවදාකවත් මේ කිසි කෙනෙක්ගෙන් මට කිසිම අංශු මාත්‍රයකවත් කරදරයක් වෙලා නැහැ කියලා දකිනවා. ඇයි ඔබ දකින්නේ උතන හැදෙන එකේ ඇතුලෙන් හදන එකමයි ඇතුලෙන් දැනගන්නේ. බාහිර කිසි කෙනෙක්ගේ කිසි වැරද්දක් නැකලා නැහැ. වෙලා නැහැ කියලා දකිනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඔබට බනිනකොට ඒගොල්ලෝ ඔබට ඇලෙන දේවල් ගැන එනකොට ඔබට ඒගොල්ලෝ ගැන මොකක්ද හිතෙන්නේ? මෛත්‍රිය. කනේ යාටත් මේ ධර්මයේ තේරුණොත් එයත් නිදහස් වෙනවා නේද කියන දැන. අන්න බලන්න ඔබ ඉන්නේ සතර බ්‍රහ්ම විහරණයේට. මෙතෙන්ට ආපු දැන මොකද වෙන්නේ? මමත්වයමයි දිවිදී වෙන්නේ. මමත්වයේ දී වෙනකොට බලන්න යහපත කියන පැත්තට එන්නේ. යහපත කියන්නේ මොකද? ස්වභාව ධර්මයට. ඔබ අනුගත වෙන්න පටන් ගන්නවා. ඔබ අනුගත වෙන්න පටන් ගන්නකොට බලන්න ඔබ සංවර වෙනවා වචනේ සංවර වෙනවා. වචනේ සංවර වෙනකොට බලන්න පිට වෙන වචන සංවරව පිට වෙන්න ගන්නවා. කය සංවර වෙන්න ගන්නවා. කය සංවර වෙනකොට බලන්න කය සංවර වෙන්නේ මොකක් මුල් වෙලාද? මනස මුල් වෙලා. මනස මුල් වෙනකොට මනස නිවෙනකොට කයත් නිවෙන්න ගන්නවා. අන්න මේ ධාතු අන්න බලන්න මේ ධාතු වෙනත් නානත් වෙනත් පැත්තකට යන්න පටන් ගන්නවා. මේ ධාතු සකස් සැකසීම ඒ කියන්නේ ධාතු වල කම්පණය අඩු වෙන්න ගන්නවා. කම්පනය අඩු වෙනකොට කය නිවෙනවා. වචන නිවෙනවා. ධාතු කම්පනය හතර ආකාරයක ධාතු කම්පනය අඩු වෙන්න ගන්නවා. අඩු වෙන්න ගන්නකොට මනසින් දීලා තියෙන වටිනාකම් අඩු වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? මනස තුළ නිර්මාණය වෙන ත්‍රිමාන රූපේට අවකාශය අඩු වෙන්න ගන්නවා. අවකාශය අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒවත් එක්ක ගැටෙන කාලය අඩු වෙනවා. ගැටෙන කාලය අඩු වෙනවා කියන්නේ තණ්හා උදුරු වෙනවා. අවකාශය අඩු වෙනවා කියලා කියන්නේ ආන්න බලන අවිද්‍යාව උදුරු වෙනවා. අන්න බලන්න අවිද්‍යාව දුර වෙනකොට ඊකට ගැටෙන කාලේ ඊගාවට අඩු වෙනවා. ඒ කටින කාලේ අඩු වෙනකොට ආයි අවකාශය අඩු වෙනවා. ආයි අවකාශය අඩු වෙනකොට ඊකට ගැටෙන කාලේ අඩු වෙනවා. <coughs> උදැල්ලෙන් වැඩ කරනවා. මිටත් ගෙවෙනවා, තලිත් ගෙවෙනවා. මේ විදිහට මේ ගමන යනවා. අන්න බලන්න සිත කය වචනේ සංවර වෙනකොට ඔබ ජීවත් වෙනවා කියලා තියෙන උතන සම්මා ජීවය. ජීවිතය යහපත් වෙනවා. අන්න බලන්න මේක තව තවත් දුරටත් මේ විදිහට දකින්න වීරිය වැඩෙනවා සම්මා වායාම අන්න බලන්න සම්මා සතිය ඒ කියන්නේ අකුසලයක් එනවා අකුසල් හිතක් එනකොටම ඔබ දකිනවා දකිනකොටම කුසල සිතක් බවට පත් කරගන්නවා ඒ දැකීමම කියන්නේ කුසල සිතක් ඔබ දකිනවා පහ මම මේකට ගැටෙන්න ගියානේ කියනම කුසල සිතක් පහළ වෙනවා ඒක අනේ මං ධර්මයේ නිසානේ මේක දැක්කේ අන්න ඔබට එතනට එනකොට ඒ ඉපදිච්ච කුසල් සිත වැඩි දියුණු කරගත්තා දැන් බලන්න අකුසල් සිතකට එන්න අවස්ථාවක් නැති වෙනවා. සතර සම්මප්පදාන වැඩෙනවා. ඔබ මේකට කැමති වෙනවා. අන්න බලන්න ওই තියෙන සම්මා වායාම, වීරිය. සතර සම්මප්පදාන වීරිය. දැන් ඔබ ඉන්නේ කොහෙද? සතර ඉර්ධිපාද උඩ. ඔබේ කැමැත්ත මොකද්ද? මේ සංසාරයෙන් නිදහස් වෙලා යන්නමයි. ඡන්ද චිත්ත වීරිය විමර්ශා. ඔබ ওই පීඩි හතර උඩමයි ඉන්නේ. කෝච්චියක් යන්නෙත් පීඩි උඩ, නතර කරන්නෙත් පීඩි උඩ වගේ. ඔබ ඕකෙන් බහින්නේ නැහැ. ඡන්දේ එනවා මොකද්ද ඡන්දය? සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ කියන තැන. ඒකට කැමැත්ත. අදිෂ්ඨානයක් කරගන්නවා රැවටෙන්න බෑ කියලා. චිත්ත වීරිය ඔන්න සතර සමප්පදාන වීරිය. අන්න වීරිය. විමර්ශා මේ සිතේ ගහන ගේම ගැන ඔබ හැමතිස්සම අවබෝධයෙන් ඉන්නවා. ඇහැරලා ඉන්නවා. ආ ඔබ ඕකෙන් බහින්නේ නැහැ. දැන් ඔය වැඩෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. ඔය මොකද්ද වැඩෙන්නේ? සත්‍තිස්පාසික බෝධ ධර්ම. ඔය කොහෙද යන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ. ඔබ ඇස් ඇරගෙන සමාධියක කොහෙවත් ගිහිලා ගහක් යටිනම් භාවනා කරන්න ඕනේ. හිත නිවිලා කියන්නේ සතිය පිහිටලා. සතිය පිහිටලා කියන්නේ වෙන්දා වගේ වැඩ. හැබැයි සමාධියක ඉන්නේ. ජීවිතය තුලින් ඔබ දකිනවා ධර්මය. පුදුමාකාර මේක දිනින් දින ඔබ නිවිලා. හැබැයි වෙන්දා වගේ වැඩත් කරනවා. කරන කෙනෙක් නෑ. කෙරෙන ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලිය තුල මහන්සියකුත් නැහැ. වෙන්දරත් වැඩිය හොඳට වැඩ කරනවා. අන්න බලන්න. ඇස් ඇරගෙන ඔබ සමාධියක. වෙන්දර කිලෝ කිලෝවොට් 100කින් දුපු ජෙනරේටරේ මැෂින් එක කිලෝවොට් එකකින්වත් වැඩ කරන්නේ නිවිලා ටික ටික ටික ටික වෙන්දට ආපු සිතුවිලි ප්‍රමාණය එන්න අඩු වෙන්න ගන්නවා මේක ගැටෙන්නේ 20000ක් ආව නම් 18000 15000 මේ මේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා එනකොට බලන්න කම්මල ආරණ්‍යයක් වෙලා ආශ්චර්යයි ආශ්චර්යයි මේ දහම ආශ්චර්යයි <sighs> ඉතින් ඒක තුල ඔබටත් ඒක දැනේවි අනේ ඔබට වැටේවා මේ කියපු ටික නිදහස් වෙලා යන්න මේක අවසානම කයක් කරගන්න ආයි කොහෙවත් රැඳෙන්න එපා බාහි දාරුචීට වෙච්ච දේම වෙන්න දැක්කද එන ඔබ දකිනවා ඇහැ රූපස් චක්කු විඥානේ සකස් වෙනකොට එතනින් මේක නිදහස් වෙලා එතනින් මෙතනින් ඒක ඉවරයි කියලා. දිත්තේ දිත්ත මට්ටම් නේ සුතේ සුත මට්ටම් මුතේ මුත මට්ටම්. විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් කියලා ඔබ දකිනවා. අන්න ඒක දකිනකොට ඔබ මෙතන පිහිටන්නේ අන්න ඒකයි මම ඉස්සල්ලා පෙන්නුවේ. ඔබ ඉන්නේ අවබෝධය නම් මෙතන පිහිටලා නැහැ. මෙතන පිහිටලා නැත්තම් අතනක් නැහැ. අතන කිව්වකද පරලෝකෙත් නැහැ. ওই විඤ්ඤාණයට පිහිටන්න තැනක් නැති වෙනවා. තේරුණාද? ඔක පිහිටන්නේ අර මෙතන නැත්තම් අතන නෑ. අතන විහිදන්න දෙයක් නෑ. ඔකයි දහරුචිරි කිව්වේ. ඔබ මෙතන නැත්තම් අතනත් නෑ. අතන මැදත් නෑ. තතෝ තවන් බාහිය න තේන යතෝ තවන් බාහිය න තේන. තතෝ තවන් බාහිය න තත්ත යතෝ තවන් බාහිය න තත්ත. ඔහොම කියලා කිව්වේ ඕකමයි. තේරුණා? ඔබ මෙතන නැත්තම් අතනත් නෑ. ඔබ මෙතන නැත්තම් ඔබ අතන මැදත් නෑ. ඔබ පිටින් නෑ. ඔබ නිදහසේලා යනවා. ඔබටත් ඒකම වෙනවා. ඉතින් ඔබ හොයාගෙන ආව යමක්. ඔබේ තියෙන ශ්‍රද්ධාවට ඔබට ඒක හම්බ වුණා. ආශ්චර්යයක්. ඉතින් ඔබට ඒක ඇහුණා. ඔබ ගැන බලන්න. මේක මේ විදිහට ගන්නත් එපා. ඔබ තවත් බලන්න. හ්ම් අනේ ඔබට වැටේවා. හ්ම් මෙතන දවසක ඔබත් නිදහස් වෙලා යන්න. මේ අවසානම කයත් ගන්න භවය කරගන්න. මේක ලේසි එකට ඇහෙන්නේ නෑ. නියපිටට ආපු පස්ගොඩේ ඔබ ඉන්නවා. ඒ වාසනාවන්තයෙක්. ඒ වාසනාවන්තයෙක් තමයි විරාගමාවතකට එන්නේ. ඉතින් ඒ ආශ්චර්යය සිද්ධ වෙලා තියෙනවා. නියපිටට එන්න. ඒ ආශ්චර්යය යථාර්ථයක් බවට පත් කරගන්න. පරම නිෂ්ඨාවෙම නිවිලා යන්න. ඒක තමයි ඔබට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔබට මොකක් හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් අහන්න කියලා දෙන්න. දීර්ඝ දේශනා දීර්ඝ දේශනාවක් ගියා නියම මතක් කෙනාව අම්මා පේනවනේ පැය තුනකට ඔබට දැනුණාද පැය තුනක් කියලා ඔබ හිටිය අකාලික වෙලා නෑ නෑ නෑ අන්න ඒක තමයි හොඳයි එහෙනම් ඔබට අපි අපි ආයෙ දවසක් කතා කරමු හරි අපි ආයෙ දවසක් කතා කරමු ඒ කතා කරනකොට අපි වෙන දේ අපි තව මේකේ තව ප්‍රායෝගික පැත්ත ගැනම කතා කරමු. ඔබට කියලා දෙන්නම් එතකොට. එතකොට හොඳයි එහෙනම් ඔබ සියලු දෙනාටම මේ උතුම් සත්‍ය ධර්මයේම ඇත්තට ඔබට අහන්න පුදුම පිනක් ඔබට තිබිලා තියෙන පුණ්‍ය කුසලයක්. පුණ්‍ය කුසලයක්මයි. ඉතින් මේ පුණ්‍ය කුසලයේ තුලින් ගොඩනැගිච්ච අප්‍රමාණ කුසලයක්. මේ අත්භවයේදී මේ නිවන පූර්ණ කරගෙන නිවන පූර්ණේ කිරීම පිණිසම උපනිෂ වේවා කියලා අනුමೋದන් කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි.